හොඳයි එහෙනම් සියලු දෙනා ධර්ම දේශනාවට සූදානම් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉද ගහපති අස්සතවතෝ පුතජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මේ අකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරි ධම්මේ අවිනීතෝ සප්පුරි ධම්මේ අකෝ විදෝ සංඛාරේ අත්තනෝ සමනුපස්සති සංඛාරවන්තං වා අත්තානං අත්තනිවා සංඛාරේ සංඛාරේසු ආත්තානං කි සමනුපස්සති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ නාකුලපිට සූත්‍රය සම්බන්ධ කරගෙන ඒ ඒ පංචස්කන්ධය පිළිබඳව වරදිවට කටයුතු කිරීමෙන් හිතගත දෙක ආතුර වෙන හැටිත් ඒවා පිළිබඳව සර්වචනාංශයේ විස්තර කරන ආකාරයට ඇති හැටිය දැක්කොත් ඒ හිත අය ආතුර වුණත් හිත ආතුර කර නොගෙන සිටීමේ රහසක් තියෙන බවත් ඒ සඳහා කාය හිත ආතුර වෙන්නේ ඉස්සර වෙලා ඒක වඩා වර්ධනය කරගෙන තියන්න ඕන අපි ඒකට භාවනාව කියලා කියනවා. ඒ භාවනාව සඳහා මේ පංචස්කන්ධය පිළිබඳ අවබෝධය සූත්‍රමේ වශයෙන්, චින්තාමේ වශයෙන් සහ ප්‍රත්‍යක්ෂ අවබෝධය භාවනාම වශයෙන් අවශ්‍ය කරනවා. ඉතින් මේ නාකුල පිටු උපාසක මහත්මයාගේ තිබුණ ඒ ශ්‍රද්ධාවත් ඒ වගේම ඒකටම සමබර වෙන්න වගේ තිබුණ විපස්සනා දැනුමත් නිසා සර්වචන් වහන්සේ බොහොම කෙටි උපදේශකින් කියනවා එහෙම තමයි උපාසකය එහෙම තමයි කය ආතුරයි නමුත් මේ කය ආතුර වුණත් හිත අනාතුර වීම සඳහා අපි හික්මෙන්ට ඕනෑ කියන කතාව. ඉතින් අර දෙබසකට පස්සේ අපි අර මුල් දවසේ කතා කරගත්තා වගේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේකට අටුවාවක් සපයන්ට ඉදිරිපත් වෙනවා. ඒ අතරේ ඇත්තම ඒ නකුල පිටුපාසක මහත්මයාගේ තියෙන මේ සාසනික දෙන්ගතු ස්වභාවය නිසා. ඉතින් ඒ අනුව මේ එක එකක් ස්කන්ධ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය කියන මේ පහ පිළිබඳ අවබෝධය කොච්චර හිත අනාතුරව පවත්වාගෙන යන්නට වැදගත් වෙනවද කියන එක වෙන්නේ දවසින් දවස දවසින් දවස ක්‍රමක්‍රමයෙන් තීරු බඩ උත්සාහ කරන්නේ. ඊ අපි ක්‍රමානුකූලව කරගෙන යන ධර්ම දේශනා මාලාවේ මේ සංඥාස්කන්ධය පිළිබඳව ශක්ති ප්‍රමාණෙන් අවබෝධ කළා. ඉතින් ඒ සංඥාව තමයි ලෙඩ කෙනෙක්ද නැද්ද කියන බව බලපාන්න බොහොම තදින් බලපානවා. ඒක වෛද්‍ය ශාස්ත්‍රයක් වශයෙන් බටහිර වෛද්‍ය විද්‍යාව තේරුම් ගන්න ටිකක් කල් ගියා. දැන් තමයි බටහිර වෛද්‍ය විද්‍යාව හොඳට තේරුම් ගන්නේ සෑම රෝගයකටම රෝගයකටම මානසික තත්ත්වේ බලපානවායි කියලා. ඉස්සෙල්ලා ඒක මනස වෛද්‍ය විද්‍යාවෙන් අයින් කරලා කය පමණයි කල්පනා කරගෙන ගියේ. ඒ කයට බාහිර විස බීජ නිසා මේ මේ තත්ත්ව නිසා ලෙඩ වෙනවයි කියලා විචල්්‍ය සාධක කීපයක් හොයාගෙන ඒවත් එක වැඩ කරන යන්න යන්න යන්න යන්න දැන් තේරුම් ගන්න තියෙනවා කිසිම රෝගයක් නැහැ මනසට සම්බන්ධ වෙලා නැති කිය. මේක ඉස්සලා පටන් අරගත්තේ යම් යම් රෝග කීපයක් දැකලා තිනවා. මනසේ තියෙන අභාවිත ස්වභාවය නිසා අසංවර ස්වභාවය නිසා හේතුවක් නැතුව කයලෙද වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි මේ මනසේ බලපෑම් පටන් ගත්තේ දැන් කිලිගන්නවා කිසිම රෝගයක් නැහැ කියලා මනසේ බලපෑමක් නැති. ඒ වාගේම බට දේශීය වෛද්‍ය ක්‍රම නැත්නම් අපේ බට ආසියා කරේ තිබුණා ගොඩක් ඒ එක එකනාගේ අත්ගුණය ඒ වගේම විවිධ සාන්ති කර්ම ඒ වගේම විවිධ ක්‍රම මාර්ගයෙන් ඒවා গুপ্ত ක්‍රම කියලා කිව්වට ඒ වගේම සුව වෙන අවස්ථාවල් තිබුණා ඒක දිහා පහසාත්මකව බලන්න පුරුදු වුණාට බටහිර වෛද්‍ය ශාස්ත්‍රය දැන් ක්‍රමක්‍රමී ටිකෙන් ටිකෙන් ටිකෙන් ටික ඒවා සම්බන්ධ කරගෙන එනවා. ඒ නිසා මේ අත්පබව පිළිඅරගෙන තිනවා වෛද්‍යවරයා බොහොම දක්ෂ ප්‍රසිද්ධ කෙනෙක් නම් මේ වෛද්‍යවරයා මේ රෝගියා පරීක්ෂා කරලා බෙහෙත් කියලා පාට කරපු වතුර ටිකක් දුන්නාත් එහෙම නැත්නම් බෙහෙත් පෙත්තක් කියලා නිකන් කල්කම් පවුඩර් ටිකක් පෙති කරලා ගුලි කරලා දුන්නාත් සනීප වෙනවා කිය. 35ක් දක්වා මේ මතේ තහවුරු කරලා තියෙනවා මේ ප්ලාසිබෝ ඉෆෙක්ට් එක. ඉතින් ඒකට පස්සේ අර ගෙනාවු බටහිර වෛද්‍ය ක්‍රමයේ තිබුණ අර මේ විද්‍යුහුරු ගතිය එහෙම නැත්නම් තර්කානුකූල ක්‍රමය දැන් ටික ටික ටික ටික සහලු කරගෙන යනවා. මේ නිසා රෝගියාගේ වෛද්‍යවරයාගේ බෙහෙත් වල සරලතාවක් නෙවෙයි රෝගියාගේ මානසික තත්වය එහෙම නැත්නම් ප්‍රතිශක්තිය දැරීමේ ශක්තිය ඉතාමත් වැදගත් වෙනවා. නැත්නම් රෝගියා තමයි සුව වෙන්න පුළුවන් ද කියලා කල්පනා කරන එක වෛද්‍ය ශාස්ත්‍රෙ දෙන්න බෑ. ඒක සම්පූර්ණයෙන්ම රෝගය සතු ගුණයක්. ඒක තදින් බලපානවා මේ රෝගය සුව වෙනවද නැද්ද කියලා. ඉතින් ඒක සඳහා හොඳට ගැඹුරේ සාකච්ඡා කරනකොට කියන්නේ රෝගියා කවදා හරි තීන්දුව කරනවා නම් මේ සංසාර රෝග කියලා જાතියක් තියෙනනේ ජරා ව්‍යාධි මරණ ඒක ඉතින් කොහොම කරුවක්වත් අපිට වළක්වන්න බෑ. ඉන් එපිට තියෙන ඕනෙම රෝගයක් මේක ඇති වෙලා තියෙන තමන්ගේම වැරද්ද නිසායි කියලා. තමන්ගේ ආහාර ක්‍රමේ වැරදිච්ච නිසා, තමන්ගේ ඉරියව් විහාර ක්‍රමේ වැරදිච්ච නිසා, නැත්නම් මානස පවත්වපු ක්‍රමේ වැරද්ද නිසා කියලා රෝගයට හේතු ගන්නන්න පුළුවන් නම් එතකොට ඒ රෝගියාට ඒ වැරද්ද නිවැරදි කිරීමෙන් අර රෝගයට yaadෙන කල්යන උත්තරයක් හොයන්න පුළුවන්. ඒ නිසා මේ රෝගයක් ඇතිවීමට රෝගියාගේ මනස එහෙම නැත්නම් එයා ඒ සඳහා ඊට කලින් ගත්ත ඒ යම් යම් තීන්දු සහ ක්‍රියාකාරකම් බලපාන බව ඒ ක්‍රියාකාරකම් බලපාන්නේ ක්‍රියාකාරකම් සිද්ධ වෙන මනස අනුවයි ඒක දැන් බටහිර වෛද්‍ය විද්‍යාව ක්‍රමයෙන් තේරුම් ගන්න ඒක ගවේෂණය කරමින් යනවා. නමුත් ඒක තමයි මේ නකුල පිටු සූත්‍රයේදී සරුවචාන්සේ සඳහන් කරේ මනස සකස් කරගෙන තියනවා නැත්නම් මනස මේ දේවල් පිළිබඳව නිට්‍ය මේක මෙහෙමයි මේකයි කියලා දැඩි මත ධාරි නැතුව ඒක උපේක්ෂකව නම්‍යශීලීතාවයකින් යුක්තව බලනවා නම් එතකොට රෝගියෙකුට වෛද්‍යවරයෙකුට වුණත් ඒ රෝගය සුව කිරීමේ හැකියාව වැඩි. ඒ විතරක් නෙමෙයි අර තමන්ගෙන්ම තමන්ට සුව වෙන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා රෝගයක් ඇති වුණාට පස්සේ නැවත තමන්ගේ චර්යාව සලකා බලන්න. චර්යාව සලකා බලලා මෙන්න මේ මේ දේවල් තමයි මේකට බලපාන්නට ඇති කියලා ඒ රෝගියාට ඒ තමන්ගේ ඒ වැරදි ආහාර ක්‍රමයේ වැරදි විහාර ක්‍රමයේ වැරදි මනෝ ව්‍යාපාර ක්‍රමයේ තේරුම් ගන්න පුළුවන් වුණොත් ඒ තුලින්ම හැකි සංඥාව ඇති වෙලා අර ප්ලාසිබෝ ඉෆෙක්ට් එක නෙමෙයි ස්වයන් සිද්ධවම සනිපෙන්න පුළුවන්. ඉතින් මේවායින් පේන්න තියෙනවා මේ මානසික තියෙන සම්බන්ධතාවය. ඉතින් ඒකෙදී කියලා තියෙන්නේ දැන් තර්කේ කරන්නේ යම් කිසි කෙනෙක් Taman මේ රෝගය ඇතිවීමට ගත්ත විනිශ්චය තීන්දුව කලින් කරගෙන ආපු මේ හොඳ හෝ නරක පුරුදු පිළිබඳව මනා අවබෝධයක් තියෙන කෙනාට ඒ අවබෝධය කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන් කියලා මේ රෝගී වෙච්ච තැනදී නිරෝගී වීම දක්වනවා. ඉතින් ඒ නිසා රෝගියාට තේරුම් ගන්න වෙනවා මේක මේ හේතුකව නැත්නම් බාහිර ආත්මයක් නිසා හෝ අභ්‍යන්තරගත ආත්මයක් නිසා ඇතිවෙච්ච එකක් නෙවෙයි මේ හේතුඵල ධර්මයක් කියලා තියෙනවා. මොකද මේ හේතුඵල ධර්ම හිම වෙන්න තමන් යම් යම් අවස්ථාවල ඒ සමන්ට නොගැලපෙන ආහාර ව්‍යාපාර මන ව්‍යාපාර කරලා තියෙනවා කිය. අන්න ඒක නැවත සලකා බැලීම ඇත්තටම හරි රෝගියක් රෝගයක් නොවුනා නම් රෝගිය කෙනෙකුට ඒක වෙන්නේ නැහැ. ඒ නිසා රෝගය වෙන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කතා කරනවා මේ සංසාරේ ඉන්නකම් රෝග නැති තැනක් නැහැ. ඒ නිසා රෝගයක් වුණාට පස්සේ ඒකට ඉසත වැදගෙන අඬනවට වැඩිය ඒක පිළිබඳ රෝග මූලය හොයලා ඒ මූලය නැති කරනවා මිසක් රෝග ලක්ෂණ නැති කරන එක නෙවෙයි මේ ආශය කර ක්‍රමය. ඒක තමයි අර යේ ධම්මා හේතුපබව තේරං හේතුන් තථාගතෝ ආහ කියලා යමකට යම් ධර්මතාවයකට යම් හේතුවක් කියනවා නම් ਸਰවඥාන්සේ ධර්මතාවය ගැන කතා කරනට වැඩිය හේතුවටයි මූලයටයි අවධානය යොමු කරන්නේ. ඉතින් මේ කොටසේ කියනකොටම මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ගිහි කාලේ සෝවාන් වෙන්න තරම් ශක්තියක් ඇති වුණා. ඊටසේ තේ සංචෝ නිරෝධය එවං වාදී මහා සමනෝ මේ හේතුව නැති කිරීමයි බුදුහාමුදුරන්ගේ ක්‍රමයේ ඒකයි මහා ශ්‍රමණයාගේ ප්‍රතිපදාව කියනකොට මොග්ගලන් ස්වාමීන් වහන්සේ පද හතර මහලා නිවන් දැක්කා. ඉතින් මෙතන මේ මේ නකුලපිට සූත්‍රයේදී අර ඒ රෝගයේ හේතුව හැවීම රූප ධර්මයක් හේතු කරගෙනද වේදනාවක් නිසාද සංඥාවක් නිසාද සංස්කාරයක් නිසාද එහෙම නැත්නම් විඥානය නිසාද කියලා ඒ හොයලා බලනකොට විශාල ධර්මස්කන්ධයක් විශාල ධර්ම ඥානයක් ඒ යෝගාවච ඇති කර ගන්න පුළුවන් හැබැයි ඒකට අර නකුල පිටු උපාසක මහත්තයා දුන්නේ ඒක මූලික ලක්ෂණ ටික අවශ්‍යයි ශ්‍රද්ධාවන්තෙක් වෙන්න ඕනේ. ඒකට සරුවත් chance කියන්නේ ඉසමුතුන් පිළිගන්න ඕනේ. දෙක ඊට කලින් කරලා විපස්සනාවක් තියෙනවා නම් මේ ලෙඩ වෙච්ච එක හොඳයි මෙච්චර හොඳ බණක් අහන්න හම්බෙන්නේ. ඒකට ධම්ම තෙරපි කියලා කියන්නේ ධර්මය ආවෝද කරනකොටම මේ ලෙඩේ මෙහෙමයි, ඒක සමීපෙන්නේ මෙහෙමයි කියලා ආවෝද කරනවා. ඒ කියන්නේ සංඥාව හරි අපුදුමාකාර විදියට රෝගකාරක හිතක් සහ රෝගයට පොරොත්තු දීමේ ශක්තිය සහිත හිත අතර හරි ලස්සන වැඩ පිළිවෙලක් කරනවා. මේකෙදි නිදර්ශනයක් වශයෙන් අතටම අද අපිට කතා කරන්න තියෙන සංස්කාර ගැන නමුත් මේ සංඥා ගැන කතා කරනවා නම් සර්වචනජ වැඩි ඉන කාලේ එක භික්ෂුණියක් ආනන්දහාඳුරන්ගේ රූප ස්වභාවය පිළිබඳ පිළිබඳ සිත පහළ වුණා. ආනන්දහමර බොහෝම ලස්සන. ඉතාමත්ම හොඳට බණ කියන්න පුළුවන්. ඒ වගේම කාන්තාවන් කෙරේ කොහොමදක් ටිකල් ලෙන්ගතකමක් තිබිලා තියෙනවා. භික්ෂුණී ශාසනය ඇති කරා ඔය වගේ ගොඩක් වැඩ වෙලා තිනවා ආනන්දහමර වගේ. ඉතින් මේ භික්ෂුණියට තද්ද බල අපි සිංහලේ කියන පිළිබඳ දිට පහළ වුණා. පහළ වෙලා මේක ඉෂ්ට කරගන්න විදියක් නැති නිසා ක්‍රමයෙන් ක්‍රමයෙන් හිත ගත දෙකම ලෙඩ වුණා. මෙයා තලතුණ භික්ෂුණියක් ඒ නිසා ළඟදී පැවිදිච්ච උපස්ථායිකාට කතා කරලා කියනවා ආනන්ද ආමරුගාට ගිහිල්ලා කියන්නේ මට හොඳටම අන්තිමයි ඇවිල්ලා පිළිත් ටිකක් කියලා ඉන්න නැත්තම් බණ ටිකක් කියන්නේ කියලා. අර පණිවිඩය කියනකොටම ආනන්ද ආමරුගාට ලෙඩේ අහුවෙනවා. ලෙඩේ අහුවෙලා ළඟට ගිහිල්ලා එතකොට මේ භික්ෂුණී විජාත ඉසපරවාගෙන බුද්ධිය. මුදටම ආතුරයි ලෙඩයි. නම් තාසනයක් වෙනකොට ආනන්ද ආමරුගෝ ලෙඩේට වටෙන් කතා කරන ගිහිල්ලා අත තියනවා ඒකෙදි කියනවා නැගෙනියනි මේ ශරීරයක් ඇති වෙන්න බුදුහාමුදුරුවෝ හේතු කාරණා හතරක් කියලා කියනවා ආහාර නිසා ශරීරය ඇති වෙනවා ආසාවල් නිසා ශරීරය ඇති වෙනවා මාන්න නිසා ශරීරය ඇති වෙනවා මේ මෛතුන සේවන නිසා ශරීරය ඇති වෙනවා අලුතෙන් බිවීමක් එන්න පුළුවන් ඒකට මේ කන බොන ආහාරත් ඕන වෙනවා ආසාවක් මොනවා හරි විදිහේ ප්‍රාර්ථනාවක් ආසාවකුත් අවශ්‍ය වෙනවා. ඒ වගේම මාන්නිකුත් ඕනේ. ඒ වගේම මෛතුන සේවනිකුත් අවශ්‍ය වෙනවායි කියලා ඒ කාරණා හතර කියලා කියනවා බුදුහාමුදුරන්ගේ තියෙන දක්ෂකම කියන්නේ මේ ආහාර නිසාම ආහාර නැති කරලා රහත් වෙන ක්‍රමය බුදුහාමුදුරන් කියලා දෙනවා. ගන්න ගන්න පිටක් පාසා ආහාරය පිළිබඳ ප්‍රතික් මේ ප්‍රතිවීක්ෂා කරමින් ආහාර ගන්නවා නම් ඒක ධාතු මනසිකාරේ ඒ වගේම ශූන්‍යතා පරිසංයුක්ත පැත්තෙන් එහෙම නැත්නම් පිළිකුල් පැත්තේ ආහාර ගැන මෙනෙහි කරලම ආහාර නිසාම ආහාර නැති කරන්න පුළුවන් ක්‍රමයක් බුදුහාමුදුරු දෙන්නා. ඒක අපිට මේ ආසාව තියෙනවා බුදුරජාණන්සේ ආසාව නිසාම ආසාව නැති කිරීමේ ක්‍රමයක් කියලා දෙනවා. ආසාවේ නිසා අත්‍යවශ්‍යයි මේ ශරීරයක් හැදෙන්න අත්‍යවශ්‍ය වගේම සංසාර නැති වෙන්නත් අත්‍යවශ්‍යයි. ඊට පස්සේ තණ්හාව නිසා තණ්හාව නැති කරන ක්‍රමයකොත් බුදුහාමුදුරු පිටිපදා වශයෙන් කියලා. හැබැයි මෛතුන සේවනේ නම් බුදුහාමුදුරු කිසිම තැනක අනුමත කරලා නැහැයි කියලා හරියට තට්ටු කරනකොටම අර වික්ෂණයට තේරෙනවා ආනන්ද හාමුදුරන්ට ලෙඩේ අහුවෙලා තියෙනවා. එතකොටම ඇඳෙන් බහලා වැඳලා කියනවා ස්වාමීන් වහන්සේ මං ගැන අනුකම්පා කරන්න මගේ හිත වරදේ බැඳලා තිබුණේ කියලා. ඒ නිසා සමා වෙන්නේ කියලා. ඒ කියන්නේ තද්ද බල ආනන්ද හාමුදුරුව පිළිබඳ තිබුණු ප්‍රේමයක් එහෙම නැත්නම් පිළිබඳ සිතක් වෙලා තියෙනවා. ඊට පස්සේ ආනන්දහමසෝ කියනවා නැගිටින්නේ වැරද්දක් වැරද්ද වශයෙන් දැක්කම ඒ වැරද්දේ නැවත අපි හැදෙන්න හදනවා ඊට වැඩිය වටින දෙයක් නැහැ ශාසනය. ඕක තමයි ශාසනයේ පණ කියන්නේ. ඒ නිසා වැරද්ද වැරද්ද වශයෙන් දැකපහන් දැකලා වැරද්දෙන් ගැලවීමට මේ සීල සමාධි ප්‍රඥා බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නේ හේතු කරගන්න කියලා පස්සේ අර අර භික්ෂුණීට තිබුණු ඒ රෝගේ නැති වෙනවා අපි ඔකට කියනවා හොරලෙඩ කියලා. එහෙම නැත්නම් භූත විද්‍යාව කියනවා මේ කලු කුමාර දිෂ්ටි කියලා. කලු කුමාර දිෂ්ටියට ආවම තොইলක් නකලා දෙල්ලන් ටිකක් කරුවට පස්සේ ඕක බහලා යනවා. ඉතින් ඒක වයසේ වැරද්ද වෙන එකක් නෙවෙයි. හැබැයි සම්පූර්ණ හිතෙන් වෙන. හරියට මේක හේතු කරලා දුන්නා පස්සේ මෙතන නේද ප්‍රශ්න තියෙන්නේ කියලා සහලවන. ඒ ඒ විස බීජට කෙලෙසට ඉන්න බෑ. ඉතින් ඒකට ආනන්ද ආමතු හරි ලස්සනට පෙන්ලා දෙනවා. ඉතින් අපි අද දවසේ දානතු වාතුකාට යන්න ඉස්සලා කෙනෙකුට සැකයක් තියෙනවා නම් ආහාර නිසා ආහාර නැති කරන ක්‍රමේ නම් වරඳන වරදර පිටක් පාසා භික්ෂුන් වහන්සේ කෙනෙක් හෝ භික්ෂුණියක් විදියට මේ මං ආහාර ගන්නේ ජවයේ පිණිස නෙවෙයි මදේ පිණිස නෙවෙයි ශරීර මණ්ඩලයේ පිණිස නෙවෙයි කියාපෑම් පිණිස නෙවෙයි හුදු භ්‍රමචර්යයට අනුග්‍රහය පිණිසයි මේකෙන් තිබුණු බඩගිනි දුක නැති කරන මිසක්කා අලුතෙන් කැපත රෝගයක් ඇති කරගන්නේ නැහැ. කාල වැඩි වෙලා ඇති කරගන්නේ රෝගයක් මං ඇති කරගන්නේ මේ ආහාර පිට පටවියාපෝ තේජෝ වායෝ වලින් හැදිලා තියෙන්නේ. මේ වළඳන මම පටවියාපෝ තේජෝ වායෝ වලින් හැදිලා තියෙන්නේ. ඒක නිසා ඒකෙත් තාත්මයක් නැහැ මේකෙත් තාත්මයක් නැහැ. මේ පටවියාපෝ තේජෝ වලට පටවියාපෝ තේජෝ එකතු වෙනවා. ආදි වශයෙන් මේ පිට වළඳන වළඳන වෙලාවේ ප්‍රතිවේක්ෂා කිරීම තමයි ආහාර නිස්සාය ආහාරම් පජාති කියන කියල් කියන්නේ. ආහාරම හේතු කරගෙන ආහාරය නැති කරන තැනට නැත්නම් ආහාරය අනවශ්‍ය සුභෝගී ඒ භෝජන සංග්‍රහ එහෙම නැත්නම් নানা ආකාර මේ ආහාර පිළිබඳ තියෙන සෙල්ලම් අතර කළා මේ කන්නේ මේ බඩගිනි පිටු නිවන්ට කියලා කිව්වහම ඒ විශාල කෙලෙස් ප්‍රමාණයක් අපල. දෙක තමයි තණ්හාව නිසා තණ්හාව නැති කරන්න නම් නැත්නම් ආසාව නිසා ආසාව නැති කරන්නේ කොහොමද කියලා අහනකොට කියන්න තියෙන්නේ මේ ලෝකේ හැම කෙනාම ආසාවක් ඉස්සර කරගෙන තමයි මේ ජීවිතය හැදගාගන්නේ. මේ ආසාවක් නැත්නම් අපිට ජවයක් එන්නේ. අපිට තල්ලුවක් එන්නේ. ඒ නිසා අපි එල්ලයක් තියන් තමයි ඒ නිසා ආසාවක් ඇති කරගන්නවා මම ආසාව නැති කරනවා කිය. ඔක තමයි භාවනාව කියන්නේ. මම මයිලඟ තියෙන ආසාවල් සියල්ලම නැති කරනවා කියලා ආසාව නැති කිරීමේ ආසාවක් ඇති කරගත්තට පස්සේ එදා ඉඳලා ඒ පුද්ගලයා ඒ අනික් කටියට ඒක පුළුවන් නම් මේ ජීවිතේ මේක කරන්න පුළුවන් නම් බුදුහාමර කියන්නේ මේක නම් මම ආසාවක් ඇති වෙනවා ආසාවක් නැති කරගන්න. ඒ වගේම මාන්නකාරකම නිසා මාන්නයක් නැති කරගන්නවා කියලා කියන්නේ මේ ලෝකේ එක එකනා විවිධ ශේෂ්ත්‍රයන් වල දක්ෂකම් වීරකම් සූරකම් ධීරකම් පාලා ඒගොල්ලෝ කැපිපෙනවා. ඒ නිසා මම මාන්නයක් ඇති කරගන්නවා රහත් වෙලා කැපිපෙනවා. එහෙම නැත්නම් මාන්නක් මාන්නේ නැති කෙනෙක් බවට පත් වෙලා කැපිපෙනවා. ඒකත් මාන්නයක් තමයි. ඒ නිසා මාන්නේ මාන්නේ කපන්න පුළුවන්. ඒත් මෛතුන සේවනේ ඒ කියන්නේ මේ කාමරාගේ කවදාකවත් ඒක ඒකෙන් කපන්න බෑ. ඒක තමයි ඒ සංඥාව හඳුනා ගැනීමේදී ඒ ආනන්ද සාංශය පාවිච්චි කරපු උපක්‍රමය ඒ ලෙඩේ මේකයි කියලා රෝගියාට හිතෙන් හටගත් එකක් කියලා අවබෝධ කරපුවාම හේතු සහිතව එයාට මේක දෙලි බෑ. ඒක නිසා හැම වෙලාවටම ලෙඩක් වෙනකොට පොලිමට ගිහිලා ස්පෙෂලිස්ට් කෙනෙක් කන්සල්ට් කරනවට වඩා පොඩක් කල්පනා කරලා බලන්න ඕනේ මේ මොන වගේ හේතුවක් නිසා ආපු දෙයක්ද ඒකට කොච්චරක් තමන් වශයෙන් නැත්නම් මමෙක් ඉන්නවා කියලා හිතාගත්තට පස්සේ ඒ අවිද්‍යාවේ ඒ සංස්කාරය ඒ විඥාණය මේ රෝගය ඇතිවීමට මොන තරම් හේතු වෙලා තියෙනවද කියලා බැලුවොත් ඒක අපි රෝගයේ දිශා ධර්මානුකූලෝගේ දිහා ධර්මානුකූලව බලන මිසක්කා ඒකට අඬාව ගාගෙන ඇයි මේ මට ලෙඩ වුනේ මම මේ දන් දෙන කෙනෙක් නේද මම ඉල් රකින්න කෙනෙක් නේද කොහොමද මම ලෙඩ වෙන්නේ කියලා ඒක නෙමෙයි ක්‍රමය ඒක නිසා ලෙඩක් වුණාම අපි ඒක විශ්සලාගෙන ආපු සුභාසින්චන කරගෙන ඒදී මාර්ගයේ මේ සංසාර දුක නැත්නම් දුක්ඛ සත්‍යයට කරුණු වෙන නිසා ඒ ඒ සඳහා තමන්ගේ මානසික හෝ කායිකව තමන් දායාද වෙච්ච හරි නැත්නම් තමන් ඒක ඇතිවීමට ක්‍රියා කළ හැටි බලාගත්තොත් ඒකමයි උත්තරේ. ඒක නැති කරන්න ක්‍රියාත්මක කරනකොට ලෙඩේ නැති වෙනවා. ඒකම බලපානවා අපි යදා කියේ සංඥාව පිළිබඳව අද සංස්කාර ගත්තාම අපි බලමු මේ ධර්ම දේශනාවේදී කොහොමද සංස්කාර ස්කන්ධය අපි ලෙඩ කරවන්නේ කොහොමද සංස්කාර ස්කන්ධය අවබෝධ කිරීමෙන් හිත කය ලෙඩ වුණත් හිත ලෙඩ නොවි අනාතුරව ගත කරන්නේ කොහොමද කියලා. ඉතින් මාගේ නායකුත් කියනවා ගෙවන්න මොකද ප්‍රශ්නයක් අහලා තිබුණා මේ සංස්කාර පිළිබඳ විවිධ මත ත්‍රිපිටකයේ තියෙනවා ස්වාමීන් වහන්සේ අපිට ඒක සරලව නිදර්ශන සහිතව ගෙනහැර පාන්න කියලා. ඉතින් ඒකේ මේ සාධාරණ ප්‍රශ්නයක්. මොකද මේ සංස්කාර කියන පදයට විවිධ අර්ථ ඡායා ගොඩාක් තැන් තැන් වල සඳහන් වෙනවා. ඉතින් අර්ථ ඡායා එක එක දිහා බලනකොට අපිට මේ භාවනාවට යම් යම් ආලෝක නැත්නම් එළිය වැටීමක් වෙනවා. ඉතින් ඒක ගොඩක් වෙලාවට ඒක වෙන්නේ මේ පතපොත කියවන එහෙම නැත්නම් ශාස්ත්‍රීය දැනුම තියෙන නැත්නම් අනිකත්ව සාමාන්‍යයෙන් ওই සංස්කාර වගේ වචන ගැඹුරු කියලා පැත්තකට දානවා. ඒකත් ඇති දෝෂයක් නෑ. භාවනා කරගෙන යනවනේ ඒක නිසි කාලයට අවබෝධ වෙයි. නමුත් මේ දැනගෙන එහෙම නැත්නම් ක්‍රමානුකූලව දැනගත්තාම ඒ සොත මේ ඥානයත් සමාහලට භාවනාවට අත්වලක් වෙනවා. නිසා සංස්කාර කියන එක හතර පස් ආකාරයක කින් පිනී හිටිනවා සූත්‍ර පිටකය මූල ධර්මානුකූලව හසුරනකොට. එක ක්‍රමයක් තමයි අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කියලා අවිද්‍යාව සහ විඥානයේ අතරමැද ද්වාදසාකාරයේ එකක් විදිහට සංස්කාර පෙනී හිටිනවා. ඒ නිසා මෙතන සංස්කාර කියන පදය සංස්කරණය කියලායි අපි මේ සිංහලට දාගන්නේ. හැබැයි සංස්කරණය කියන පදය මේ සංස්කෘත පදයක්. සංඛාර කියලා කියන්නේ ස්පාලි. මිනිසා සරල සිංහලට ගත්තොත් සකස් කිරීම කියලා කියනවා. එහෙම නැත්නම් යමක් ගොතන කතිය සකස් කිරීම අපි ඒක යම් කොයි විදිහට කතා කරන ඉස්සරහට එතකොට අපිට තව තවත් අර්ථ හම්බේ. ඒ නිසා මේ අවිද්‍යාව තියෙන තාක්කල් අවිද්‍යාව තියෙන තාක් ඒ කියන්නේ අර මේ කතාව පටන් ගන්නකොට ධර්මදේශන පටන් ගන්නකොට වගේ අසුතවතෝ පුතුජනෝ කියන තැන ඉඳලා අසුතවතෝ පුතුජනයා ස්වභාව ධර්මයේ නැත්නම් සංසිද්ධියට එහෙම නැත්නම් ආස්වාසයට ප්‍රස්වාසයට එහෙම නැත්නම් වම දකුණට කවදාකවත් සකස් කිරීම වලින් තොරව ස්වභාවයෙන් මුණ දෙන්නේ නැහැ. ස්වභාව ධර්මයේ මතු වෙනකොට සංසිද්ධියක් මතු වෙනකොට අත්දැකීමක් වෙනකොට ඒකට එන හැටියෙන් එන්න දෙන්නෙම නැහැ ඕකට ඇඟිලි ගන්න. ඕක සකස් කරනවා. අපි සිංහලෙන් සාමාන්‍ය මගේ වචන අනනවා. අනා ගන්න. ඉතින් ඒක ඒ සකස් කිරීම නොකරත් බෑ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපිට මිට කලිමුත් මතක් කරගත්ත විදිහට අවදියෙන් ඉන්න පුද්ගලයෙක් ඒ කියන්නේ නිරෝගී අවදියෙන් ඉන්න පුද්ගලයෙක් ගත්තොත් එයාට ඇහැ ඇහැ තියෙනවා වර්ණ රූප තියෙනවා රූප බැලීම කරන්න ඒ වෙලාවෙම ඒ චිත්තක්ෂණයම කනක් තියෙනවා සද්දක් තියෙනවා නම් කනේ සද්ද අහන්න පුළුවන්. ඒ වෙලාවෙම නාශයක් තියෙනවා ගඳක් තියෙනවා නම් ගඳ බැලීමට ව්‍යවෘත වෙන්න පුළුවන්. රසක් තියෙනවා දිවක් තියෙනවා නම් ප්‍රകൃතිව රස විඳින්නෙක් වෙන්න පුළුවන්. ඒ වගේම පහසක් තියෙනවා නම් කාය ප්‍රසාදයක් තියෙනවා නම් විඳින්නෙක් ස්පර්ශ ලබන්නෙක් වෙන්න පුළුවන්. එක එක ධර්මතා තියෙනවා හිතක් තියෙනවා නම් කල්පනා කරන්නෙක් වෙන්න පුළුවන්. ඉතින් සංසිද්ධියක් කියවම ඒ වෙලාවක එක වෙලාවක දී ඇති වෙලාවක ඉඳුරන් 6 දිනක් සහ ඒ ඉඳුරන්ට අදාළ ආරමුණු හයක් තියෙනවා. මේක ආරම්මන ద్వාර කියලා කියනවා. ඇහැට වර්ණ රූපේ ආරම්මන වෙනවා. වර්ණ රූපේට ඇහැ මිස වෙන කොහෙවත් කුප්පන්න පුළුවන් ගතියක් නැහැ. වර්ණ රූපක ඇවිල්ලා කණේ වැදුනටවත් නාසයේ වැදුනටවත් කුප්පන්න වර්ණ රූපේ ආපතගත වෙන්නේ ඇහි ඔපේට පමණයි. ඉතින් ඒ දෙන්න අතර තියෙනවා පූර්වගත නිගමනයක් සම්බන්ධතාවය. ඒකට කන සාධ්‍යයක් ගත්තාම කන තමයි ආරම්භණය. ඒක පිළිගන්න ద్వාරය තමයි කම්බෙරේ. නැත්නම් කනේ ඔපේ. ශබ්ද ඇවිල්ලා වෙන තැන් වල වැදුනා වගේ නෙවෙයි කම්බෙරේම වැදුනට පස්සෙ තමයි අපිට ඒක අවශෝෂණය කර ගන්න පුළුවන්. ඒකට ගන්න පුළුවන්. උකහා ගන්න පුළුවන්. ඊගාට නාසයේ ඔලු කට්ටේ එළු කුරයක් වගේ සටහනක් තියෙනවා දෙකට බෙදිච්ච. අන්න ඒක පණ තියෙන වෙලාවේ අන්න එතන අතුල් පැත්තේ තියෙනවා ඒ ඝාණ ප්‍රසාදය ගන්ධ සුවඳ දැනීම ඔපේ. ඉතින් ඒකට එන ගන්ධ සුවඳ විතරමයි ආහාර වෙන්නේ ස්පර්ශ ආහාර වෙනවා කාය ප්‍රසාදේ නිසා. නමුත් ඒක හැදිලා තියෙන්නේ ගන්ධ සුවඳමයි. ගන්ධ සුවඳ කුප්පන්න පුළුවන් නේ එතන පමණයි. ඇහැට ගියාට ගඳක්, කනට ගියාට වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම මේ රස ඕජාවල් වලට තිත්ත රස, පැංගිරි රස, පැණි රස, මිරිස් රස, ලුණු රස ආදි වශයෙන් මේ හය ආකාරයට බෙදලා තියෙන රසවල ඒ රසවල වලින් කුප්පන්න පුළුවන් මේ රසනහර ටික තමයි ඒක දිවේ තියෙන්නේ. ඒ වගේම දිවට ඇර වෙන තැනකට ඇඟේ ගෑවුණාට ඒ රස විඳින්න බෑ. මේ දෙන්න අතර වෙනම කල්ලතුව නිගමනයක් වෙලා තියෙනවා පූර්ව නිගමනයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම පහස මේ කයේ කාය ප්‍රසාදේ තමයි හිට වෙන්නේ. ඒක නියපොතු වල නෑ, දත් වල නෑ, කෙස් වල නෑ. අනික හැම තැනම සමෝසේ විසිරලා තියෙනවා. ඉතින් ඒ අනිත් ඒවට ඒවට වදිනකොට ඒ වදිනකොට මේක උණුසුම සිසිලස ඝන බව, සිසිල් බව, ගොරෝසු බව, නිමිත් බව, රවුම් බව, හතරස් බව ඒක තේරුම් ගන්න. ධර්මතාවත් ඒ වගේම ඇවිල්ලා හිතත් එක්ක වැඩ කරනවා. ඉතින් මේ එක අවදින් ඉන්න මිනිසෙකුට මේ හයම තියේදී ඒ මිනිස්යාට එක සතියකට විඥානය දෙන්න පුළුවන් එකකට නම් මේ හයෙන් එකක් තෝරන්න වෙනවා. ඒක වෙන කරන්න දෙයක් නැහැ. මෙන්න මේ තේරීම කරන්නේ සංස්කාර වලින් තමයි. ඒ තේරීමත් ඒකාකාරික සකස් කිරීම. ඒ තේරීම කරන්න ආසන්නේ තමයි මෙතෙක් ගినాව මෝඩකම් ටික අවිද්‍යාව එහෙම නැත්නම් නොදැනීම නිසා තමයි අපි මේ වහාම පැනලා එකක් අල්ලන්න හදන්නේ අපි හිතනවා මේ වෙලාවේ පැහැර නොහැර මේ රූපය බැලිය යුතුයි ශබ්ද තිබිච්චාවයි ගාන්ධ තිබිච්චාය රස තිබිච්චාය පහස තිබිච්චාය කියලා අපේ හිත එකපාරටම ඒ රූපයට පනිනවත් එක්කම විඥානයේ ඇහැට උපදිනවත් එක්කම කනට ඇහෙන ශබ්ද නිකන් අවලංගු වෙලා යනවා. නාසයට දැනෙන ගඳ, දිවට දැනෙන රස, කයට ලැබෙන පහස, හිතට ඉතිවිලි ඔක්කොම අවලංගු වෙනවා. ඒ චිත්තක්ෂණේ ඇහැ බලන්නෙක් බාරපත් වෙලා ඇහැ මතින් විඥාන ක්‍රියාත්මක වෙලා වර්ණ රූපේ පේන්න පටන් ගන්නවා. ඉතින් මේ පේන්න පටන් අර ගැනීම වෙලා ඇහිම නොවි ගඳ නොබලා රස නොබලා පහස නොවිඳ හිතට හිතවිලි නොනගා මේ දේ මේ විදිහට සකස් කරන එකට සංස්කාර කියලා කියනවා. මෙන්න තේරීම. මේ තේරීම කරන්නේ අපි කලින් ගෙනාවු රුචි අරුචිකම් අනුවයි. අපේ පෞරුෂත්වයේ අනුව මේ හයම දීලා තියෙදි කොයි එකටද හිත යොමු කරවන්නේ කියන එක අපි කොයි දිහාට යොමු කරවන්නේ සකස් කිරීම කරන්නේ කොහොමද කියන එක ඒක හරියම මායාකාරී විදිහට වෙනවා. ඉතින් ඒ නිසා අවිද්‍යාව තියෙන තාක්කල් අපිට මතක නැති වෙනවා රූප බලනවා කියලා කියන තව පහක් ඉඳුරන් වසා ගැනීම අපිට මතක නැති වෙනවා ශබ්ද ඇහිම කියලා කියන්නේ ඒ වගේම ඒක ක්‍රියාත්මක වෙනකොටම අනිත් ඉඳුරන් සේරම නිලීන භාවයටපත් වෙනවා මේක ඔය අපිට කුෂ්කර්මයේදී උගන්වනවා ඔය දීබීජ පත්‍රි සාඛ්‍යයක් වඩනකොට දෙපියල් ගහක් වඩනකොට ඒකේ උඩ තියෙන අංකුරය අනිකුත් පල්ලෙහා තියෙන සියලුම අංකුර වැටීම බාධා කරගෙන තමයි නැගී හිටියේ ඒකට කියනවා අග්‍රස්ත නිෂේධනය කියලා. ඒ අංකුරේ විසින් ඕජාවක් නිකුත් කරනවා. ඒ ඕජාව තියෙන තාකල් පල්ලෙහා තියෙන අංකුර වැවෙන්නේ. උඩ අංකුරේ කඩපු ගමන් පල්ලෙහා තියෙන අංකුර වැවෙනවා. ඒ නිසා ලොකු වෙච්ච එක අනික් සේරම තලාව කරනවා. ඒ නිසා අපේ ඉඳුරන් 6 දෙනාම බලාන ඉන්නේ මුදුන වෙන්න. ලොක්ක වෙන්න. නමුත් ඒ ලොක්ක වෙන්න ඒකට අවශ්‍ය වෙනවා විඥානයේ විඥානයක් පහළ කරගන්න ඇහි විඥානේ කනේ විඥානේ ඉතින් ඒ විඥානේ පොදුවේ කියන තැන ඉඳලා තමන්ගේ දිහාවට තමන්ගේ දෙපාර්තමේන්තුවට හරවගන්න අපි ඒක සකස් කිරීමක් කරන්න ඕන. සකස් කිරීම කරනවා කියලා කියන්නේ එක ඉඳුරක් රජ කරන අතර මුදුන කරන අතර අනිත් සියල්ලම තලාව ගන්න. ඉතින් මේ නිසා අපි සංසාරේ පුරාවට යමක් වින්දට එකක් විඳිනවා කියලා කියන්නේ පහක් ප්‍රතික්ෂේප කරලා. ඒ නිසා අපිට කවදාකවත් පූර්ණ ආબોධයක් සර්වඥතා ඥානයක් දේ පිළිබඳව හැම පැතිකට වැහිලා කතාවක් කරන්න. අපි මේ ටික තියෙනවනම් කරනනම් කරන්නේ ඒක අන්වේ ඥාන වලින් තමයි, චින්තාමය ඥාන වලින් තමයි, තර්ක ඥාන වලින් තමයි. ඒ නිසා මේ අවිද්‍යාව උදව් නිකන් උදව් කරනවා වගේ පේනවා. එකවරකට විඥානයේ කරා පැමිණිවර බලාපොරොත්තු වෙන සියලුම தත්යන්ට සම්පූර්ණ විඥානය කරා ළඟට ළඟා වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම තෝරන්න වෙනවා. අන්නේ තේරීමේදී හැඳ අතර ගන්නේ අපි මේ සංස්කාර තමයි. ඒ සංස්කාර ක්‍රියාත්මක වීමේදී මූල ධර්ම වෙන්නේ අපි සංසාරේ ගినాපු නැත්තම් මේ තාකල් මේ ජීවිතය ඇති කරන අපි මේ රුචි අරුචිකම් ටික. මම මිරිස් වලට කැමති. මම නැත්තම් සීනි වලට කැමති. මම ලුණු රසට කැමති ආදි වශයෙන් අපි හැම කෙනාටම තියෙනවා බුෆේ ඩයට් එකට ගියාම තෝරන කැම තේවිලා. ඒ වගේම කැම විතරක් ගත්තත් ඒකත් එහෙම. කැම ඇතුලේ තව විශාල තේරීම් වර්ගයක් තියෙනවා. ඒ කිය එතකොට රූප පිළිබඳව අපිට හැඟීමක් ඇති වෙනවා. ඉතින් මේවා මේක පිළිබඳව දැනගන්න නම් මේක පිළිබඳ මේ සංස්කාර හැම වෙලාවෙදීම මුදුන වෙලා හැන්දට අතට අරගෙන අර පරණ පුරුදු රුචි අරුචිකම් අනුව අපි මෙහෙවනවා. අපි යොමුක් ලබා දෙනවා. ඒ කරනකොට ආසන්නෙන් ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යාව නිසා අපි ළඟ යමක් ලැබිච්ච ගමන් ඒකට වශී වෙලා ඒකට බැහැගෙන ඒකට läගගෙන එහි රස විඳිනවයි කියලා කියන්නේ අවිද්‍යාවට නියම අවශ්‍ය පොහොර ලැබෙන. ඒ වගේම අපි අන්ධ වෙනවා පස්පැත්තකට එකකට අතිරේක සැලකිල්ලක් සලකනවා. මේකට කියනවා සකස් කරනවා කියලා සංස්කරණය කරනවා කියලා. මේ සංස්කරණය හැම චිත්තක්ෂණයකම සිද්ධ වෙනවා. මේ සංස්කරණය හැම චිත්තක්ෂණයකම සිද්ධ වෙනවා. මේ මේ විදිහට මේ සකස් කරන සකස් කිරීම මේ සංස්කරණය කිරීම බුදුජානනාචේ භාවනාවේදී කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියලා වෙන පැත්තකින් විස්තර කරනවා. කයි ඒ කරන සකස් කිරීම ඒ වගේම වචන සම්බන්ධ වචනයක් ක්‍රියාත්මක කරන වචනයක් බෙනින වණනකොට බින්දෙනකොට සකස් කිරීම කරන්න නැති ඒගොම හිතක් හිතනකොට සකස් කරන සකස් කිරීම. ඉතින් ඒ වගේ විදිහට මේ වීතික්‍රම වෙන්න දෙන්න කෙලෙස් නැතුව භාවනා කරන වෙලාවක කාය සංස්කාර දිහා බලනවා කියලා කියන්නේ කායන පස්සනාව කරලා මේ ආස්වාද ප්‍රසවාසයේ වගේ ආස්වාද ප්‍රසවාසයේ ගන්නේ පණ තියෙන කායක අත්‍යන්තයෙන්ම තිබියතු ලකුණ හුස්ම ටික. එනිසාකට කාය සංස්කාර කියනවා. මේ කාය සංස්කාර දිහා බලාන බලාන බලාන ඉන්නකොට ආස්වාද ප්‍රසවාස තියෙන තාක් කල් අපි කියනකොට කාය සංස්කාර තියෙනවායි කියලා ඒක ගොරෝසු ආස්වාද ප්‍රසවාස, සියුම් ආස්වාද ප්‍රසවාස කියලා. ඒ ආස්වාද ප්‍රසවාස සංසිධිකන සංසිධිකන යනකොට කාය සංස්කාර සංසිධිකන යනකොට අර ආයතන හැම එකටම ලැබෙන ආහාර නැතුව යනවා. ඇහ කොහොමඩක්වත් නෑ වහලා රත් රූප පේන්නේ නැති වෙන රකස් කරලායි වාඩි එතනින් ගියාම සද්ද නැති තැනකට යන්න කියනවා අනික් අයටත් කියනවා කෑකෝ සංගහන්න එපයි කියලා. ගන්ධ රස දෙක අපි සාමාන්‍යයෙන් ඒක භාවනාදී තද බල විදියට අපිට ප්‍රශ්න කරවෙන්නේ නෑ. ඒ වගේම කයේ අනික් තැන් වල තියෙන සංනිවේදන නතර කරලා එක තැනකට උදරය හෝ ආනපානට ගන්න. ඒ කාය නියෝජනයක් වශයෙන් ගන්නවා. මනස මානසිකාරයේ වශයෙන් අර කයේ කායික ක්‍රියාවලියට මෙහෙවන ආස්වාසය වශයෙන් ප්‍රස්වාස වශයෙන් මේ මෙනෙහි කරන භාවනා හිතක් මිස ඉතිරි දිග යන. ඒකවල ඒ පේන ආස්වාස් ප්‍රස්වාසයක් දැන් ගෙවනවා. ඒසර පළවෙනි වතාවට මේ කාය සංස්කාර සංසිඳනකොට බාහිරෙන් ආහාර එකක්වත් නැතුව ඇහැට රූප කනට ශබ්ද නාසයට ගඳ දිවට රස කයට පහස සහ හිතට හිතවිලි ධර්මතා නැති වෙලා යනකොට අපිට තේරෙන්න පටන් අර ගන්නවා මේ ආයතන හය නතර කරාට ඒව තමා විසින් සකස් කරගන්න පුදුමාකාර ගොජ දැමීම් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ වෙන ගොජ දැමීම් සියල්ලම මනෝ විකාර එහෙම නැත්නම් මනසෙන් හදාගන්න දේවල් නිසා ගමන දිගට යන්න ඕනේ මේ සංස්කාර කාය සංස්කාර සංසිඳනකොට ඒ සංගතිය සංසිද්ධිය ඇති හැටිය මුලමදාග වශයෙන් දකින්න ඕන විශේෂම ක්ෂය වීගෙන යනකොට වැය වීමගෙන යනකොට නිරෝධ වීගෙන යනකොට දකින්න ඕන නම් ඒ වෙලාවට පේන චිත්‍ර රූප ඒ වෙලාවට පේන මනෝමය ශබ්ද ගන්ධ රස පහස සියල්ලම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා එක එක ආකාරයක අරසාවක් හිතට දෙන්න වෙනවා මේකෙදී ඒ නේතම්මම නේසෝ හමස්සි නමේසෝ අත්තා මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි මේක අර වැඩක් සංසිඳුවාගෙන යනකොට පැමිණෙන අපේ තියෙන ඇබ්බැහි නිසා ඒ යම් යම් නොසන්ඩාලකම් මතුවෙන ඒවා අයිතිවාසිකම් කියන්නේ නැතුව අතහරිනකොට මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන වගේම සර්වඥන්ද කියනවා ඒතං සන්තං ඒතං පණිතං යද්දං උපේක්ඛා මගේ හිත ශාන්ත වූ ප්‍රණීත වූ උපේක්ෂාවේ පිහිටාවා කිව්වොත් අර අමතරින් මතුවෙන දේවල් වලට මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කිව්වත් එකම දේ සිද්ධ වෙනවා ඒ මතුවෙන දේවල් ඒ මතුවෙන චිත්ත රූප ඒ මතුවෙන ශබ්ද ගන්ධ රස පහස වෙනවා නම් ඒ සියල්ලම මේ වෙලාව මනස විසින් මවාපාන දේවල් නිසා ඒවා බොහොම ශීක්‍රයෙන් නැති වෙලා යනවා ඒවා සංකතම් පටිච්චසමුප්පන්නා. කය ධම්මං වය ධම්මං ඒවා වහා ඇති වී යත් නැති දේවල් මේවට සංඥා ගන්න යන්නත් එපා නිමිති ගන්න යන්නත් එපා දිගට අසුරු කරන්න යන්නත් එපා මේක හොඳද නරකද සැපද දුකද කියලා බලන්න යන්නත් එපා මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කිව්වොත් ඔන්න කාය සංස්කාරයන් විශ්ේ අපි අල්ලගත්ත ආස්වාද ප්‍රසවාසයේ සංසිඳවලා මොකද දැන් වෙන්නේ කියලා බලතයි ආන්නේ මේ යනකොට ඒ හිත පිට පැනිට දෙන්නේ නැතුව නින්දට වැටෙන්න දෙන්නේ නැතුව සැක උපදවන්නේ නැතුව හයියෙන් හුස්ම ගන්න යන්නේ නැතුව නැගිටින්නේ නැතුව මේක පුරුදු කරගත්තොත් මෙතෙන්ට යනකොට ඒ යෝගාවචර මෙනෙහි කිරීම කියන විතක්ක ਵਿਚාර දෙකක් ක්‍රමයෙන් නතර කරන්න වෙනවා මොකද ඒ වෙලාවේ මෙනෙහි කරන්න ගියොත් භාවනාවක් කැඩෙනවා එතකොට කාය සංස්කාර සංසිද්ධ වෙලා වෙනකොට ඒ අර වචී සංස්කාර විතක්ක ਵਿਚාර දෙකක් ක්‍රමයෙන් සංසිඳිලා යම් ප්‍රමාණික නීවරණ නැති බලන්න කියලා විශේෂ අරමුණක් නැති නමුත් යම් ආකාරයක සමතුලිතතාවයකින් පවත් ගන්න පුළුවන් මානසිකත්වයකටපත් වෙනවා. අන්න එහෙම ඒකේ හුරු වුණාට පස්සේ ඒකේ අධ්‍යයන් වුණාට පස්සේ ඒකේ වශී භාවයක් ගත්තට පස්සේ සෑහෙන හුරු වුණාට පස්සේ චිත්ත සංකාර මතු කරන්න පටන් ගන්නවා. කාය සංකාර වචී සංකාර දෙක සංසිඳුණාට පස්සේ එන විවේකයේ තුල චිත්ත සංස්කාර මතුවෙන්න පටන් ගන්නවා. ඒක මේ භාවනා ලෝකේ හඳුන්වා දෙන්නේ වේදනා සංඥා දෙක වශයෙන්. ඉතින් নানা ආකාර වේදනා જાති මතුවෙන්න පටන් ගන්නවා. සේරම මේ වෙලාවේදී මතුවෙන වේදනා සේරම මනෝමූලක වේදනා. එහෙම නැත්නම් මනෝපොබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමයයි. ඒ මොකද රූප ධර්ම දැන් ගෙවම් කරලා තියෙන. ගෙවම් කරලා කියන්නේ වැඩේට ඇති වෙන ප්‍රමාණයට ගෙවම් කරලා 100ක් නිෂ්ඨාටපත් කරලා නැහැ. නොදැනෙන මට්ටමට ගෙවම් කරුවාට පස්සේ අර විදියට වේදනාව මතුවෙනවා. අර විදියට සංඥා මතුවෙනේ සෑම දෙයකටමත් අර රූප ගෙවම් කරනකොට වගේ මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මෙ නෙවෙයි කිව්වොත් ඒ කියන්නේ වේදනාවක් නැති වෙනවාමත් නෙවෙයි, වේදනාවක් තිබුණට ඒකෙන් හිත සලා ගන්න. নানা ආකාර සංඥා ආවට ඒකෙන් හිත සලා ගන්න නැත්නම් ඒකෙන් අඳින්නේ අඳින්න යන්න මට මේක ලැබුණා මේක ලැබුණා කියලා. අන්න එතකොට ඒව නිකම්ම ලක්තන ලොප් වෙන්න පටන් ගන්නවා. ඒව නිකන් ගබ්ස වෙන්න පටන් ගන්නවා. ඒක විදිහකට කියනවා නම් ඒව තියෙද්දි Tamanට හොඳට විවේක වෙන්න පුළුවන්. ඒක තියෙද්දිම Tamanට හොඳට ඒකෙන් දුරස්ත භාවයක් ලබාගෙන ඒක අනුංගීය දෙයක් වගේ බලන්න පටන්ට බලන්න කරන්න පටන් ගත්තට පස්සේ කාය සංස්කාර සංසිඳුව වගේ නෙවෙයි ඒ චිත්ත සංස්කාර සංසිඳුවාට පස්සේ ඊට වඩා ඉතාමත්ම සූක්ෂම ඒ වගේම හුඟාකල් yaadෙන එකලස් භාවයකට එනවා එකඟතාවයකට එනවා උපේක්ෂාවකට එනවා සමතුලිතතාවයකට එනවා ඒක නිසා අර කාය සංස්කාර සංසිද්ධ වෙනකොට පීචි පරිසංවේදී සුඛ පරිසංවේදී වතේ සුඛ වේදනා ප්‍රීති වේදනා පහළ වෙනවා යම් වෙලාවක ඒ චිත්ත සංස්කාර සංඥා වේදනා දෙකයි මෙතන අදහස් වෙන්නේ. ඒක අවබෝධ කරගෙන මෙතෙන්දි දැන් මේ යකා එනවා මේ යකාට මේ පිදෙනිය දෙන්න ඕන. මේ යකා එනවා ඒකට උග්ගහක් දෙන්න ඕන. මේකට ලේ කොටුව දෙන්න ඕන. මේකට මේ මේ දේවල් වලින් කියලා පිදෙන්න හස් කරන දුන්නට පස්සේ සංසිද්ධියක් වෙනවා. ඉස්සල වෙන්නේ යකා අඳුරගන්න. එන වේදනා සංඥා මොකක් හරි මෙලා වෙන්න ඕනේ. තමන් දැනගෙන ඉන්නවා ආවට එකෙන් සැලෙන්නෙත් නැහැ. එතකොට ඒක මුලමෙදාක දැකලා හරහා ගියාට පස්සේ චිත්ත සංඛාර පඩ පස්සම්බයන් චිත්ත සංඛාර මේ ඔක්කොම සංසිඳ වුණාට පස්සේ බුදුරජාණන් කියනවා අභිප්‍රමෝදයන් චිත්තපටි සංවේදී අසසිචාමේ ශික්කති නිකං සම්පූර්ණ මනෝලෝකයක් වෙනවා හැබැයි පිළිසිතුයි කිසිම හැප්පෙන්න දෙයක් නැහැ බැලුවොතක් මාන අඬගාලා කතා කරන්න කෙනෙක් නැහැ හැප්පෙන්න දෙයක් නැහැ ප්‍රධාන වශයෙන්ම Tamanට අර කාය විවේකයට වඩා චිත්ත විවේකයට වඩා උපදි විවේකයේ පැත්තට පිටතට ගැඹුරු විවේකයක් තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකත් ඇත්තටම අභියෝගශීලී. ඒක නිකන් මේ බය කරවන සුළු වෙන්නත් ඉඩ තියෙනවා. තනි වුණා, පාළු වුණා කියලා අර කාය සංසිඳන කොටත් ඒ හොල්මනම වෙනවා. ඊටත් වඩා ගැඹුරෙන් මේක සිද්ධ වෙනවා. නමුත් අර එක සැරයක් වෙච්ච නිසා මේකට වාසියකුත් තියෙනවා. අන්න ඒක අත්දැක්කොත් කාය සංසිඳලා ඊට පස්සේ වෙන වේදනා සංඥා පිළිබඳවත් මම නෙවෙයි මගේ නෙවෙයි ක්‍රමයට ගිහිලා අත්දැක්කොත් බුදුජාන සඳහන් කරනවා අභිප්පමෝදයන් චිත්තං අස්සසි ශාමීති සික්කති අභිප්පමෝදයන් චිත්තං පස්සසි ශාමීති සික්කති අති ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා එතකොට මේ යෝගාචර තියෙනවා මේ සියල්ලම නැති තැනමයි මේ සැපේ තියෙන්නේ රූප තියෙන තාක්කල් ඇහැ තියෙන තාක්කල් ශබ්ද තියෙන තාක්කල් කන තියෙන තාක්කල් ගඳ තියෙන තාක්කල් නාසය තියෙන තාක්කල් දිව තියෙන තාක්කල් රස තියෙන තාක්කල් කය තියෙන තාක්කල් පහස තියෙන තාක්කල් හිත තියෙන තාක්කල් ධර්ම තියෙන තාක්කල් මේකේ තියෙන්නේ ගැටුමයි අන්තෝ ජටා බයිතතා ජටාය ජටිතෝ පජ මේ මේ සංස්කාර වශයෙන් කාය සංස්කාර සහ ඒ මනෝ සංස්කාර කියන සමාන චිත්ත සංස්කාර කියන මේ සංසිද්ධියට පස්සේ අජටාවකාශයට යනවා ජටා නැති හැප්පෙන්නේ නැති අජටාවකාශයකට යනවා මේක සමාදන් වෙනවයි කියන එක මේක එළඹ වාසය කරනවා කියන එක පැහැදිලි නිවන පිළිබඳව නිර්වෘල අවබෝධයක් ඇති මිනිසෙකුට මිස අනිත් ඕන කෙනෙක් මේක පටලැවිල්ලක් විදියට මේ අජට අය අජට ගතියක් තියෙන පටලැවෙන දෙයක් නැතිකම තියෙනවා පටලැවිල්ල ගත කරපු ජීවිතේ අර හැප්පෙන්න ඇඟේ දෙයක් නැති වෙනකොට නිකන් උණ වාගේ ඇඟට මොකද ඒ තරම්ම ඇලි ගලි වාසියක් තිබුණේ දැන් මේ කාය සංස්කාරත් නැහැ චිත්ත සංස්කාරත් නැති වෙනකොට බුදුන් දන්නවා නම් ධර්මයේ දන්නවා නම් සංඝ රත්නේ දන්නවනම් සීල දන්නවා. එහෙම නැත්නම් මේ නිවන කියන්නේ යමක එල්ලිච්ච නැති අනාලම්බිත වස්තුවක්. නිවන කියලා කියන්නේ නිර්වචනය කරන්න බැරි ධර්මතාවයක්. ඒකේ මේ නම කියලා කියන්න මොකක්වත්ම තියෙන්න බෑ. තිබුණොත් ඒක නිවන නෙවෙයි. ඉතින් දැන් යෝගාවචක නිකන් ඒක පිළිබඳව පොඩි පෙරහුරුවකට සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. ඒ ආභිප්‍රමෝදේ පහළ වෙන්නෙම මේ දෙයක් කියලා කියන්නේ කෙලෙස්මයි. දෙයක් කියන්නේ පටලැවිලක්මයි. එනිසා කිංචන කිව්වනම් කිංචන කියන්නේ යමක් කියන එකයි කිංචන කියන්නේ කෙලෙස් වලට. අකිංචන කියලා කියන්නේ යමක් නැහැ. ඒ වෙලාවට රූප නැහැ මොකද කලින් අර ආනාපානිය වගේ දේවල් ගෙවම් කරා. ඊට පස්සේ අර චෛතසික වාසයෙන් නැත්නම් නාම ධර්ම වශයෙන් කියන වේදනා සංඥාත් දැනගෙන ඒවා ඒවා අතරින් විනිවිද යන්න දක්ෂකම ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ සකස් කිරීම වශයෙන් මොනම ගෙත්තම් පන්නම් වැඩක්වත් කරන්නේ මේක ආලවඩන ආලවට්ටම් මොකක්වත්ම නැහැ යමක් මට නොකර මට කියන එක ඕනෙත් නැහැ යමක් නොකර මට මේක තියා බලහින්න පුළුවන්ද කියලා බැලුවොත් ඒ සංසිඳීම තුල ඒ ඇති වෙන අති ප්‍රමෝදය මේ manuss ලෝකේ මොනම තාලකින්වත් විස්තර කරන්න බෑ කියලා ඒක නිසා ශුන්‍යාගාරම් පවිත්තස්ස සම්පතිත්තස්ස බිකුණෝ අමානුෂී රති හෝති අසන්තෝ උදයබ්බයන් කියලා. ශුන්‍යාගාරයට පිවිසනා වූ සම්පතිත්‍රස්ස බික්කුණෝ සාන්ත හිතක් ඇති ඒ භික්ෂුවට ඒ කියන්නේ නීවරණ බාධාක් නැති ඒ භික්ෂුවට අමානුෂික රතියක් වෙනවා. ඒ කියන්නේ මනුස්ස රතිය වෙලා තියෙන කාමේ. කාම රතිය. එහෙම නැත්නම් නිර්ාමිෂ නීවරණ නැතිකම නේද ධ්‍යාන සුඛේ. දැන් මේ දෙකම නෙවෙයි. ඉන් එහාටත් ගිහිලා විඳින්න යමක් නැතිකම නිසා සංඥා වශයෙන් හඳුනා ගන්න දෙයක් නැති නිසා අනන්නේ නැති නිසා නැත්නම් සංස්කරණය කරන්නේ නැති නිසා එතන හම්බ වෙනවා අමානුෂික රතියක්. මතුවෙන හැමදේම නැති වෙලා යයි. මම මොකටද ඔකට gadu ගන්නේ? මම මොකටද මේක මම මගේ කියාගන්නේ? මම මොකටද මේක මම කියාගන්නේ? මගේ ආත්මය කියාගන්නේ? මෙතෙක් කල මෙන්න මේ වගේ පටලැවි සහිත තැනක මතුවෙන මතුවෙන රූප ධර්ම මගේ කියාගත්තා. මතුවෙන මතුවෙන වේදනා මගේ කියාගත්තා. මතුවෙන මතුවෙන සංඥා මගේ කියාගත්තා. ඒ නිසා අපි මල්ලේ ගොඩාක් ඒ කිංචන තිබුණා. යමක් කමක් තිබුණා. අපි කියන්නේ යමක් කමක් ඇති වෙන බෝසතෙක් කියලානේ. බෝසතයි කියලා කියන ගොඩාක් කෙලස් තියනවා කියන එකයි ඔක්කොම කියන්නේ. ඒ නිසා මේ යේසුස් වහන්සේ පවා කියලා තියෙනවා බෝසතෙකුට කවදාකවත් දිව්‍යඥාන්සිය දකින්න බෑ ඒක හරියට ඔටුවෙක් ඉදිකටු තුලකින් එහා පැත්තට යන්න හදනවා කියන්නේ. බරාජින්නෝ වාසනාලත්තු කියලා කියලා කියනවා. ඒ වගේ තමයි මේ සෑම දෙයක්ම කියන්නේ. ඇහෙන් දකින්න කනින් අහන නාසයෙන් විඳින දිවෙන් රස බලන කයෙන් පහස ලබන හිතෙන් හිතන සේරම කිංචන බවටපත් වෙනවා. සංසිද්ධි. ඒ සංසිද්ධි හේතුඵල ධර්මයක් අනුව වෙන්නේ මේක මමය මේක මගේය මේක මගේ ආත්මය කියන එකමයි අවිද්‍යාව වෙන්නේ එතකොට ඒ වගේ මේක හොඳයි මේක නරකයි අරක ධාර්මිකයි මේක අධාර්මිකයි මේක සාධාරණයි මේක අසාධාරණයි මේක මගේ රුචිය මේක මගේ රුචිය නෙමෙයි මේක තමයි මට ගුරු රැකියේ මේක මට ගුරු රැකියේ නෑ මේක තර්කයට ගැලපෙන මේක තර්කයට ගැලපෙන්නේ මේක තමයි මගේ දික්තිය මේක තමයි මගේ මේක නෙවෙයි මගේ දික්තිය කියලා පුදුමාකාර පැටලයි ඉතින් මේවා පිළිබඳව සංස්කාර මා සකස් කිරීම කොච්චර දෝ දේවල් මේ ලෝකේ තියෙනවා කැමැති තනක් අල්ලද ඒක අල්ලපු දෙයට අහුවෙන. පුදුජනanse භාවනා ක්‍රමයේ කියලා තියෙන්නේ ඉස්සල්ලාම හිතින් හිතාගෙන පුළුවන් තරම් විචල්්‍ය සාධක අඩු කරගන්න විවේක තැනකට ගිහිල්ලා ඇස් දෙක වහන සද්ද නැතුව සද්ද නැති තැනකට ගිහිල්ලා එන්න නැත්නම් ගිහිල්ලා ආසව මේ ගන්න බලන්නේ නැතුව රස බලන්නේ මේ හුස්ම වගේ පොඩි දෙයක් අල්ලන ඒක සම්පූර්ණයෙන්ම ගෙවන් වෙනකම් කරන්න යන්න එපා. බලනකොට වෙනවා නම් ආ මේක ලොකුම ලොකු ජයග්‍රහණයක්. කාය සංස්කාර වශයෙන් තිබුණ මේ කෝලම, කාය සංස්කාර වශයෙන් තිබුණ ඉද්දෙන ගතිය, කාය සංස්කාර වශයෙන් තියෙන මේ කුප්පණ ගතිය, කාය සංස්කාර වශයෙන් තියෙන මේ නාලියන ගතිය ඔන්න යන්තම් ගෙවම් කරගත්තා. ඒක මේ ලොකු ප්‍රයත්නකින් ලොකු ප්‍රතිපදාවකින් කරගත්ත දෙයක් කියලා ඒක ශක්තිති රජ මණ්ඩල රජ ඔළුවක තියෙන සක්විති රජවටුන්නේ මිනි කොණ්ඩලක් වාගේ ඒ කාය රූප ධර්ම ගෙවන් කිරීම නැත්තම් කාපස්සම්බණය අගය කරන්න. කරන්න බෑ මොකද අපේ හිතේ ධර්ම රූප ධර්මත් එක්ක ඉඳලා අපිට දැනෙන්නේ හරි පාළුවක් විදියට, කම්මැලිකමක් විදියට, නීරසලියක්. ඒක හොඳට කළේක පදන් වෙලා ඒකේ තාහුරුව ලබාගෙන ඒක තමන්ගේ ගෙවතර වාගේ, නිවහන වගේ ඉන්නකොට තමයි ඊතුරු සංස්කාර වෙනව වේදනා සංඥා මත කරන්නේ. ඒක වේදනා මතුනේ කරන සංඥා මතුන වෙන්නේ ඉඳී තියෙනවා. ඒ චරිත ලක්ෂණ වල හැටියට. ඉතින් මේ වේදනා සංඥා මතුනට ඒකට කොකිත වෙන ගතිය, ඒ අනුව තරංග ගන්න ගතිය, අතු අනන ගතිය තමයි සංස්කාර කියන්නේ. මේ වේදනා සංඥා දෙක මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි, හේතුඵල සහිත වෙන දෙයක්. මට කියන්නේ නිරීක්ෂණය කරන එක. ඒකට විපස්සනා කරනවා කියලා කියන්නේ කියලා. ඒවත් එක්ක හැප්පෙන්නේ නැතුව, ඒවත් අනුව අඳින්නේ නැතුව, ඒවා අනු ආඩම්බර වෙන්න දෙන්නේ නැතුව පුළුවන් තරම් අර බුදුහාමුදුරෝ දේශනා කරපු මන්ත්‍රේ මේව මම නෙවෙයි ඒක මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි එහෙම නැත්නම් ඒතන් සන්තන් ඒතන් පණිතන් යදිනම් උපේක්ඛා මේ ඒ ශාන්තිය ප්‍රේන්චේ න උපේක්ෂාව හොඳයි මේ වේදනානුව රැප වේදනා එනකොට අනේ හොඳයි කියලා රාගානුසය පහළ වෙන්නවත් දුක් වේදනට අනේ නොදකින් කියලා දෝසානුසේ පහල වෙනකොට එන්නකොටම දැක්ගත්තොත් මේක තමයි මේ தත්වගත වෙච්ච ඉති හැටි. නමුත් ඒක ඒ වශයෙන් දකිනකොට අපිට ඒකේ මුලැමැදාක බල්ල බේරෙන්න පුළුවන්. ඒ නානා ආකාර සංඥා එනවා. මේ සංඥාවල් එනකොට ඒවා තමයි ලොකු තමන්ගේ හැකියාවල විදිහට පේනවා. එහෙම නැත්නම් මේ භූත බලවේග වශයෙන් පේන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් බුදුහාමුදුර ඇවිල්ලා මට දැන් බණ කියනවා. මට දැන් වැඩේ හරි කියලා තේරෙන පටන් ගන්නවා. එතන මම ධ්‍යාන ලැබලා තියෙනවා. මම මාර්ගඵල ලැබලා තියෙනවා කියලා নানা ආකාර දේවල් එන්න ආනවා. ඒ සේරම දිහා මේ ධර්මතා මෙවුවා. මම මේවට උපැන්න සාධක ලියන්න ගන්න ඕනේ අනුන්ගේ දරුවෝ. මේක දිහා මේ මේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි මීට වැඩිය උපේක්ෂාව හොඳයි කියලා ඒතන් සන්තන් ඒතන් පණිතන් උපේක්ෂා කියලා යනකොට තමයි අර කොක්ක දිගෑවේ. එහෙම නැත්නම් එනේන දෙයට අපි කරන්නේ කොක්ක ගන්න එක සංයෝජන කියලා කියන්නේ හැකිලි කියලා කියන කොක්ක. ඒ කොක්ක දිගෑරලා තියාන හිටියොත් දේවල් ආවට පැටලෙනවා. ප්‍රසිද්ධ මන්සන්තියක මිනිස්සේ මාළු බානවා. ඒ මාළු බානකොට මිනිස්සු බලන හිටිය මේ මිනිස්සගේ බිලි කොක්ක දිගහැරිච්ච එකක්. ඉදි කට්ටක්ලු තියෙන්නේ. ඉතින් වරින් වර උසල බලනවලු මාළුව නැළු ආය දානවලු ආය බලන්නේ. ඉතින් මිනිස්සු කියලා ගලු මිනිස්සු මාළුවෙක් අල්ලන්න ඕන කොක්කක් දාපන්. ඉදි කට් මේකක් දාලා කොට හැමක් දාපන්. ඊට පස්සේ මූණ දිහා බලලා ආයෙත් අර කොක්ක දාලා බලහන් ඉන්නවා. අර දෙතුන් දෙනෙකුට කියලා කලේ සුසු හොඳ දැනුම තේරුගත්ත මිනිස්සෙක් වළු මම ඔයාලට අනුකම්පාවෙන් කියන්නේ දැන් දවස් ගාණක් නැතිව හිටියානේ. අහුවෙන්නේ නැහැ. මාළු ඉන්නවා. ඔකට ඇම්බිලිය කමලා ඔකට ඇමක් දාපන්. එතකොට මාළු එක්කයි. අර වැඩ මුළු දේවල් ආයෙ කොක්ක දාන්න බලන්න. පස්සේ විනෝද කියලා ගාම දෙකට කිව්වා. ගාම දෙකේ වැඩ වැඩ නිසා වෙලා කයිල ගොල්ලෝ ඔයාද මේ වැඩේ කරන්නේ මට මේ රිපෝට් එකක් ඇවිල්ලා තියෙනවා. මාළු ඕනේ නම් කොක්කක් දානවා. කියලා බැලුවා මිනිහා මාළුවල ඉඳන් ගාමයේ ගාමද කියලා ගෝරාල මහත්තයා කිව්වා. ගෝරාල මහත්තයා අවිල්ල කිව්වලු තින් එයා යනකොට තින් බක්කේ කරත්තෙන් ඇවිල්ලා බැහැලා ඉතිසේනකට තියෙනවා ඊට පස්සේ කතා කරලා කිව්වලු මෙහෙම දෙයක් කියලා. ඉතින් ඉතින් මගේ වෙයි කිය මේක. මෙහෙම වැඩක් කරනවා අනේ මොඩ වෙන්න එපා. මාළුවල නෝන බිලිකොක්කක් දාපන්. ඒකට ඇමක් දාපන්. ඒක පුණ කියලා බලලා ආයෙ දාගෙන ඉන්නවා. එයා ගිහලා දිසාහමතුරන්ට කිව්වා. මම දිසාහමතුරට ඇවිල්ලා බලනකොට එයත් දන්න විදිහ උපේත සිදුනලු අර මනුස්සයා ජීකරන පස්සේ දිසාම වල රජුරන්නේ. පස්සේ රජුරු සෝල්දින් පොඩි වැඩක් වෙන්න බෑනේ මේ ඔක්කොමලා මෙහෙම කියන නිසා රජුරුචින් පෙරහරක් අරගෙන ආවිලා බෙර ගහගෙන දවල් ගහගෙන පාවඩ එලාගෙන මේ මැද අත්ත පහක ගන්නක් නැතුළු මාළු බාන. රජුරු ළඟටල පිටසක්ක වල කිව්වලු මනුස්සුඹට දැන් කී දෙනෙක් කිව්වද? මාළුවෙක් අල්ලන්න ඕන නම් බිලිකොක්කට ආවා. ඇමැත්තාපන්. ඊට පස්සේ එහෙම කිව්වොත් නෑ මේ රජෙක් අල්ලන්නේ ඉති කිව්වා. රජෙක් අල්ලන්න ඕන නම් ඔය සිනි ගහන මාළුවෙක් අල්ලන බිලි කොක්ක හරියන්නේ නැහැ. කොක්ක නෙමෙයි දිගැටිත් එකක් දාන්න. නිවන අල්ලන්න ඕන නම් කවදාවත් මොනම දෙයකට කොක්කක් දාන්න. දාහපු ගමන් කොක්ක තමයි. එව්ව එන්නේ ඇලවෙන්න තමයි. ඔක කවදාකවත් ඇලවෙන්න බෑ අපේ කොක්ක දිගැරිලා. ඒ හැකිලි දිගහරින ක්‍රමය තමයි රූප වශයෙන් පඩ ව්‍යාපෝ තීජෝ වායෝ තියෙනකම් පැටලෙන්න යමක් තියෙනවා. අවකාශ ධාතුවේ අජටාවකාශ ගැන පැටලෙන්න යමක් නැහැ. සැප දුක තියෙන තාක්කල් සැපට කැමැත්ත සහ දුකට කැමැත්ත තියෙනවා. අදුක්කම දුකේ පැටලෙන්න දෙයක් නැහැ. සංඥාවල මේ ගත කරන හැම සංඥාවකම කොක්ක තියෙනවා. අපි යමක් හඳුනාගන්නේ නිත්‍ය සංඥාවෙන්, සුඛ සංඥාවෙන්, සුභ සංඥාවෙන් ආත්ම සංඥාවෙන්. ඒ තමයි අපි සංඥාව කියන්නේ. ඒක නිසා අපි මේ පවතින ලෝකේ සංඥාවේ ඉන්නවයි කියලා කියන අපි දැනගත්තත් නොදැනගත්තත් පින් කිව්වත් පව් කිව්වත් සුභ කිව්වත් අසුභ කිව්වත් ධර්ම කිව්වත් අධර්ම කිව්වත් කොයි එකත් සංඥා කොට වැටෙනවා. ඒ වගේම සංඥා තියෙන නිසා මේක කරන්න බෑ කියලා හොඳට බීලා බුදියා ගත්තට හරියන්නේ නැහැ. ඒ විසඤ්ඤ වුණාට හරියන්නේ නැහැ. එහෙම නැත්නම් ආකාංසා සංචායතන විඥාන සංචායතන කියට හරියන්නේ නැහැ. මේ සංඥාවේ තියෙන කොක්ක දැක ගන්න. සංඥා කියන්නේ චපල දෙයක්, ඇද දෙයක්. යමක් අපි හඳුනාගත්තා කියන්නේම අහුවෙලා ඉවරයි. ඒක හඳුනනකොටම Taman ඇඳින්න ඉවරයි. කවදාකවත් බාහිර දෙයක් අපිට අඳුරන්න බෑ. මම ඇඳින මම සාධාරණීකරණය කරන්න ඕනේ. ඒ නිසා පොඩි ළමයෙකුට මොනවා පෙන්නුවත් ඌ ඒකට කියන නම දන්නෙත් නෑ ඌට තාත්තා යමයි බබා කියන නිසා ඌට බබා කියන ඌ දන්නේ නෑ ඌට උපකරණ සාධකේ මොන නම දීලා තියෙනවා කියලා කවුරුට ඇහුවොත් බබාට ගැහුවා බබාට බඩ කියන ඌ සංඥාවල් තමයි අල්ලලා නෑ ඉතින් අම්මලා තාත්තලා කියන එහෙම කියන්න බෑ. ඔයා මීට පස්සේ නම කියනකොට ඔයාට පාල කියන්න, ඔයා අර නම කියන්න කියලා ඉතින් අර පොඩි කාට කන්ඩිෂන් කරලා කරලා කරලා කරලා. උඩ කොහොම හරි අර නමක් හේතු කරනවා. ඉතින් පොඩි කිරවල ඉතින් කොල්ලේ සිටින කොහොමද හිතුව කාන්නේ? ඔකේ නම මේ ජෝන්. ඉතින් ඌ ඉස්කෝලේ ගිය දවසේ ලොකුද රැව්වලු මේ බබාගේ නම මොකද කියලා. ඩෝන් ජෝන් කිව්වා. මොකද්ද? ඩෝන් ජෝන් කිව්වා. ඒ කියනවලු මොනවා කරුවත් අම්මා කියනවලු ඩෝන් ජෝන් කියලා. තාත්තා කියනවා ඩෝන් ජෝන් කියලා. ඉතින් ඊළඟට තියෙන මගේ නම ඩෝන් ජෝන් කියලා. පොඩි එකා මොනවා කරුවක් කරන්න දෙන්නේ නැහැ අම්මලා තාත්තලා වැලි ටිකක් අත ගාලා දාන don't don't don't do it. doing don't don't do it. don't don't. අන්තිමට උ don't don't කියලා ආවෙලා. ඉතින් ගිහිල්ලා ඉස්කෝලේ ලොකු කරාණ ගාලා නම් මොකද don't don't. ඉතින් ඌට සංඥාවක් නැහැ. අපි පුදුමාකාර කැවිල්ලක් නේ කරන්නේ. ඒක කියනවා මේක තමයි සංස්කෘතිය පුතේ. ඔක රකපන් ඈ. ඒකට මේක තමයි සිංහලකම මේක තමයි පිරිමිකම මේක තමයි දොස්තරකම මේක තමයි ස්ටේෂන් මාස්ටර්කම මොකට කපා ඉතින් අල්ලනවා කිව්වම පුදුමාකාර ඇලිල්ලක් ඊට පස්සේ සම්පූර්ණ අයිතිවාසිකම් සඳහා සටනකටත් පෙළඹෙනවා මුඛ්‍යමේ වශයෙන් ස්ටේෂන් මාස්ටර්වරුන්ට තියෙන අයිතිවාසිකම් රැක ගැනීම සඳහා සටනට පෙළඹියා වූ මේකින් අවසාන සටනට පෙළඹියා කියලා පුදුමාකාර සටනක් සඳහන් අපිට තියෙන්නේ අපේ මානවත්වකම සඳහා කිසිම කෙනෙක් සටනට දියත් වෙනවද කියලා බලන්න ඒකෙන් එහාට ගිය මේ කුණු කන්දල් වලට මේ සංඥායේ තියෙන කොක්කේ බරපතලකම ඒ වගේම සංස්කාර කියලා කියන්නේ මම කළ දේ. මම මේ පාලම හදලා තියෙනවා. මම මේ ලිඳ කපලා තියෙනවා. මම මේ ඒදඬ දාලා තියෙනවා කියලා කිව්වහම ඒ තුලින් තමයි අපි ලෝභේ වඩාගන්නේ. තෘෂ්ණාව වඩාගන්නේ. ඒ වගේම මමයා අනිත් අයගේ වෙන් කළ හඳුනාගන්නේ මා විසින් කළ දේවල්. මා විසින් නිර්මාණය කරලද දේවල්, සකස් කළ දේවල්, ගෙත්තම් කරන ලද දේවල් තෝරන ලද දේවල් මේ තුලින් පුදුමාකාර විදිහට අපි ඉන්නකම් ඒ තමන්ගේ ආත්ම වර්ධනය කරනවා. ඉතින් ඒක නැතුව ඉන්න බෑ මේ ලෝකේ තරම්ම මේ ස්වභාවික වර්ණයක් තියෙන. ඒ වගේම සියලු අවශ්‍යතාවන් සම්පූර්ණ වෙච්ච නැති ලෝකයක් නිසා අපි ඒක ඒ නිර්මාණශීලීත්වය ප්‍රගතිශීලීත්වය අවශ්‍යයි. මොකද බුදුන්ස් කියනවා භාවනාව වශයෙන් ටිකක් වෙන් වෙලා මොන්නවත්ම නොකර සිටීමේ හැකියාව බලන්නේ. අර වෙලාවේ බලන්නේ පූර්ණ නිර්මාණශීලීත්වය, පූර්ණ ප්‍රගතිය, අනික පරයාගෙන යන ප්‍රගතිය, අම්මා අපවත් කරුණ නැති වැඩ කරන්න තියෙන ආශාව. මොකද මෙතනදී සංස්කාර සමතේදී සම්පූර්ණ මේ යමක් නොකෙන්න ගියාම සමස්තේම හම්බ වෙනවා. මෙතෙක් කල් කෙරුවේ අර කැලේපා මේ කැලේ ඕනයි කියලා අපි තෝරන එකනේ. මෙතෙන් යනකොට gediya පිටින් හම්බ වෙනකොට කියන සම්පත්‍ති කර අවස්ථාව කියලා. ඔකට කියනවා සන්තුෂ්ටිකර අවස්ථාව කියලා. ඔකට කියනවා සාසන සම්පත්තිය. ආශස් ප්‍රසාස වෙයි ඒ කරන්න ඕන කමකුත් නැහැ. ඒක නොතර නොකිරන මට්ටමන සිව් කරනවා. වේදනා එයි සංඥාවල් එයි নানা ආකාර විදිහට ඒගොල්ලෝ ඇවිල්ලා පාටක්කම් තාන්න මාන්න දෙනවා සැප වේදනා දුක් වේදනා දෙනවා ඒ සියයකටම බීරෙක් වාගේ එහෙම නැත්නම් පොට්ටෙක් වාගේ නොදන්න කෙනෙක් වගේ කරබන හිටපුවාම ආනාරතනට සංස්කාර සමතේකට යනවා. සබ්බ සංඛාර සමතේ කියලා කියන්නේ තනිකර නිවනට කියනම මේ මේ පෙරහුරුවක් ඇති කරලා දෙනවා. පෙරහුරුවක් ඇති කරලා දෙන්න නම් අපි මේ ලෝකේ පවතින තාකල් අපි මේ කරන්නේ අල්ල බදා ගන්න එක. ඒ නිසා සංස්කාර පිළිබඳ රැස් කිරීම කියන වචනේ අටුවාව දෙනවා. සංස්කාර කියන්නේ රැස් කරනවා. මොන මල දාන්නේ හරි ගමන් නැහැ රැස් කරනවා. පින් පව් වශයෙන් රස කරනවා. එහෙම නැත්නම් වස්තු භෝග වශයෙන්, ධර්මල්ලං වශයෙන්, කීර්ති නාම වශයෙන්, ප්‍රශංසා වශයෙන් මේ රස කරන සීරම බොල් දෙයක් බව මේක නිසා මනසින් මවා ගන්නාලද මායාවක් බව හිතන්න ගියාම අර රැස් කරන මනසට හරි නින්දාවක් එනවා. එහෙනම් මුළු ලෝකෙටම වැරදිලා. මොකද්ද මේ කතා කරන්න හදන්නේ? එහෙනම් කොහොමද අපි දියුණු වෙන්නේ කියලා? ඉතින් ආයිචෝ අධිකන්දස සටන් කරනවා. බුදුජානන්සේ කිසිසේත්ම කිසිම විදියකට යත්තන්ට විරුද්ධ වෙන්නේ උන්වහන්සේ අවිරුද්ධ ප්‍රතිපදාව. අපන්නක ප්‍රතිපදාවන් කියන මම කියන්නේ ආර්ය පරිශ්‍රණයක් කළා බලන්න. ඔය සේරම සතෙක් හැවහලිනවා හලන්නා වගේ හැවගලා. හල දාලා අඩු ගානේ කාය සංකාර වචී සංකාර මට්ටමින් හෝ අඩු ගානේක චිත්තක්ෂණයක. ඒ කිසිම දෙයකට අයිතිවාසිකම් නොකිය. කිසිම දෙයක් උපමට්ටම් කරන්න යන්නේ නැතුව ගිත්තම්පන්නම් කරන්නේ නැතුව ආලවට්ටම් කරන්නේ නැතුව යන තාලෙට යන්න දීලා බලන්න පුළුවන් ශක්තියක් මනුස්සයෙක් තියෙනවා. ඒත් ඉතින් අර වගේ හොඳට මේ භාවිත මනසක් ඒ වෙලාවට කය කොච්චර ලෙඩ වෙලා තිබුණත් හිතේ කිසි ආතුර ගතියක් නැහැ. කය ලෙඩ වෙලා තියෙන බව හොඳටම දන්නවා. නමුත් Tamanට කයෙන් ආතුර නොවි ඉන්න පුළුවන්. ඒ නිසා සර්වඥාන්සේ සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්තට පස්සේ උන්වහන්සේ කාටවත් ඇහෙන්න කියප එකක් නෙවෙයි ප්‍රථම උදානයේ වශයෙන් සඳහන් කර තියෙන්නේ අනේක ಜಾති සංසාරයන් සඳහා විසං අනිබ්බිසං ගහකාරංග වේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුරං ගහකාරං දිත්තෝසි පුනගයන්න කාසි සබ්බාතේ පාසුකා බග්ගාස ගහකෝටං විසංකත විසංකත විසංඛාරකතං චිත්තං කියලා වචනයක් පාවිච්චි මගේ හිත සංස්කාරයන්ගේ තොරව මෙදින් ජී රැස්කිරීම වලින් තොර වුණා තේරුම් බේරුම් වලින් තොර වුණා ඒ වගේම සකස් කිරීම සකස් කිරීම කියන වචනට ඉංග්‍රීසියෙන් කරන මැනිපියුලේට් කරනවා එහෙම නැත්නම් ස්ටියර් කරනවා හසුරවනවා කියන ඔක්කොම වචන අහු වෙනවා ඒවත් නතර කරා සංස්කාරයෙන් තවත් එක අර්ථයක් තමයි මෙතෙන්දි මතක් කරලා දෙන්න පුළුවන් සංස්කාර කියන එකට අභිධර්ම සාහතුවා පිළිගන්නේ චේතනා නැහැ. සෑම චේතනාවක්ම සකස් කිරීම. තියෙන දේ මදි නිසායි චේතනා පාළ වෙන්නේ. දැනට තියෙන එක හොඳ නැති නිසායි චේතනා පාළ වෙන්නේ. ඒ නිසා චේතනාවක් කියන්නේම වර්තමාන මොහොතට ද්වේෂයක්. අපිට යමක් චේතනා කරන්න ඕන වෙන්නේ දැන් මදිගන්නේ, දැන් පිටලා නැත්තන්නේ. දැන් ඒ චේතනා නතර වෙන්න නම් අනිවාර්යයෙන් වර්තමාන මොහොත අභිප්‍රමෝදයක් බවට පත් වෙනවා. අඩු ගාණේක උනාට පස්සේ තේරුම් ගන්න පුළුවන් තත්ත්වයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ චේතනාව නිසාම ලුණු වතුර බොන මිනිහෙක් කවදාකවත් පිපාසය හංගිනවා ගන්න නැතුව වගේ. අඟුලක් අරගෙන අතින් අතට මාරු කරන්න හදන මිනිස්සේ කවදාකවත් සාන්තියක් නොලබනවා වගේ. කුෂ්ඨ රෝගයක් ඇවිල්ලා කහන්න හදන මිනිහේ කවදාකවත් කුෂ්ඨ රෝගී ඉවර කරන්නේ නැතුව වගේ ඒ නතර කරන කම සංස්කාර සමති වශයෙන් පිළිගන්නවා. ඉතින් ඒක නිසා විපස්සනා භාවනාවේදී ඒක සතිපට්ඨාන නම් ඇත්තටම ආනාපාන සම්බන්ධ කරලා අවස්ථා හතරයි පෙන්නන්නේ. නමුත් ආනාපාන සති සූත්‍රය වගේ සතිපට්ඨාන හතරක් වෙනවා ආනාපාන සතියේ අවස්ථා 16ක් වෙනවා පිරිමානන්ද සූත්‍රය රාහුල වාද සූත්‍රය වගේ ඒකෙදි වෙන මේ සංකාර කාය සංස්කාර වශයෙන් චිත්ත සංස්කාර වශයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් මේ දේවල් වලට අයිතිවාසිකම් නොකීමේ මම නෙවෙයි කියමින් මගේ නෙවෙයි කියමින් මගේ ආත්මේ නෙවෙයි කියමින් ඒ සංස්කාර ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවම් කරන ක්‍රමයක් තියෙනවා අපි ළඟ සංයෝජන වශයෙන් පේන්නේ හැකිලි වශයෙන් කියන්නේ ඒ වෙනුවට එන්නේ නෙවේ බදා ගන්න. ඒකට කලිමුත් මම දවසක් කිව්වා වගේ මහාන මැෂිමක නූලෙන් ඉදිකට යටට යනකොට බොබින් එකෙන් කොක්කක් දාන. උඩින් එනේන එකට කොක්කක් දාන. දාන්න දාන්න දාන්න මැෂ්ම තදේ. ඔකයි අන්තෝ ජටා බයි ජටා ජටා ජක්සෝ පදා. මේ ඇත්තට කටුකුරුනි ස්වාමීන් වහන්සේ කියන අපු මේ උදාහරණ යම් වෙලාවක බොබින් එකේ නූල් නැත්තම් මොකද වෙන්නේ කියලා. ඉදිකට ගියාට මැස්මක් වගේ පේන්න තිබුණාට ඍජු පුට්ටු වෙන්නේ නැහැ. අපි කරන්නේ ඉවර වෙච්ච ගමන්ම බොබින් එක පොරවන එකයි. බුදුරජාණන් කියන්නේ බොබින් එක ඉවරනාට පස්සේ ආය පුරවන්නට ඊටපන් ටිකක් කරලා. ඒකට මැහෙනා වගේ පේනවා. නමුත් අද වෙන්නේ. යටේ වදින්නේ. ඉතින් ඒක කරන්න බෑ. ඒක කරන්න අපි සීලයෙන් වීතික්‍රම මට්ටමේ කෙලස් වෙන්න දෙන්නේ නැතුව සතුම් මරන්න හොරකම් කරන කාමීච්ඡාචාරේ පොඩක් පරිසද කිරීම මාර්ගයෙන් ඉන්දිය සංවරයේ මාර්ගයෙන් බයලජ්ජාවෙන් නැතර කරගන්න. බරු කේලා මේ සත්‍යන පරස වචන නැතර කරගන්න. එතකොට ඉතුරු වෙන්නේ ඉතුරු කෙලස් ටික. ඒ ටික කපන්න ගියාම ඉස්සල්ලාම නීවරණ මට්ටමේ පරිඋත් ทาน මට්ටමේ විචිකම ඉවර ගන්නත් පරිඋත් ทาน මට්ටමේ අපි ආස්වාද ප්‍රසවාසයත් එක්ක මුණට මුණ දාලා ඉන්න හැම චිත්තක්ෂණයකම නීවරණ නැහැ. නීවරණ මොනව හරි කියනවනම් ආනපාන මුණට මුණ දාන්න බෑ. ඒක නිසා අපි ආස්වාසයක් දකින්නවා කියලා කියන ආස්වාසයක් මිනෙහි කරනවා කියලා කියන ආස්වාසයකට මුණට මුණ දානවා කියලා කියන්නේ සාටනේ තුනෙන් දෙකක් ඉවරයි. ඒ තරම්ම වටින දෙයක් තමයි තමන්ගේ මූල කර්මත්තාන්ට හිත දාගෙන ඉන්නකොට මොකද හිත දාන්න බෑ කාමච්ඡන්දේ තියෙනවා. ව්‍යාපාදේ තියෙනවා. නිදිමත තියෙනවා. සැකේ තියෙනවා. ආතීතය අනාගතය පිළිබඳව පශ්චාත්තාප සාති ගැසීම් තියෙනවනම් ආනබල හිටින්නේ. ඒ නිසා එක චිත්තක්ෂණයක ආනපන හිතයි කියලා කියන්නේ එක චිත්තක්ෂණයක වම දකුණ දැක්කයි කියලා කියන්නේ. විශාල ජයග්‍රහණය. ඊට පස්සේ තියෙන්නේ ඒ දේ එක සැරයක් වුණාට එහෙම පරිඋත්ථාන වට්ටමේ කියලා දුර වුණාට මේක දිගට පවත්වාගෙන ගියාම අනුශේ වශයෙන් කාපට් එක යට තියෙන කෙලෙස් මතුවෙන්න පටන් ගන්නවා. මොකද අර උඩේව තියෙන තාක්කල් කවදාකවත් යටේව මතු කරන්නේ නැහැ. උඩ ටික අයින් කරනකොට අපි ගినాපු රුචි අර්ථකම් අපේ පෞරුෂත්ව ලක්ෂණ අපේ කෙලෙස් අනුශේ මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට ද්වේෂ කරන්නේ නැතුව ඒක නිකන් අර පිසුබලු රෝගේ හැදිච්චාම යට වෙලා තියෙනවා. දක්ෂ වෙදෙක් කරන්නේ අලු පූල්. එතනින් ගියාම අලු කෙසෙල් අල අනම දාලා පිස්සු ඇද්දලනවා ඒක. එදා ඉස්සරහා එදා ඉස්සර පිස්සු ඇද්දලලා පිස්සු මතු කරලා ඉවර තමයි දෙකම් කරන්නේ. ඉතින් ඒක හැමෝටම කරන්න බෑ. මේ වගේ තමයි රානුසය කෙලස් ටික මතු කරන්නම් පරිඋත්ථාන කෙලස් විචික්‍රම කෙලස් අයින් කරලා නිසින්ින්ද එන්න දෙන්න. ඒ වෙනකොට මනෝ සංකාර නැත්නම් මේ චිත්ත සංකාර ධර්ම මතුවෙනකොට වේදනා සංඥා මාර්ගෙ මේක මතුවෙනවා. මතුවෙනකොටත් අර වාගේ මේවට අයිතිවාසිකම් නොකිය නැත්නම් ඒවා වුණා කියලා ලැජ්ජාටපත් නොවි ඒවා පිළිබඳව මම නෙවෙයි මගේ නෙවෙයි කියාගෙන යන්න ගත්තාම ඊටාම අඩිය මට්ටමේ කියන කෙලෙස් ගෙවෙන්න පටන් ඒ ගෙවෙන වෙලාවේදී යෝගාවචරයට ඇත්තටම භාවනා කරනවයි කියලා කරන්න දෙයක් නැහැ යමක් නොකර සිටීමයි කරන්න වෙන්නේ. ඒවට කියනවා උක්‍ර විපස්සනාව කියලා. බලව විපස්සනාව කියලා කියනවා වැඩේ දිග ඇරෙනවා. දිගින් දිගට දිග යනවා මොනම හේතුවකින්වත් ඇඟිලි ගන්න නැතුව ඒකට. පෑදී දිහට බොරදී එක් වෙන්න එපා කියලා. එහෙම නැත්නම් අනාකූල ප්‍රවාහය ආකූල කරන්න එපයි කියලා. මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියලා. පස්සට වෙලා අනුන්ගේ දෙයක් වගේ බලන්න. යමක් කරනවා නම් ඒක තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒක තමයි මමයා කියලා කියන්නේ. ඒ කරන්නේ තෘෂ්ණාව නිසා. අපි බලනවා මේ වෙලාවේ තෘෂ්ණාව කියන බව දැනගෙන යමක් නොකර සිටීමේ හැකියාව. ඉතින් මේකට සමහර වෙලක පිටේක ਸਰවඥන්සේ පාවිච්චි කරනවා මේ අපන්නක ප්‍රතිපදාව කියලා. ඔය ජාතක කතාවල පළවෙනිම ජාතකය අපන්නක ජාතකය. ඒකෙම අපන්නක සූත්‍ර තියෙනවා. ඒක පරිවර්තන වෙච්ච නැති වචනයක් අපේ මේ ත්‍රිපිටකයේ සාමාන්‍ය පරිවර්තන කරන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව කියලා. ඔය අපි දැන් මම හිතන්නේ මේ දවස් හතර පහ ඇතුළත ගොඩාක් වෙලාවට අපි සාකච්ඡා කරා මේකෙන් ගිහිලා ගෙදර ගියාට පස්සේ අපි කොහොමද මේ මේ එකලස මේ හිතේ ශාන්තිය රකගන්නේ කියලා දේශි උත්තරයක් දෙන්න පුළුවන් අවිරුද්ධ ප්‍රතිපදා මොන දෙයක් කවුරු කරත් විරුද්ධ වෙන්න යන්න එපා විරුද්ධ වෙන්න යන්නේ නැහැ කියලා කියන්නේ අනුමත කරනවා කියන එක නෙවෙයි අපන්නක ප්‍රතිපදාව මොනවාරි කවුරු අහුවොත් කියනවා මම බලලා බල බල කියන්නම්. ඔක කරගෙන යන්නකෝ කමන්නේ. පස්සේ බලන්න කියලා. ඒකට ඒක පේන්නේ නිකන් කැක්කමක් නැති, හැඟුමක් නැති, කරාගෙන වැඩක් විදියට. ඉතින් අපිට ඇත්තටම ඒක පිළිබඳ තීන්දුවක් දෙන්න තරම් අපිට දක්ෂ තොරතුරු නැත්තම්, හැකියාව නැත්තම්, ඒකේ වෙන්න කොක්කක් වදින්නේ නැහැ. එනිසා මේකට කියනවා අවිරුද්ධ ප්‍රතිපදාව කියලා. ආයෙ තියෙන සමාන වචන වර්ගයක් ඔය ෆිලොසොෆි උගන්වන කට්ටිය උගන්වනවා සාමීච ප්‍රතිපන්න වෙන්නේ කියන්නේ. කට්ටිය එකතුලා මොකක් හරි සාමීචයක් ගත්තා නම් ඒකට එකඟ වෙලා කරබන් නිකන්. ඒ සාමීචය වැරදිනා. අපි දන්න මේ ඉන්න පිරිස මොකක් හරි ගත්ත තීන්දුවක් වැරදි තීන්දුවක්. එනිසා මම මේ දවස් පහක් කයක් මෙතෙන් ආවා. ඉතින් මෙතන ඉන්න කට්ටිය බලන 180ක් විතර ඒක කරන්නේ මම ඉන්නකම් ඒ නීතිය කඩන්න නැතුව මම හිතියට මම දන්නවනම් ඒක වැරදි කියලා මම ආයෙ කවදාවත් මේකට දෙන්නේ නැහැ. ඉන්නකන් සාමිච්ච කඩන්නේ කියනවා මම මේකට කැමති නෑ මගේ ප්‍රතිපත්ති වශයෙන් මම කැමති නමුත් ඕගොල්ලෝ ගත්ත තීන්දුවක් තියෙනවා නම් ව්‍යවස්ථාවක් තියෙනවා නම් නීති රෙගුලාසින් මම යනවා මේක ඉඳගෙන පෙරලි කරනවා කියලා කියන්නේ අන්නවශ්‍ය ශක්තියක් වැය කිරීම. ඒලාදී සාමීච ප්‍රතිපන්න වෙන්න කියනවා සංඝ ගුණයක් වශයෙන් අපි දන්නා සුපටිපන්නෝ සාමීච ප්‍රතිපන්න කියලා කියන්නේ සාමීච කියලා කියන්නේ සම්මුතිය. කොතෙන් හරි ගියාට පස්සේ අපි ඉගෙන ගන්න ඕනේ එතන පවතින සම්මුතිය මොකක්ද කියලා. අපේ සම්මුතිය නෙමෙයි අපි ඒක නිසා අවිද්ද පය දහස් වටේ කියන්නේ යන යන තන විවිධ සම්මුති කියනවා. අපි ඒත් අන්න කියන්න ඕනේ කර්මා කරලා ඕගොල්ලෝ මවන්නේක් අමුත් එක්ක ආවම පිටිචු ආකාර මට පොඩ්ඩක් කියලා දෙන්න. ඊට පස්සේ ඒ ටික කරනවා මිසක්කා නෑ නෑ මම අහවලා මට අහවල් දෙවනේ මට මේක ඕනේ කිව්වනම් ඉතින් ඒක මහා අර මේ හතරස් පිළකට රවුම් කුණ්‍යක් ගහන්න ආවා. එතන රවුම් හිලකට හතරක් ශුන්‍යයක් ගහන්න හදනවා. අර යෝගාවචරයට කරන දේ තමයි වතුර වගේ වැටෙන භාජනයේ හැඩය ගත්තා. ගැලපෙන්නේ නැහැ නේ ආය නොගින් නිකන්. මේක තමයි සාමීච ප්‍රතිපන්න කියලා. තවත් එකක් තියෙනවා අරණ ප්‍රතිපදාව කියලා. රණ කියලා කියන්නේ වන්දුවට. අරණ ප්‍රතිපදාව කියලා කියන්නේ බලනවා කල්පනා කරලා. මෙතන ගැටුමක් ඇති නොවී ඉඳලා කොමක් කළ යුතුද? ඉතින් Taman ඉන්න පිරිසේ ගැටුමක් නැත්තම් හොඳයි ඒ පිරිස හොඳයි. ඉන්න බේසි ගැටුමක් තියෙනවා නම් ටටා බයි බයි කිය. කාටවත් දෝෂයක් වань බෑ. මේක මේ පේන්න තියෙනවා නිකන් ප්‍රශ්නෙන් පැනන කරයවමක් පෞරුෂත්වයක් නැතිකමක් එහෙම නැත්නම් මේ සමාජය හදන්න උත්සාහ කරන්නේ නැති ගතියක්. සමාජය හදන්න තියා අපිට අපේ සීලවත් රැක ගන්න බැරි නම් මේ සමාජියවත් රැක ගන්න බැරි නම් මේ අනුශේධ ධර්ම ගැනවත් පාන්නේ කරගන්න බැරි නම් කාගේදෝ න්‍යාය පත්‍රයට වැඩ කරනවා නම් අපිට කොහෙද හැකියාවක් තියෙන්නේ මොකක් හදන්න. හදන්න ඉතලෙසා අපි හැදිලා ඉන්නවා. ඒක නිසා ඒ භික්ෂු සමාජය තුල ජීවත් වෙනකොට මේ අරණ ප්‍රතිපදාව සාමිච්ච ප්‍රතිපන්න ගතිය අපන්නක ප්‍රතිපදාව එහෙම නැත්නම් ඇස්සත්තේ අන්ධේක වාගේ කන් ඇත්තේ බීරෙක වාගේ හොඳට ඥානෙ තිබුණත් වැඩේ යන්නටලා යන්නේ පිටපොට නම් නෑ වුණා වගේ නිකන්. තමන්ට කරන්න පුළුවන් වුණත් කරලා ජය ගන්න වැරදි පැත්ත නම් මලමිණියක් වගේ පැත්තකට වෙයි. නැත්තම් දිත්තේ දිත්ත මට්ටම් භාවිතයේ දැක්ක දැක්ක මතින් අතර කරගෙන ඉන්නවා. ඉතින් ඒකේ පේන තියෙන්නේ නිකන් සාමාන්‍ය පවතින නීති පද්ධතියට විරුද්ධ යamak වගේ අපන්නක ප්‍රතිපදාවක්. එක දවසක් ඒ ස්වාමීන් වහන්සේ නමක් අපි දන්නවනේ පස්සෙකට ගියාම ඉස්සරහ සිට එක පාරි කරනවනේ ලංකාව වගේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ප්‍රයිවට් බස් එක වාඩි කරලා තියෙන ඩ්‍රයිවර් ගහන මේ යහපැත්තේ තියෙන සීට් එකේ. ඉතින් වාඩි වෙලා යනකොට ඇක්සිඩන්ට් එකක්. අවිල්ලි වෙලා ඉතින් දෙපර්සම කියලා තියෙනවා ඉස්රායිල්ව සංඝයාගේ කට උත්තරයක් ගත්තොත් විනිශ්චය කරගන්න පුළුවන් කියලා. පොලිස්කාරයන් ඇවිල්ලා වල ආම්දුරනේ මොකද වුනේ කියලා අනේ මහත්තයා මං එලා ඇස් දෙක වහගෙන හිටියේ කිව්වා. ඉතින් කියලා මම ඇස් දෙක වහගත්තා. ඉවරයි. වෙන මොනවා කියන්නේ ආහඳුර අර පැත්ත දිනුවත් මේ පැත්ත දිනුවත් ආහඳුරන්ගේ චරිතය හොඳ නැහැ. ඒක කලබලයක් වෙනකොටම ඇස් දෙක වහගෙන බොහොම ලේසි වැඩේනේ ඇස් පිල්ලම් ගන්නවා කියන්නේ. කිසි විදිහක් නැහැ. අපි හිතන්න හදන්නේ ඩ්‍රයිවර් සාධාරණයි ඒ නිසා අපි ඩ්‍රයිවර් බේරන්න ඕන නැත්නම් අපේ පාරේ ගිමිනේ සාධාරණයි මේ එකම දෙයකටවත් නෙවෙයි අපි ඔය බස් එකට නැගී අපි කී ගමන යන්නේ. මේ අතරමඟදී අනතුරක් වුණා මේ අනතුරෙන් අපිට මොකටද මේ මේ අපේ ගම්පැත්තේ තියෙනවා මේ වරුවේ ඊයට ආපේ කාට මොකටද ඉංගා. ඔබ ඊයේ වරුව කරලා ඵලයක්. ඒක දිග පල්ල බලන්න ගියොත් වෙන්නේ මොකද්ද? ඒ වරුවේ කුලිය නෙමෙයි කෙරෙන්නේ. ඒ නිසා අපි මේ භාවනාව රැක ගන්න ඕනේ නම් එහෙම නැත්නම් අපි මේ සද්ධර්ම ගමන රැක ගන්න ඕන මේ සෑම නඩුවක්ම විසඳලා මේ සෑම තැනම සාධාරණ කරන්න කියලා කවදාකවත් කරන්නේ නිසා ඒකට අර අපන්නක ප්‍රතිපදාව, එහෙම නැත්නම් අවිරුද්ධ ප්‍රතිපදාව, එහෙම නැත්නම් අරණ ප්‍රතිපදාව, නැත්නම් සාමීච ප්‍රතිපන්න ගතිය. එහෙම නැත්නම් මේ භාවනා කරගෙන එනකොට මේ සෑම දේම මේක හරිද, වැරදිද, දියුණු වෙනවද නැද්ද? මේ තෝරන්න ගියොත් කවදාකවත් කියලා තොගේටම හලකලා මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. එතකොට මේගොල්ලෝ කොක්කක් අරගෙන ආවත් තමන්ගේ කොක්ක දිගෑරිලා නම් පුදුමාකාර විදිහට හැලෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අපි හැම වෙලාවෙම තියෙන පුඩුවක්. රූප කියන්නේ පුඩුවක්. වේදනා කියන්නේ කොක්කක් පුඩුවක්. සංඥා කියන්නේ වේදනාවක් වගේම පුඩුවක් කොක්කක්. සංස්කරණය කරනවා කියලා මොනම දෙයක් හරි වෙනස් කෙරුවොත් ඒක වග කියන්නේ. අපි වග වෙන්න වෙනවා. ඒ වෙනස් කරන්නේ නැතුව හිටිනවා අපිට අපි දන්නේ මේ එනකොටත් ඕක තිබුණා අපි දන්නේ. වෙනස් වුණානේ. වෙනස් කරානේ වග කියන්නේ. ඉතින් සංසාරයක් ඉඳ වෙනවා ඔය ගැටි ලියන්න. විඥානය යනකොටත් ඔච්චරයි. ඒ නිසා සංස්කරණයේදී ලෝකයේ සංස්කරණ කියලා කියන්නේ නව නිර්මාණ ප්‍රගතිශීලීත්වය අනුන්ට වැඩ පෙන්වන එක මේ සේරම නමුත් මේ මෙතන ਸਰවචනාංශයේ පෙන්වන සංස්කාරවල ප්‍රධාන වශයෙන්ම කියවෙන්නේ චේතනා. ඒකටම කියන්න පුළුවන් ප්‍රාර්ථනා, අදිෂ්ඨාන, එහෙම නැත්නම් ප්‍රණීති කියන වචනේත් පාවිච්චි කරනවා එල්ලයක් මේ සෑම දෙයක්ම භාවනා පටන් ගන්නකොට අපි ගන්න. හරියටම අරමුණක් ගන්න ඒකට මෙල්ල කරලා අනේ මට දිගට ආනාපානින්ට ලැබේවා කියලා අදිෂ්ඨාන කරන ප්‍රාර්ථනාවක් කරනවා. එහෙම කරගෙන කරගෙන යනකොට සමහරවිට හොඳටම අවස්ථාවක් ලැබෙන කරන ප්‍රාර්ථනා කරන තාඨමන දඟලන දේවල් හරියට කෙරුවොත් එන්නේ එන්නේ වගේ ඒවා ඉබේ කරන තැනකට එනකොට ඉබේ හිමීට අර චේතනා අර ප්‍රකල්පනා අර ප්‍රාර්ථනා අර දේවල් හිමීට අයින් කරලා ප්ලේන් එකක් මීටර් 100ක් උඩට ගියාට පස්සේ ඕටෝ පයිලට් එකෙන් දැම්මා වගේ දාලා පැත්තකට වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ පැත්තකට වෙන රූප විශේෂ විශේෂිත අපි වේදනා විශේෂ සංඥා විශේෂ සංස්කාර විශේෂ හැම දෙයකම වෙන දෙයකට වෙන්න ඇරලා ඒක හොඳ අවදීන් සම්පූර්ණ අප්‍රමාදීව සම්පූර්ණ එළඹ සිට සීයේ බලාගෙන ඉන්නවා. නමුත් අත දාන්න යන්නේ. අත දැම්මොත් ගෝරි ගොඩයි. ඉතින් මේක තමයි මේ ශරීරයේ ලෙඩ වුණත් එහෙනම් කවුරු අපිට නිඳා කරත් අපිට ස්තුති කරත් එහෙනම් ටැග් එකක් දුන්නත් බැන්නත් ආහනේ විශේෂයි හිත නොසලාගෙන නැත්නම් හිත ආතුර කරගන්න නැතුව ඉන්න ශාස්ත්‍රය මේකයි. නමුත් අර නිතරම වගේ අපි සාකච්ඡා කරන්නේ මේක පේන්නේ නෝන්ජල්කමක් වගේ. මේක පේන්නේ බය අඩුකමක් වගේ. මේක පේන්නේ කරාරින වැඩක් වගේ වීරත්වය නැතිකමක් වගේ කියලා. නමුත් වීර වෙලා දක්ෂ වෙලා එකතු වෙන්නේ කෙලස් නම් එකතු වෙන්නේ සංසාරයක් නම් ඉතින් මේ ක්‍රමයක් මෙච්චර ලස්සනට gediy පිටින් කියෙද්දි ඇයි අපි උත්සාහ කරන්නේ? ඒ සංස්කාර ගැන කතා කරනකොට ඒ කාය සංකාර වචී සංකාර වශයෙන් ගෙවම් කරමින් ගෙවම් කරමින් යන්න තියෙන මේ ක්‍රමයේ දකිනකොට ඒක නොකරන්න එහෙම නොවෙන්න හේතුව තමයි අර සක්කාය දිට්ඨිය ඇවිල්ලා නැත්තම් මමයා নানা ප්‍රකාර ගොඩ ගොඩ පෙරක දෝරුකම් ගෙනත් දෙනවා. මේක කෙරුවොත් නරකද අරක කෙරුවොත් නරකද කියලා. අර සෑම දෙයක්ම කරන්න පටන් අරගත්තොත් වෙන්නේ අර අනාකූල ප්‍රභායේ ආකූල මේවා එනකොටම මේ මිත්‍රයේද නැත්නම් මිත්‍ර ප්‍රතිරූපකයේද කියලා. ඇත්තට මගේ සුභ සිද්ධිය සඳහා එන එකත් එනසේක පුරුද්දට ඇබ්බැහියට එන කෙලෙසයක්ද කියලා දැනගන්නවා කියන එක හරිම සූක්ෂමයි. ඒ සඳහා පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනේ මේ හිතේ තියෙන ෂටගති වලට. හිතේ තියෙන මායාකාරී ගති වලට. වංචනික ධර්ම පිළිබඳව හොඳ අවබෝධයක් තිබුණොත් මේ සංස්කාර මේ කවම කවදාකවත් ඒ සංස්කාරයන්ගේ අර්ථ සිද්ධියක්වත් සුභ සිද්ධියක්වත් වෙන්නේ මේක මම දන්නවා හොඳටම මේ පිරිස තේරුම් ගන්න අමාරු ඕ සැක කරන තැනක් වෙයි. සංස්කාර කියලා කියන්නේ චේතනා නම් සංස්කාර කියන්නේ ප්‍රාර්ථනා නම් ප්‍රණීති නම් බලාපොරොත්තු නම් සකස් කිරීම නම් අරැඳීම් නම් දෙත්තම් පන්නම් වැඩ නම් චීන දේවල් හැලහැප්පිලි නම් බුදුජානකේ සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා ඒ සියලුම රැඳීම් ඒ සියලුම සකස් කිරීම ඒ සියලුම චේතනා ඒ සියලුම ප්‍රණීති දුක පිණිස පිට ඒ නිසා කියනවා උපදින තාක් ලෝකේ උපදින්නේ දුක් නැති වෙන තාක් නැති වෙන්නේ දුක්. එහෙමනම් නැතිවීම බලන එක හොඳයි. ඇතිවීම බැලුවොත් දුකට සාදර නැතිවීම, ක්ෂය වීම, වැය වීම, නිරෝධ වීම බලනවනම් දුකේ ගෙවන් කිරීමක් වෙයි. ඒ සඳහා සංස්කාර පැත්තෙන් බලන උපකරණ තියෙන මේ සීග්ගියට යnderලා ඒකට ඇහිලි ගහන්න නැතුව ඉන්න එක. ඉතින් මේක මේ බටහිර ලෝකයේ වෙච්ච සංසිද්ධියක් ගැන මේ මම හිතන්නේ බර්ටන් රසල්ගේ පොතේ ලියවිලා තිබුණා බටහිර ලෝකෙ තිබුණේ දේවල් සිදු වෙන්නේ දෙවියන්ාංශික මනාපයන්. මට එහෙම කරන්න පුළුවන් ශක්තියක් ඇත්තෙත් නෑ මට මේ ස්වච්ඡන්දයක් නෑ සියල්ල දෙයන්නාසත්. ඉතින් අර ඔය චක්වයිනාස් පියතුමා එනකම්ම සියල්ලම දෙයන්නාසිකේ තීන්දුව දෙයන්නාසිට යාඥා කරලා කරනවා කියන එක තමයි ඔය ඊශ්වර නිර්මාණවාදයේ මූලික අර්ථය. නමුත් ඒ ඇක්වයිනස්තුමා කල්පනා කරලා බලලා කියලා තියෙනවා නෑ මිනිස්සුෙකුට තියෙන ස්වච්ඡන්දය. ප්‍රාර්ථනා කළා අදිෂ්ඨාන කළා කිරීමේ ශක්තියක් තියෙනවා. ඒක දෙයයන් ආදිගේ අභියෝගෙත් නෙමෙයි. ඒක තියෙන නිසා අපි මනුස්සයට යහ ධර්මයක් කියලා දුන්නොත් එමස සදාචාර කරන්න පුළුවන්. එයාට අදිෂ්ඨානයක් ගන්න පුළුවන් මම සතුම් මරන්නේ, හොරකම් කරන්නේ, මම අධ්‍යාපනය ලැබලා හොඳ උගතෙක් වෙනවායි කියලා මේක හොඳට මෙයා දිනු කරලා දිනු කරලා මේ දේව සභාවට ඉදිරිපත් කරනවා. දේව සභාව හොඳටම දැනගත්තා අක්වාඥාතුමා බොහොම තද දේව ගැතියි කියලා. ඉතින් ඒ දේව සභාවට ගන්නෑ නැත්තම් එයා මෙයා තාමත්ම දක්ෂව මේ වීල් කියන එක. එහෙම නැත්නම් ස්වච්ඡන්දය ඔප්පු කළා කිව්වා දෙයන්නාසට ඔක්කොම බාර දීලා ඉඳපන් අපි අධ්‍යාපන ගමන පටන් ගමු. ඒ නිසා දේව සභාව දෙකක් තීන්දුව කරා will කියන එක යම් ප්‍රමාණයකට පුද්ගලයාට තමන්ට විනිශ්චය කිරීමේ ශක්තියක් තියෙනවා අධිෂ්ඨාන ශක්තියක් තියෙනවා චින්තන ශක්තියක් තියෙනවා චේතනා තියෙනවා ඒ නිසා අපි අධ්‍යාපන ක්‍රම ක්‍රම කියලා ප්‍රතිපත්ති වශයෙන් එකතු වෙච්ච නිසා තාමත් පැටේ රෝගේ අක්වයිනස් තුමාට අධ්‍යාපනයේ පියා කියන නම දෙනවා එදා ඉඳලා මේ මේ ওই will කියන එක සාකච්ඡා කරා ඊට ඉස්සෙල්ලාම බෞද්ධ පොතපත බටහිරට යෑමේදී දැන් අවුරුදු 300කට විතර ඉස්සෙල්ලා ඒ යන්තම් පරිවර්තන වෙච්ච කොටස් වගේක් ඔය ආතශෝපනව කියවලා එයා කියුව සබ්බේ සංඛාර දුක්ඛා සබ්බේ සංඛාර අනිච්ච යම් ප්‍රාර්ථනා යම් හැකියාව යම් ස්වච්ඡතන් දත්තාවක් තියෙනවා නම් මනුෂයා කරන්නේ ඒකෙන් වින කරගන්න එකමයි තමන්ට හානි කරගන්න එක විතරමයි මනුෂයාට දුන්නොත් දැලිපියක් අතට දුන්නොත් කපා ගන්න එක විතරයි කරන්නේ මොන්නම තාලකින්වත් මනුෂයා ස්වත්‍රයේ දන්නේ නැහැ මනස මොනම තාලකින්වත් අර්ථ සිද්ධිය දන්නේ කරන්නෙම කාමයට පහිනේ. ඉතින් මෙයා ලස්සන කතා කරලා කිව්වා පොතක් කිව්වා විල් කියන එක පිළිබඳව නැත්නම් ස්වච්ඡන්දතාවය පිළිබඳව යා කිව්වා සෑම විල් එකක්ම ඊවල් කියලා. භයානක මාරපාක්ෂික දෙයක් කියලා. එතන තේ ඊවිල්. මේක කියපු ගමන් ඒ බටහිර තිබිච්ච ඒ දාර්ශනික තලයට බිම් බෝම්බයක් ගැහුවා වගේ බොරු කරන්නත් බෑ මොකද බොහොම ලස්සන දේ පොත් කියවිලා තියෙනවා ඊට පස්සේ කෙරුවේ මිනිස්සයෝ මේ ශෝභනව ආත ශෝභනව නාස්තිකවාදී එහෙම නැත්නම් නැස්චාත්වාදී සමාජ ප්‍රතිවිරෝධකෙක් කියලා හංගඩු ගාලා පොතක් විසි කරලා පැත්තකට. නමුත් මේ වාසනාවට වාසනාවට එයා ගෝලේ නිච්චේ ඇවිල්ලා අරක ලස්සනට නැවතත් ඒකම පෙන්ලා දුන කවුරු මොන જાතියෙන් කෙරුවත් මිනිස්සයා හිතලා වැඩක් කරා නම් ඒක යාට අහේනිය පිණිස හිතියා බුදු දන්වාන්ත කියලා හිතලා කෙරුවොත් චේතනාම්බික වේකම්මං වදමි කර්ම රස කර්ම රසම සංසාරේ ඉඳේ හොඳ කර්ම හෝ නරක කර්ම එනිසා හිතලා කරන සෑම දෙයක්ම කර්මයක් ඒක මම හිතන්නේ මම ඔප්පු කරන්න කියන්නේ චේතනාම්බික වේ කම්මං වදාමි කියන එක කවුරුත් අහලා මොන කර්ම රැස් වුණත් අපිට මේ chapter එක මෙතනින් close කරන්න වෙන්නේ මේ සාක්ෂස් කරන තාක් හැම කර්මකින්ම අපි අනාගත භවයක් උපදවමු. මේ ආතර චෝපනවතා නීචේ කියන දෙන්නගෙන් ඉස්සල්ලාම වතාවට ඒ බුදුජානක ඉදිරිපත් කරන මේ සංස්කාර පිළිබඳ අදහස බටහිරට ගියාට තාමත් දිරව ගන්න බැරුව තියෙනවා. තාමත් නිර්මාණ කරන එකට ඒගොල්ලෝ කැමති. නමුත් මේක දෙයයන් විරුද්ධ වීමක්වත් නෙමෙයි මේ ਸਰවඥාසික තියෙන ගැඹුර. මේ අනියමාර්ථයෙන් බටහිර දර්ශනයේ ගියේ ඒක ඒ තාලෙම දැක්කා ඒ බර්ටන් රොසල්. දැකලා පොතේ කියලා තියෙනවා මෙන්න මෙහෙම වෙච්ච දවසින්ල බටහිර මිනිස්සු දැන් ටිකක් කල්පනා කරන්න පටන් ගන්න තියෙනවා. ඒකෙන් තමයි ඇත්තටම අද තියෙන මේ ශූන්‍යතාවයට හෝ එහෙම නැත්නම් මේ විපස්සනාවට හෝ නැත්නම් සතියට හෝ බටහිර ලෝකයට ටිකක් හරි යොමු වුනේ මම පොඩ පොඩ කියලා දෙන්න තිබුණ නිසා. ඉතින් ඒකෙන් කියන්න හදන සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛන. සංස්කාර කියලා කියන්නේ චේතනාන. සංස්කාර කියලා චේතනා කියන එකත් ඕනම කෙනෙක් ධම්ම සංගණීතිය වණ්ඩ නැත්නම් මේ පංසුදෝන සූත්‍රය එහෙම නැත්නම් කජ්ජනීය සූත්‍රයේදී සංකතං අபிසංචේතිතං අபிසංකතං අபிසංචේතිතං සමාන පද සකස් කරන ලද චේතනා කරන ලද චේතනාගෙන්තරෝ කිසිම දෙයක් සකස් කරන්න බෑ කිසිම කර්මාන්තයක් කරන්න බෑ චේතනාගෙන්තරෝ චේතනාවම කර්මයක් වෙනවා සෑම කර්මයකටම අපි වග වෙන්නේ ඒක නිසා ආස්වාද ප්‍රසවාස මෙනෙහි කරන වෙලාවේදී මූණ දාලා තියෙන ආස්වාද ප්‍රසවාසෙන් නම් හොඳට බලන්න මෙනෙහි කිරීම කර්මයක් ඇත්තයි අපි මෙනෙහි කරනවා ඒක මූණට මූණ දාලා තියාගන්න. නමුත් ආස්වාදයේ බලනකොට කවදාකවත් රාගයක් වෙනවද කියලා බලන්න. කවදාකවත් ද්වේෂයක් වෙනවද කියලා බලන්න. කවදාකවත් මෝහයක් වෙනවද කියලා බලන්නේ නැහැ. ආස්වාද ප්‍රසවාසයේ ඉන්නා තාක්කල් අපි මැදට තමයි එන එකයි අර එන්නේ එන්නේ හිත තැම්පත් වෙන්නේ. තැම්පත් වෙලා වෙලා ආනාපාන නැති වුණාට පස්සේ හොඳට උරගාලා බලන්න පරීක්ෂා කරලා බලන්න. ඒ විවේකයේ ඉන්නකොට ඒකට වෛර කිරීම, කම්මැලි වීම කියන द्वේෂේ නාවන. නැත්නම් මේක හොඳ දෙයක් කියලා තේරුම් ගන්න තරම් ඥානියක් තිබුණා නම් ඒක තුල ඇඟේ හැප්පෙන්නවත් දෙයක් නැහැ. නමුත් අපි අද සංසාර ගినాවු මේ රසලෝලීත්වය නිසා, කාම ආශාව නිසා ඒක පාළු ගතියක්, කම්මැලි ගතියක් වුණොත් නම් ඒතන द्वේෂය එනවා. ඒක දැනගෙන යන්න ඕනේ. ඒ තාම කාලයකට පස්සේ මම යන්තම් රූප ධර්ම වලින් සමුගත්තා. එහෙම නැත්නම් මේ ගුරුත්වාකර්ෂණ තියෙන ශේෂ්ඨින් ගුරුත්වාකර්ෂණ ඉක්මවල මම ගියා දැන්. ඒතර වෙන ධර්මතාවයක් ක්‍රියාත්මක මේක බුදුහාමුදුරු විසින් අත්‍යන්තයෙන් අපිට අවබෝධ කරගන්න හදන දෙයක් කියලා. එතනදී අර නීවර ධර්ම නැතුණාටත් වඩා හොඳට පැහැදිලිව තේරෙනවා මේ කය හා සම්බන්ධ තිබුණ ගැටුම, කය හා සම්බන්ධ තිබුණු ඝර්ෂණේ නැතුව මොකද්දෝ සාන්තියක් එනවා. ඒත් ඊට පස්සේ අර චෛසික ධර්ම එනවා. වේදනා සංඥා වගේ දේවල්. ඒකෙත් නැතුණාට පස්සේ අනුසේ වශයෙන්වත් මොනවත් නැති වුණාම අපිට පැහැදිලි චිත්තක්ෂණයක් අවබෝධ කරගන්න පුළුවන් මම මේ කියන්නේ චින්තාමේ වශයෙන් නෙවෙයි මම මේ ගත කරන විවේකයේ මොනම කර්මයක්වත් රැස් වෙන්නේ. ඒකට ප්‍රශ්නයක් වෙනවා භාවනා කරනවා කියන්නේ පිනක් නෙවෙයිද කියලා. භාවනා කියන්නේ කුසලයක් නෙවෙයිද කියලා. නමුත් මෙතන විපස්සනා වශයෙන් බලන්න හදන්නේ මේ වෙලාවේදී කිසියම් චේතනාවක් නැහැ මට මේ භාවනා කළා මට නිවන් සප ලැබේවා ප්‍රථම ධානය ලැබේවා දිබ්බ චක්කු ලැබේවා දිබ්බ සෝත ලැබේ මේ සේරම සංස්කාර වෙනවා කල යුත්ත 100%ක් සම්පූර්ණ කරලා කිසියම් ප්‍රාර්ථනාවකින් තොර වෙනවා නම් ඒ මනුස්සයා කොච්චර ආඩ්‍යද කියලා බලන්න ඒ මනුස්සයා කොච්චර සන්තුෂ්ටද කියලා බලන්න ඒ මනුස්සයා කොච්චර සම්පත්‍ති කරද කියලා බලන්න අපි මුළු පුරාවට තියෙන්නේ මම මේ දේ කරා මට මේ දේ දීපා අයිතිවාසිකම්. අයිතිවාසිකම් කියලා ඉල්ලන්නෙම ලැබෙන්නෙම කෙලෙස්. ලැබෙන්නෙම දුක. ඒ නිසා කලියුත් උපරිමයෙන් කරලා. ඒ කියන්නේ අපි හේතු සම්පාදනය කරලා බල අපේක්ෂාවෙන් තොර වෙච්චාම මං කියන නිවන නොලැබුණත් ඒක නිවන වගේ තමයි. ඒ නිවනේ සුන්දරත්වය ඒකේ තියෙනවා. නිවනේ සුවඳ ඒකේ තියෙනවා. ඉතින් මේකට අපි දර්ශනය සකස් කර ගන්නවා. භාවනා කරන්නේ ඇයි කියලා ඇහුවොත් ඉතින් නෑ නිකන් ඔය ඔළුව නරක වෙච්ච ඉඳ භාවනා කරනවා වැඩන්නත් නෑ තමයි කියනවා මිසක් කවුරු හරි කියනවා මම මේ භාවනා කරන්න අරක ලබා ගන්න මේක ලබා ගන්න කියලා ලස්සනම එහෙනම් ඉදි කටනේ කොක්ක. භාවනා කරන්නේ නිකන් ඉතින් ජොලියට කරනවා. මං ඉස්කෝලේ යුනිවර්සිටි යන කාලේ හරියට මස් මාළු කන්ටා කරනවා. ඉතින් හැමදාම ටිකට් එක ගන්නේ මස් මතවයි. ඒ භාවනා කරන්න ගත්තට පස්සේ මට දෙනවා මේක නොකා සම්පූර්ණ අනිත් පැත්තට යනවා. ඉතින් යාළුවෝ වට කරලා උන් ඉතින් කැමති නැහැ නේ ඔය එකෙක් විතර නිවන් දකින්නවා. වාහරි කමන්නේ එකට කන්න එපායි. ඉතින් මම ඒව මොකද මචං මේ මස් මාළු කන්නේ නැති කියේ. මම දන්නවා ඉතින් කොක්ක කියේ. මම කෝ නොලැබීම බං. මේ නිකන් දෙන එක කන්න ණය නැහැ. ඉවරයි. සාකච්ඡාව ඉතින් ඉවරයි. මම නිකමට හරි කිව්වනම් මේක මේ මේ කෑවට පස්සේ මේ බඩට කෙලෙස් වෙනවා මේක රතුම් මැරෙනවා කියලා මට හෙට උදේ වෙනකන්වත් ඉවර වෙන්න දෙන්නේ. නිසා භාවනා කරන්නේ ඇයි? මේකට කවුරු හරි හිතනනම් අහවල් දෙය කියලා කරුණාකල මතක තියන කොක්ක. කියවන්න කජ්ජනීය සූත්‍රය කජ්ජනීය සූත්‍රයේ තන්නේ ක්‍රම සංස්කාර ගැන කතා කරන්නේ රූපං රූපත්ථය අபிසංකරෝති සංකතං සංකරෝති අපි සංකරෝති වේදනා වේදනත්හාය සංකරති අපි සංකරෝති කියලා මේ තියෙන දේවල් කුප්පණිය පිණිස සංස්කරණය කිරීම අපි විසින් කරන දෙයක්. අහගෙන දේවල් මේ සැප වේදනා දුක් වේදනා වශයෙන් අරගෙන අදුක්කම සුඛේ ප්‍රතික්ෂේප කිරීම මෝඩකමකට කරන දෙයක්. අර සංඥා මේ සංඥා ගොඩක් දාගෙන අර සංඥාවක් නැති තත්ත්ව නැත්නම් නිදහස් තත්ත්වේ නැති කර ගැනීම පාග ගැනීම සංස්කරණයක්. සංස්කාර සංස්කරණය කිරීම අපි කරන දෙයක්. විඥානික කරන්නේ ඒකයි කියලා ලස්සනට ඒකේ විස්තර කරනවා. විස්තර කරලා ඉවර අන්තිමට මේ සූත්‍රය අවසන් කරනකොට කරුවචනාංශේ ගාතාවක් කියනවා. යම් කිසි කෙනෙක් මේ ධ්‍යාන භාවනා නැත්නම් විපස්සනා භාවනා කරනකොට ඒ දේ කරන්නේ ඇයි කියලා ඒ දේ කියන හැටි පිළිබඳව මේ සඳහා කරන්නේ මොකටද කියලා දන්නේ නැත්තම් ඒ මනුස්සයට දෙයියෝ බ්‍රහ්ම දෙන්නම වදිනවා මිද්‍යා භාවනා කරන්න මට නිවන් ලබන්නයි නිවන් ලංකේ ලබන බඩකටුවක් නෑ නිවන කියන්නේ අකිංචන දෙයක් නමුත් ඒක හරි ඉස්සර කරන අපි කොච්චර කෙලෙස් උපදවනවද කියලා මම කියන්නේ. ධානය ලැබුණයි කියලා අරක මේක ලැබුණයි කියලා මම ਸਰවඥයන් සඳහන් කළා තියෙනවා යම් කිසි කෙනෙක් ධ්‍යාන භාවනා කරන්නේ හරි මට ආවල් දෙ ලැබීම සඳහායි කියන අදහස ආපු ගම ඉහළ තැබීමක් වෙනවා ඒකෙත් කෙලස් උපදී ලක්ෂණයි නැත්නම් එතන කොක්කක් වදින ඉතින් ඒක කරන්නේ කරන්නම් අය බුදුරජාන් වහන්සේ වශයෙන් කිව්ව නිසා කරනවා නැත්නම් මේ ඒ වෙනුවට නැත්නම් කෙලස්නේ කරන්නේ නේ කරන්නේ නැහැ කියලා අපිට බේරෙන්න පුළුවන් නමුත් මම දන්නවා හරි අමාරුයි මම මේ කියන කතාව සාධාරණීකරණය කරන්නේ නමුත් මෙන්න මෙහෙම එකක් තියෙනවානේ සරුවචනන්සේ නිවන් දැකලා පස්සෙත් සර්වඥතාන් ලැබුවා ඥාන ලැබුවට පස්සෙත් භාවනා කරන්නේ මොකටද ඒ? බුදුනාට වාසේ පැත්තකට වෙලා සුමාන ගණන් භාවනා කරා. මොනවා ලබන්නේ? ඒ වගේම මහකාශ්‍යප මහරතනාන්සේ රහත් වුණාට පස්සේ දුතාංග 13ම රැක්කා. කොහේ යන්නේ? ඒකේ නාපු දෙයක නිසා රහත් වුණා. සෝවාන් වුණත් මොනවා වුණත් හැමදාම ඒ වෙලාවට භාවනා කරා. හැමදාම ඒ වෙලාවට සක්මන් කරා. හැමදාම මේ කටයුතු ටික කරන්න. ඒක තමන්ගේ ජීවිතේට සැකිල්ලක් ලබලා දෙනවා. අඩු ගානේ මේ වෙලාවේදී කෙලස් කිද්ද වෙන්නේ නැහැ. කාටවත් දුකක් දෙන්නේ නැහැ. කාටවත් බයක් කරන්නේ නැහැ. තමන්ටත් අහිණියක් වෙන්නේ නැහැ. ඒ මොහොත කියලා දෙන්නෙත් නැහැ. මත්තර කියලා දෙන්නෙත් නැහැ. එහෙම නැතුව අපි මේ සංඥා වගේක් තියාගෙන මම දැන් සෝවාන් වුණා. මම සකදාගාමී වෙනවා. ඔබ වහන්සේ සකදාගාමීද? ඔබ මේ ඔක්කොගෙම කරන්න තියෙන අර ටික ආය අනාගෙන ආය ගාගන්න එකනේ. ඒක වුණා නම් මොන හරි බඩ කඩොත්තුවක් වුණා නම් ගමන පහසු වෙන්න එපා. අවුල් වෙනවා නම් මොනක මොකට යෝග? එන්නේ එන්නේ එන්නේ අපිට පහසුවක් දැනෙන්න එන්නේ එන්නේ අපේ sannivedana ඍජු වෙන්න ඕන. අපේ ලෙඩ රෝග අඩු වෙන්න ඕන මානසික කායික ලෙඩ රෝග. ඒ වගේම අපිට මිනිහෙකුට මුණ දෙන්න පුළුවන්කම එනවා. එහෙම නැතු මේක ප්‍රශ්නයක් කරගෙන මේක දැකයක් කර ගන්නවා නම් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේක සංඥා මට්ටමේ තාම තියෙනවා. මම සංස්කාර මට්ටමේ තියෙනවා. ඒ නිසා අන්තිමට භාවනා කරන්නේ ඇයි කියලා අහපුවාම ඉතින් මොකක් හරි කියනවා මිසක් මේ අහවල් දේ සඳහා භාවනා කරනවායි කියලා නම් කරන්න බෑ. මම දන්නවා මේක පැහැදිලිවම මේක තර්කෙට එහෙම නැත්නම් මේ අභියෝග සඳහා හේතු වෙනවායි කියලා. නමුත් නමෝ තේ පුරුෂාජඤ්ඤ නමෝ තේ පුරුෂිතම යස්ස තේනා විදානාමි යම්පි නිසාය ජායති. ඒ උත්තර පුරුෂයන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. මේ මහා පුරුෂයන් වහන්සේට নমස්කාර වේවා කාටද ඇයි මේ භාවනා කරන්නේ කියන එක දන්නේ නැති කෙනා. නමෝ තේ පුරුෂාජඤ්ඤ නමෝ තේ පුරුෂත්වම යස්ස තේනාපි ඥානාමි යමෙකුට තේරෙන්නේ නැත්නම් යම් පිනිසාය ජාති කුමක් සඳහාද මම භාවනා කරන්න කියලා දන්නේ නමුත් දෙය රාජකාරියක් වාගේ බුද්ධ කාර්යයක් වාගේ නිත්‍යපතා භාවනා කරනවා හැබැයි කාටවත් කියන්නේ නැහැ මේ අහවල් දේ සඳහා කිය. ඒ තරමට තුච්ච වෙන්නේ. භාවනා භාවනාව වශයෙන්ම නිර්මල. ප්‍රතිඵල ලැබීමේ නෙවෙයි භාවනා නිර්මල වෙන්නේ. මේක තමයි විපස්සනා විහෙලට යනකොට වෙන්නේ. මේකට කියනවා සංඛාර උපේක්ඛා ඥානය කියලා. සියලු සංස්කාරයන් වෙනුවෙන් සියලු සංස්කාරයන් વિશેයි උපේක්ෂා වෙනවා. ඒ සංඛාර උපේක්ඛා ඥානයේ ගැන කතා කරනකොට ඒ අටුවචන් වහන්සේලා මතක් කරන්නේ එතකොට හිත සබ්බ සංඛාරයේසු පතිලියති පටිකුට්ටති පටිවත්තති න සම්පසාරීයති කියලා මේ චිත්ත tattයක් විස්තර කරනවා. ඒ කියන්නේ නිවන් ලබන්නේ ඉස්සෙල්ලා අවසාන එලිපත්තට ආපු වෙලාවේදී සංඛාරුප්පේක්ඛ ඥානෙදී ගිනි සිලුවක් ගාවට ගින්ද ඉටිපන්දන් දැල්ලක් ගාවට කුරුළු පිහටක් ලං කරොත් ඒ කුරුළු පිහට පිච්ච පිච්ච පිච්ච පිච්ච උණු වේවි උණු වේවි පස්සෙන් පස්සට යන මිසක් කවදාකවත් ගින්නට කඩාපහින්නේ නෑ. ගින්න ගිනි ගන්නෙත් නැහැ. උණුවේ උණුවේ උණුවේ පස්සට එනවා. අනිත් අලුත් කාලේ නිදර්ශනයක් වශයෙන් කිව්වොත් ප්ලාස්ටික් ලණුවක් කරන ගින්නකට ලං කරන්න ඒක උණුවේවි උණුවේවි උණුවේවි උනේ පස්සට. පැනලා දෙන්නේ ඉස්සරහට යන්නේ. ඒ නිසා සංකාර උපේක්ෂා ඥාන කියන පස්සේ මේ මනුස්සයා ඇතුළට යනවා මිසක් මේ කෙලෙසයක් ආවත් ගින්නක් ආවත් ඒක ඒක ඇවිලෙන්නේ නැහැ. ගිනි ගන්නෙත් නැහැ. ඒ ගීතා 10ට පස්සෙන් පස්සෙන් පස්සෙන් පස්සෙන් නිසා කෙලෙසයක් දකින්න කවදාකවත් ඉස්සරහට යන්නේ හැකි සෑම ශක්තියකින්ම බයලජ්ජාව පහල කරගෙන ඉන්දිය සංවරය පහල කරගෙන ඇතුළට නැමිනවා. අතිලියති ප්‍රතිවර්තති න සම්පසාරී ප්‍රසාරණ වෙලා එළියට යන්නේ. ඒ ප්‍රසාරණ වෙන එක එළියට පණින එක ඊර්ෂ්‍යාවේ කෝපයේ මානේ රාගයේ ස්වરૂපය. ඒ නිසා ඒක පේන්නේ නිකන් ඉබ්බ කට්ටාසුලට ගියා වගේ. එහෙම නැත්නම් තටු පොරව ගත්තා වගේ. තමන් පුළුවන් තරම් කය, වචනය, හිත ආරක්ෂා කරගන්න. ඉතින් මේ සංඛාර උපේක්ඛාව ගැන කතා කරනකොට පසු කාලේ නටවචාන් වහන්සේලා සඳහන් කරනවා එයාටම සෝවාන් වෙලත් නැහැ මේ සංඛාර උපේක්ඛා කියලා කියන්නේ සියලු සංස්කාරයන් කෙරෙහි උපේක්ෂක ස්වරූපේ ඒක රහත් හිතක් කියලා. එතෙන් යනකම් පරීක්ෂා කරාට පස්සේ තමයි මේක ඒ අනුලෝම ඥාන ගෝත්‍ර පුඥාන වලින් සෝවාන් මාර්ග ඥාන කියන්නේ. ඒක ඉස්සලා සම්පූර්ණයෙන්ම ඒ යම් යම් දේවල් වලට සැලෙන, යම් යම් දේවල්ට කුපිත වෙන, යම් දේවල්ට ප්‍රතික්‍රියා කරන, යම් යම් දේවල් වලට ගැටෙන සෑම තත්ත්වයක් හැම අඬුවක්ම කඩනවා. කඩලා කඩලා කඩලා කඩලා සම්පූර්ණ සුද්ධ මේ විසංඛාරගත හිතක් ආවට පස්සේ තමයි ඒ මාර්ග ඥානයක් ඵල ඥානයක් ලබා දෙන්නේ. ඒකයි සර්වඥාන්සේ බුද්ධත්ව ලැබුවට පස්සේ විසංඛාරගතං චිත්තං තණ්හාණං කය මච්චකා. මගේ හිත සංස්කාරයන්දී සම්පූර්ණයෙන්මයි ඒක කියන්න පුළුවන් කළ යුතු උපරිමය කරන්න. හේතු සම්පාදනයදී අන්තිම සිල්වන්තය. අන්තිම ඉහළ සමාධියට යන්නේ. අන්තිම ඉහළ ප්‍රඥා විපස්සනාවට. මොකදාකවත් මොනම හේතුවක් නිසාවත් ඵලයක් අපේක්ෂා කරුවා නම් ඒක අර ලස්සන කිරි කලයට දාපුවම කඳුලක් වගේ. ඒ මිනිස්සු අහනවා. ඇයි මේ භාවනා කරන්නේ අර කයි මේකයි කියලා. ඉතින් මම පැවිදි වුණාට පස්සේ අහනවා මොකද මේ පැවිදි වෙන්න හේතුව? කලකිටද මම කෝ අනේ කවදාකවත් නෑ මගේ ජීවිතය හරි ජොලියට ගත කරගන්නවා. ඊයේ ඉන්න කාලේ තෝ යාළුවන් අහන බලන්න මේ මේ මොනවද කියන්නේ නිකන් පෙන් කුරුල්ලා. ජොලි බට්ටා. ඒක වැඩි හොඳ නිසා මම මෙතෙන් ආවේ මිසක් ආරකේ නරක නිසා නෙවෙයි. ඒ නිසා කාට හරි මේ ඊතර දොර ප්‍රශ්න නිසා පැවිදි වෙනවා නම් ඒ මනුස්සයා ඊට වැඩි හොඳ පිස්සන්කොටුවට යනවා. මේ ප්‍රශ්නවත් විසඳන්න බැරි පිළිවෙලට කවදාකවත් මේ පැවිදි ජීවිතේ ප්‍රශ්න විසඳන්න බෑ. මේ ගෙදර පවුලේ ප්‍රශ්නක් විසඳන්න බැරි මං මොනවා විසඳන්නද මේ කෙලෙස් එක්ක. නිසා ඒකත් කරලා මේ මන්දිවට තව දක්ෂකම් ඕන නම් ඕන්න වැඩි. ආර්ය පරිශීලනයේ නියම මේ බැරි නෝන්ජල් මේ කට්ටිපයින් කට්ටියත් නෙවෙයි. උප්පරිම කරා. උප්පරීම කරන්න පුළුවන් උපරිම කරන කවදාකවත් මම මෙච්චර කරා මට මේක දීපන් කියන්න එපා මේ ඉන්දියාවේ හිටපු එක මිනිස්සෙක් කියනවා යේසුස් වහන්සේගේ චරිතය පුරාවට පුදුමාකාර විදිහට ඒ දේව පුත්‍රයෙක් වශයෙන් කරන්න ඕන විදිහට හරිම අහිංසක ඉතාමත් මානව දයාවකින් කිසිම සත්‍යයක්වත් අතේ නැතුව රැකියාවක් නැතුව අන්තිම සද්ධා චර්චා ගත කරා. අන්තිමේදී කුරුසෙදී පියාණෙනි මාව පාවා දුන්නද කියලා අහුවේ නැත්තම් කොච්චර වටිනවද කියලා. අර වෙලාවේදී යාට ඔක්කොම කරපු මට කුරුසෙල් තියලා එන ගැහුවේ ඇයි තාත්තේ මාව දිහා බැලුවේ නැත්තේ කියලා ගහපා දුන්නා. අන්තිම වචනයක් කිව්වා දේව පියාණෙනි මාව පාවා දුන්නද කියලා. ඒකත් නොකියලා මැරලා කියන කොච්චර ලස්සනද. ඒ නිසා මේ භාවනා කරනකොට අනිත් ඕන බිස්නස් එකදී ඉල්ලුම සැපේම කියන. මේක නෑ. උප්පරිමේ කරන්නේ. අම්මලා දාස්ලා කෙරුවට වැඩිය හොඳින් කරන්නේ. ගුරුවරයා කෙරුවට වැඩිය කරන්නේ. නිතරම කල්පනා කරන කිසිම වෙලාවක ඒක මේ මට මේදී ලැබෙන්න ඕනේ. නැත්නම් බලාපෑක්ෂාව ඒක හරීම නිහින තුච්ච පහත් ජගද සලකන හැබැයි මේ කාටවත් කියන්න යන්න එපා. ඒකට මිනිස්සු හරියට ගැටුමක් ඇති කර ගන්නවා එහෙම ඵලපේක්ෂාවක් නැතුව කොහොමද මිනිසෙකුට වැඩක් කරන්න ගැම්මක් එන්නේ කියලා. ඇත්ත තමයි. ලෝකයේ දේශපාලන ආර්ථික දේශපාලන වැඩවලට නම් ඒක අවශ්‍යයි. මොකද භාවනා කරන යනකොට මේක වෙනවා. <coughs> ගැඹුරු විපස්සනා ඥාන වලට යනකොට විශේෂයෙන්ම රූප වේදනා සංඥා සංස්කාර වලට යනකොට පේනවා මේ ඕනම දෙයකින් ඕනම වෙලාවක සංස්කාරයක් ඇති කිරීමේ ශක්තිය අපිට තියෙනවා. ඔත ආර්ය පරිශ්‍රණය කියලා කියන්නේ ඒක නොකර සිටීමේ හැකියාව පරිදි. හැම හැකියාවක්ම තියෙනවා. හැම දක්ෂකමක්ම තියෙනවා. හැම පිනක්ම තියෙනවා. මොනම දෙයක්වත් අයිතිවාසිකම් ඉල්ලන්නේ ඒ තව තවත් අරක දිනු කරන්න උත්සාහ කරනවා. ඒ නිසා ථේරවාදයේ පමණමයි මුළු ලෝකෙම තියෙන එකම සම්ප්‍රදාය ಗುಣ වසාගෙන ජීවත් වෙන පද්ධතිය මේ සම්ප්‍රදාය. අනික හැම කෙනාම පුවාදී. අඳහැරි. ථේරවාදයේ උනත් අඳහර පාණ්ඩ ගියොත් හයි ටෙන්ෂන් වයර් එකක් අල්ලගත්තා වගේ තමයි. අඬහන් නැතුව කරන්න පුළුවන් හරිය කරන්න උපරිමයෙන් කරන්න. එතකොට මනුස්ස ලෝක විතරක් නෙවෙයි තමන් විතරක් නෙවෙයි දේව ලෝක බ්‍රහ්ම ලෝක පවා සැනසෙනවා. ඒ කියන්නේ පරිසරේ පවා සැනසෙනවා. ඒ නිසා මේ සංස්කරණය කියලා කියන්නේ අපි චේතනා නම් පුළුවන් තරම් බලන්න කිසිම චේතනාවක් පහළ නොකර මේ මොහොතේ පිරිච්ච ගතිය, සම්පatti කරගතිය, සන්තුෂ්ටි කරගතිය ගත කරලා එවැනි චිත්තක්ෂණයක් දිගට පවත්වාගෙන යාම සඳහා නැත්නම් ඉස්සරහා එන චිත්තක්ෂණ නොකැලසීම සඳහා යමක් කළ යුතුද කරන්න තියෙන පවු නොකර සිටීම පමණයි. සබ්බ පාපසා කරනම් කියන එක දන්නවනම් කුසල සුපසම්පදා කියන එක ඉච්චර අමාරුයි. මොකද කුසල සම්පදා ඉස්සර කරන්න ගියොත් එවනත පින්කම් කරන්න කුසල් කරන්න ගියොත් කරන්න හදන චේතනාවේ පටන්ම තණ්හාවල් පහළ වෙන්න ඉඩ තියෙනවා. මාන්නකාරකම් පහළ වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මමයා කියන එක පහළ වෙන්න ඉඩ. ඒක දැනගෙන කෙරුවට නම් කමන්නේ. මම මේක කරනකොට මට තණ්හා වෙයි, මාන්නේ, දෘෂ්ටියි. ඒක දැනගෙන කරනකොට නම් ආලසවල කරන්න පුළුවන්. ඒක හරි විශාල විශේෂ බීජ තියෙන තැනක Taman නිරෝගී වෙලා ඉඳ හදනවා වගේ වැඩක්. මොකද ඒක කරන්න පුළුවන්. නමුත් ලෝකේ තියෙන ගොඩක් වෙලාවට එහෙම නෙවෙයි. සෑම කටයුත්තක්ම කරන්නේ මීයක් කඩන්නේ අතලෙව ගන්න. නිකන් නෙවෙයි. ඒ නිසා ඕන දැනක මොනම ඉන්ටෙන්ෂන් එකක් හරි තියෙනවා නම් කාගේ හරි ඒ මිනිස්යා දිහා බලන්නත් එපා. කටයුත්ත දෙවන්නේ මිනිස්යා මේ මොකාටද එන්න හදන්නේ. මොකද්ද මේ ඉන්ටෙන්ෂන් එක කියන එක බලාගත්තොත් ඒ තේරෙන ඒ මනුස්සයාට තේරෙන්නේ නැත්නම් Taman තේරුම් ගන්න පුළුවන්. මේක එක්ක තණ්හාවෙන් ඇවිල්ලා තියෙන, එක්ක දිත්තෙන් ඇවිල්ලා තියෙන, එක්ක මාන්නෙන් ඇවිල්ලා තියෙන. ඒක දැකපුව නම් ඒකේ බලපෑම. ඒ නිසා භාවනා ජප කරන මේ ඔක්කොටම මතුවෙන්නේ දැරලා කිසිම දෙයකට කොක්ක ගන්න නැතුව අර බිලි කොක්කක් දාන්න නැතුව ඉදි කට්ටක් දාගෙන මාළු බාන එක තමයි. අන්තිම රජාම අල්ලතේ. නිකන් සිනිගාන මාළුවෙක් අල්ලන්න නෙවෙයි අර මනස අච්චුන්දලා හිටියේ. ඒ නිසා සිනිගාන මාළුවෙක් අල්ලන්න ඕන නම් කොක්කක් ගන්න හැම බිලියක් ගැට ගන්න. එහෙම නැතු හොඳම දේ අල්ලන්න ඕන නම් හැම දක්ෂකම දිනු කරන මොනම ශාස්ත්‍රයක්වත් අතාරින්න එපා මේ යෝගාවචර ගමනේදී. හැම භාෂාවක්ම ඉගෙන ගන්න. හැම ශිල්පයක්ම ඉගෙන ගන්න. හැම දක්ෂකමක්ම ඇති කරන්න. කිසිම දෙයක් මම කියාගන්න එපා. ඒකට ඒක කොහොම තේරවාදයට නඹුවක් වෙනවා. එහෙම නැත්නම් අවියාකරගෙන ආපු ඒ බුදුහාමරගේ නෛර්යානික සද්ධර්මයට නම් කරන බුද්ධ රත්නයට කවුරක් කරන ධර්ම රත්නයට කවුරක් කරන සංඝයාට කවුරක් කරන තමගේ සීලයට කවුරක් කරන මේක මේ මම කියාගන්න මගේ නමට අඳගන්න ගිය ගමන් අන්න අර මාළු අල්ලන්න ගිහලා ඉහඳ ගඳ සිනිගඳ ගැහුවා වගේ වෙනවා ඒ නිසා සංස්කාර පිළිබඳව මගෙන් අහලා තිබෙන මේක සරලව තේරුම් ගන්න ක්‍රමයක් කියලා දෙන්න කියලා මම හිතන්නේ මම තිබුණේ එකක් ටිකක් පටලවයි කියලා ඒකයි මම කියව අර ඒ ප්‍රශ්නට උත්තර දෙනකොට මේ පෑද්දයක් කරන ටික හරිය පටලවන්න ඕන නිසා මම පස්සට දැම්මේ. ඒ නිසා සරල වශයෙන් කියනවා සංස්කාර කියලා කියන චේතනා හැම චේතනාවට වග වෙන්න ඕන බව මතක තියාගන්න. ඒ නිසා අපි ස්වභාව ධර්මය අනුව මධ්‍යම ප්‍රතිපදා ජීවත් වෙනකොට පුදුආන්තරං චේතනා පහල කරන්නේ නැතුව පවතින සාමීචයේ හැටියට පවතින පොදු මතය අනුව පවතින ඍතු අනුව පවතින ආහාර අනුව මේ ගත කෙරුවොත් අපිට අලුතෙන් කර්ම රැස්න කර ගැනීම අලුතෙන් චේතනා පහළ නොකර ගැනීමේ දක්ෂකම එයි. ඒතකොට තියෙන කර්ම ගෙවෙනවා. ඒක වළක්වන්න කාටවත් බෑ. බුදුහාමුදුරු බුදු වුණාට පස්සේ බුදු දහමස කර්ම 12ක් පරිසම්පීලා තියෙනවා. බුදු වුණාට පස්සේ ඒ නිසා අපි කවුද? අපිට ඒවක්වත් නොවි ඉන්න විදියක් නැහැ. නමුත් හැම වෙලාවෙදීම මතක තියාගන්න ඕන අලුතෙන් සංස්කාර ඇති කරන්නේ. මොනම දෙයක් සංස්කරණය කරන්න යන්නේ සංඛාර වෙන්න දෙන්නේ ඒව එනවා පවතිනවා යනවා කියන මුලැමැදාක බලනවා විතර සංස්කාර වල ලක්ෂණ කියන මුලැමැදාගනේ ඒක දිහා බලා ඉන්නවා මිසක් මේක මමේ කියාගන්නේ මගේ කියාගන්නේ නැහැ මගේ ආත්මේ කියාගන්නේ ඉතින් මේක එදිනදා ජීවිතේ කටයුතුට අවශ්‍ය වෙනවා සක්මන් භාවනාවේදීත් අවශ්‍ය වෙනවා පරියංක භාවනාවේදීත් අවශ්‍ය වෙනවා ඒ වගේම ඕනම ලෝක ශිල්පයක් ඉගෙන ගන්න ඕන ඒක ඒ විතරක් නෙවෙයි ෂිප් එක කෙලවරටම යන්න ඕනේ නම් කිසිම ප්‍රතිඵල අපේක්ෂාවක් නැතුව 100ක් දාලා යොදනකොට ඒකට දේව ලෝක බ්‍රහ්ම ලෝක පවා ඒකට ආශිර්වාද කරනවා මේ මහා පුරුෂයන් වහන්සේට නමෝතේ පුරුෂාජඤ්ඤ ආජඤ්ඤ පුරුෂයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා කියලා. ඉතින් ඒක ඇත්තට මේ Taman මේ ඒකට ආරෝප වෙන්න හදලා නෙවෙයි. එහෙම පරපුරකින් තමයි අපිට මේ 2600ක් ගිහිල්ලා මේ ධර්මය ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපිත් ඒකට තරම් වෙන ආකාරයට කිසිම වෙලාවකට අපි කරන උදාාර කාර්යය අහවල් දේ සඳහායි කියලා මේ පුංචි දේවල් වලින් හෙට්ටු කරන්න එපා. මේක අවසානම නැත්නම් නිවන සඳහාමයි මේ ජීවිතේදී මම මේක කරගන්නවා කියන හැඟීමෙන් මිස වෙන මේ නම් කියන්න පුළුවන් දෙයකට හෙට්ටු කරන්න එපා. ඉතින් ඒ පණිවිඩයත් එක්කම මගේ අද දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාටම සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම පැයකුත් පැය දෙකකට ආසන කාලයක් වගේ ගත වෙලා තියෙනවා. 45ක් විතර. ඉතින් මම දවසේ කටයුතු කිරීම කරන්න ඉස්සලා ආරාධනා කරනවා ධර්ම සාකච්ඡාව නාමයෙන් මේ පිළිබඳව කිවිතු කළ යුතු ප්‍රශ්න කළ යුතු ප්‍රකාශ කළ යුතු දේවල් තියෙනවා කරුණාකර ඉදිරිපත් කරන්න. නෑ එතන ඒ කියන්නේ ඒ කියන්නේ මේ අනිච්චාද සංඛාර කියනකොට උඩ උඟක් කරලා නිවන් සප ලැබෙව කියලා ගන්න. ඒ නිසා බුරුමේ කියනවා නිවන ලංකාව නිවන කංකුම් වාගේ කියලා. නිවන් ලබන්න එක සුදුසුකම යොවන කරන්නේ මැරෙන්න ඕන. මැරිච්ච ඔක්කොටම නිවන නිකම්ම දෙනවා. ඒ කියන්නේ මේ ජීවිතේ නිවන් ලබන්න බෑ කියන එකේ ප්‍රධාන සාක්ෂියක් තමයි මේ මේ මරුණට පස්සේ නිවන් සප ලැබුවා කියලා ගහන්නේ. කොච්චර අපි ඔය ධර්ම ධර්මද්වීපයක ධර්ම රාජ්‍යයක ගත කරත් ලංකාව විතරයි අන්තිම රහතන් වහන්සේට වදින එකම රට ලෝකෙක. අනික් කටි රහත් වෙන්න බලනවා. දැන් රහතන් වහන්සේලා ඉන්නවා. ලංකාව විතරයි මලිදේව මහරහතන් වහන්සේ හිටපදන්න ගිහිල්ලා අනේ අපේ પરම්පරාවේ අන්තිම එකනයි කියලා හරියට විකාර කරලා ලියලා තිනවා ද බුද්දිස් කියන පොතේ මෙච්චර ධර්මද්වීපයක් වුණාට අපේ ජාතිය වශයෙන් රහත් පරපුර ඉවර කරලා ඉවරයි දැන්. මේ පිණි පිටියට එන ගහලා. කවුරු හරි මැරිච්ච ගමන් කියනවා නිවන් සප ලැබෙනවා කියලා. කියන්නේ කවදාකවත් ජීවත් වෙලා ඉන්නකම් නිවන් සප ලබන්න බෑ. අනිච්චවත සංකාරත් මරණයට පස්සේ තමයි. ඉන්නකම් පුළුවන් තරම් සංස්කාර තමයි. ඉන්නකම් සකස් කරනවා. ඉතින් මරණයට පස්සේ ඉතින් චේතනාව ඉන්නේ නෑනේ. ඉතින් ෂුවර් ඇන්ඩ් ෂොට් නේ. බයනතෝ කියකනේ. ඒක ලියලා බලන්නත් යනවා මේක ඇත්තටම මැරලාද කියලා වලලනකම් ඉඳලා ඉන්නේ. නැත්නම් අනිත්‍ය සංකාර කියලා ලබස්සේ සංස්කරණය කිරුවොත් එහෙම අර මනුස්සයගේ දී සාතිකේ දීපෙකනාගේ සමහවුස්සනේ නැත්නම් මලකෙවල් වල යන්නේ අනිවාර්යයෙන්ම එකක් බොරුවද දන්නේ කරන්නේ ඊළ පස්තිකු දාලා තමයි එන්නේ ඊට පස්සේ ෂුවර් නේ මරුණත් ආයෙ ගොඩ එන්න බෑනේ ඊට පස්සේ නා සංකාරම අනිත්‍යම තමයි ඉන්නකම් අනනවා ජීවත් වෙන හැම චිත්තක්ෂණයකම අපි කරන්නේ මේ මේක මේක අලංකාර කරනවා ආලවට්ටම් කරනවා හොඳින් කරන්න හදනවා. ඒ කියන්නේ මේ තියෙන එක හරියන්නේ. කියන ක්‍රමේ හරි නෑ. ඉතින් ඒකෙන් ඇතිවෙච්ච මේ වියුලක්. ඒක තමයි මේ පරිසර දූෂණය කියන්නේ. ඒක තමයි චිත්ත දූෂණය කියන්නේ. ඉතින් අපි ඒකලා කියනවා මේ අපි කොච්චර කොච්චර පිරිසිදුවට යන්න ගියත් එන්නේ එන පරිසර දූෂණ වෙනවා. එන්නේ එන චිත්ත දූෂණ වෙනවා. ඒක දැන් බලක් කරන්න බෑ. ඒ කියන්නේ අපිට ඇත්තට ඕන වුණත් බලක් කරන්න බෑ. දැන් ඒ තරම්ම කස කැවිලා තියෙනවා. ජවයේ කැවිලා තියෙනවා. ඔසොන් ලේයර් එක සවුත් වෙන බව දන්නවා. ඒක මොනව කරන්නේ? මොකද ඉන්න මාළුව මෙච්චර ගාණක් එන්නේ එන්නේ වැය වෙන බව දන්නත් කරන්න බෑ. තෙල් ඉවර වෙන බව දන්නවා. ඒ ගණන් යනවා ඒකට කවදාකවත් පාවිච්චි නැත කරන්න බෑ. ඒ තරම්ම අපි අර ඇබ්බැහියකට කියලා තියෙන මේ සංස්කාර කියන පදේට එක වචනයක් තමයි ඇබ්බැහිය කියන්නේ. ඒ නිසා අපි මේ මරණවට මරණකම් ඉන්න එපා නිවන්සප ලැබේවා කියන්නේ. මරණයට පස්සේ එපා අනිච්චවත සංකාර කියන්නේ. අන්තිම රහතන් වහන්සේට වඳින්නත් එපා. මේ පුළුවන් තරම් මේක මගේ යුතුයකම මට ආපු සාසන බාරදාරකාරීත්වය තමයි මේ ජීවිතයත් තුළින් මේක අවබෝධ කරගන්න එක. ඒකයි සාසන කරන ලොකුම ශීලයේ කියන මිසක් ඒක දුර්ලභ දුෂ්කර කරගන්න බැරි දෙයක් කරන්න නරකයි. අපන්නක ප්‍රතිපදාව නැත්තම් කරන විට මෛත්‍රීක ක්ලෑෂ් වෙන්නේ නැද්ද? ඔව් ඇත්තට මේක තේරුම් ගන්න විදිහ හැටියට ප්‍රශ්නද? මෛත්‍රී භාවනා කරලා කියලා හිතන්නේ හුඟ දෙනෙක් හිතන්නේ මෛත්‍රී භාවනා කරන්න කියලා පැනලා කරන එකයි. මෛත්‍රී භාවනා කියලා කියන්නේ එකයි. ඔය තමයි මෛත්‍රී මම විස්තර කවදාවත් නැහැ. අනේ පටලවා ගන්න එපා. මම ඒ උකයි කිසිම අනුකම්පාවක් කිසි කෙනෙක් නැහැ මට එන්නේ කිව්වා. ආවා. එයා වගේ බලන්න ඕනේ ඇයි එන්නේ කිව්ව කියන්නේ. මම මම කිසි දෙයකට මම බග වෙන්නේ. මට කිසිම අනුකම්පාවක් මම කියන්නේ තියෙනවනම් ඒක මං කරේ විතරයි කියන්නේ. ඔව්. ඉතින් මම දැන්වත් කියනවා. මං කෙරේ නිවන ප්‍රාර්ථනා කරනත් එපා. ඔයගොල්ලෝ ඒගොල්ලෝ ඕගොල්ලන්ට වැඩක් නැහැ. ඔයගොල්ලෝ නිවනට බයි කියලා මට වැඩකුත් නැහැ. සාසනයට වැඩක් වුණාට ඒ නිසා තම තමන්ගේ වැඩක් බලා ගන්න මයින්ඩ් යෝන් බිස්නස්. මට කාගෙත් මට කාටෝ කියලා අනුකම්පාවක් පහළ වෙන එක මගේ දුර්ලභම. හැබැයි ඒ දුර්ලභම තියෙනවා. මට ඕන කරන්නේ මගේ හිත ගලක් කරගන්න කිසිම දෙයකට ප්‍රතික්‍රියා නොකරන මගේ සිත ගින්නක් කරගන්න කිසිම දෙයකට ප්‍රතික්‍රියා නොකරන මගේ හිත ජලයක් කරගන්න මගේ හිත වාතයක් කරගන්න ඉක්මනට ප්‍රතික්‍රියා කෙරුවනම් සරයි. ඒ නිසා මෛත්‍රී කියන එක ඩිෆයින් කරන්න. මෛත්‍රී කියන්නේ වෛරය නැතිකම මිසක වෙන මොනවත් නෙවෙයි. අවීරෝ හෝමි කියන එක විතරයි මෛත්‍රී කියන්නේ. ඕගොල්ලෝ වෙන චොක්ලට් වගේ දෙයක් හරි අයිස්ක්‍රීම් වගේ ගිහින් හිතට කරන්න දෙන්නේ නැහැ. මෛත්‍රී ඩිෆයින් කරලා තියෙන වෛරය නැතිකම. අපන්නක ප්‍රතිපදාවේ තියෙන ගැටුමක් නැහැ. කිසිම දෙයකට විරුද්ධ වෙන්නේ නැහැ. වෛරය කියන්නේ ගැටුම. දෙකම එකමයි. මේ ළඟදිත් මේ නිසන් වාගේ ප්‍රශ්නකට ඉතිව ඔබ වහන්සේ ගුරුරෙක් වශයෙන් එහෙම කරන් බැලුවා මම කොහොම කවදාකවත් ගුරුරෙක් නෙවෙයි. ඔය මට ගුරුකම දෙන්න හදන්නේ මට ගහන්න. එන මොකද? යේසුස්වන්සේ ඉන්නකොට මේ මිනිස්සු කැවිලා කිව්වලු දේවපුත්‍රයන් වහන්සේ මේ බලන්න මගේ මමයි මටයි අයියාටයි දෙන්නට එක බුදුලේ තියෙන දෙකට බෙදා ගන්න ඕනේ මගේ අයියා දෙන්නේ නැහැ මට කිසිම දෙයක්. ඒ නිසා කර්මාකල මේකට මැදිහත් වෙලා සාධාරණයක් කරලා දෙන්න කියලා. ඒ සුදුසවලු කවුද මාව නීතිච්චෙක් හරි නඩුකාරයෙක් හරි කියන්නේ. මම කවුද මේ අනුගේ නීති බේරන්නේ? ඇසියුම් කරා නම් බැරිලත් මම දේවපුත්‍රයි කියලා අයියට එන්න කියපන්. මොකක්වත් නෑ. මම නීතිච්චෙක් නෙවෙයි. එයා මේ නීතිච්චෙක් කරගන්නේ මොකද? තමන්ගේ කොටහ ගන්න ඕනේ. දේවපුත්‍රය හරි කමන්නේ බිල්ලට දීලා සාර්ථක පරිසමෙන් සාකච්ඡා කරන්න. හොඳට කල්පනා කරලා බලන්න කිසිම කෙනෙක් කාර්ය කරන තුරු කාගෙත් රැකටි. මාරුව බල බලා දේහයට කරකෙයි. සූර්ය උදා වෙන තුරු ඉතිරි බෑවිල්ල. මොකට අහනවට කියන්නේ අපි මේ කරන හැම දෙයකම තියෙන අතපැත්තේ මීයක් කඩන්නේ ගියක් හරි අතලෙව කන්න තමයි. ඒවලට කවුරු කරන්නේ එහෙම නැතුව කරනවා නම් නමෝ දේ පුරුසාජඤ්ඤ නමෝ දේ පුරුසුත්. එහෙම නැතුව කරන මනුස්සයාට මාගේ නමස්කාරය වේවා. ඒ මහා පුරුෂයාට මාගේ নমස්කාරය කිසිම දෙයක් රිටර්න් එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකට දෙවියෝ ප්‍රඥා පව වදේ. එනිසා මේ වචන ටික ඩිෆයින් කරන්න මොකද්ද මෛත්‍රිය කියන්නේ කියලා. වෛරේ නැහැ. අවේරෝ හෝමි කියන එකයි මෛත්‍රිය කියන්නේ. අපන්නක කියන්නේ ඒකම තමයි. මම කිසි දෙයක් එක ගැටෙන්නේ නැහැ. හැබැයි කිසි දෙයක් අනුමත කරන්නේත් නැහැ. ගැටෙන්නේ නැහැ කියන්නේ අනුමත කරන්නේ නැහැ කියන එක නෙවෙයි. මට අයිතියක් තියෙනවා. දැන් මෙයා ඇවිල්ලා මට කියනවා මේ දේ බලනවා මම බලන්නම්. හැබැයි මට ඔයාට අයිතියක් නැහැ මට මම මේක කළ යුතුයි කියන්නේ. එහෙනම් ඒක දඬුවමක්. පුළුවන් නම් මම කරලා දෙන්නම්. කිසිම කෙනෙකුට තව කෙනෙකුට මේ දේ කරන්න ඕනේ කියලා කියන්න පුළුවන් කමාන්ඩ්මන්ට් එකක් දෙන්න. ඉතින්සේ කිසිම කෙනෙකුට එහෙම අධිකාරී ශක්තියක් දීලා නැහැ. එතකොට කියව මෙහෙම කෙරුවොත් මෙහෙම වෙනවා. මෙහෙම කෙරුවොත් මෙහෙම වෙච්චා. නිසා ආගමවත් එපා පටවන්න කාටවත් කරන්න. සීලවත් එපා තමන් මේ බැරි දේවල් පටලවා ගන්න අපි කරන්න ඕනේ ප්‍රවේශන මට්ටමේ ආස්වාදාදීනව තේරුම් අරගන්න මිසක් කිසියම් කෙනෙකුට තව කෙනෙකුගේ විශේෂ බලපෑමක් කෙරුවා නම් චේතනා පහළ වෙනවා කර්ම රැස් වෙනවා විවන්ද වෙනවා. තමන්ගේ ඒකකින් අම්මලා දැනගන්න ඕන. ඒකනේ සිද්ධාර්ථ කුමාරයා ඒක ඉතින් අමාරු. ඒක ඉතින් අහන්න දෙයක් නැහැ මම දෙගුණයක් එකකයි. අර මට ඊමේල් එකක් කරලා දෙනවා ස්වාමීන් වහන්සේ පිරමිඩ සංයෝජන 10 අපිට 11ක් තියෙනවා. ඉතින් මම අර මොකක්ද කියලා අයිසවන්සේ දරුවන්ට තියෙන එකක් ඔබෙන්දනේ. ඉතින් ඒ නිසා සිද්ධාර්ථ කුමාරයා එදා බබා හම්බෙච්ච දවසේ ගෙදරින් පැනලා ගියයි කියලා. බුදු අම්මේ අධේම වුණා නම් මානව අයිතිවාසිකම් පිළිබඳ නඩු ගිහිල්ලා එන්න කචා. අර හොඳ වෙලාවට රජපෞලේ ඉඳලා ඉතින් අර ෂේප් කරගන්න පුළුවන් යමක් කමක් තියෙන නිසා. නැත්නම් සම්නිකර අසාධාරණ ආක්‍රමණවන්ත වැඩයි නේ. දැන්වත් ඔය කතෝලික පල්ලිය කියනවා අපේ නම් නත්තල්පත් ඇවිල්ලා බබාලට නත්තල්පත් දෙනවා. ඕගොල්ලන්ගේ බුදුහාමසෝ බබායි ප්‍රතිත්‍යාවේ ගෙදරින් පැනලා ගියා කිසිම අනුකම්පාවක් නැහැ. ආරාරා බුද්ධිය ගත්තා. ආරාරා බුද්ධිය ගත්තා. වෙනක දවස් 7යි දවස් 7 ඇතුළත මෙන්න මේ වගේ වෙනවා කියලා. මගේ කෙල්ල ගෙනියලා කෙල්ල අසරණ කරා. දසතරාව කියන්නේ වයිට් එකක් දීලා බුදුහාමුදුරුවෝ ගත්තේ. දන්නවනේ දුණු ආරම්භ කරලා අඩු ආරම්භ කරලා ගත්තේ. ඇවිල්ල මේ බබා හම්බෙද්දී රටත් නොකිය පැදුරත් නොකිය මෙන්න ඇසල හඳේ පාය පාවලා තියලා දෙවෙන්න පුරුෂයා ගිහිල්ලා. ඒ වගේම ඉපදිනකොටම රාහු ජාතම් බන්ධනන් ජාතම් කිව්වනම් ඒක මොකක් කියලා දෙහිතයි. අර රුද්ද මට කියනවා මේ බැගේට ළමයි හම්බෙනලු මේ මේ මාර්තුවේ මම ඌට රාහුල කියලා නම දානවා. මම කෝයේක ඉතින් රාහුල කියලා කියන නරක නම තමයි මේ ලංකාවේ වගේ තැන්වල රාහුල තමයි බොහොම නම්බු කරනවා. හැබැයි රාහු කියන එක තමයි අර්ථය. අමාරුයි මම මේක දන්නවා අමාරුයි කියලා මම ඒ කවුරු අපහසුරපත් කරන්නත් නෙවෙයි කියන අර ධම්මපතේ ගාතාවක් තියෙනවා. පුත්තාමත්ති ධනම්මත්ති इति බාලෝ වියඤ්ඤති. අත්තයි අත්ත නොනත්ති කුතෝ පුත්තා කුතෝ ධන. අන්ධ බාල ජනතාව මට දරුවෝ ඉන්නවා මට වස්තුව තියෙනවා කියලා හතියට දුක් වල දෙනවා. නමුත් Tamanටත් Taman නැති වෙලාවේ මොන වස්තුද මොන දරුවද කියලා බුදුහාමුදුරුවෝ අහලා තියෙනවා. ඒක ඔය ඔය හිතේ තියෙන සම්දත්ත ප්‍රකාශ කරන්නේ එතකොට හෙලි කරන්න බැරි සත්‍යයක් තියෙනවා. ඒක ඇතුළේ කන්ට්‍රඩික්ෂන් එකක් තියෙනවා. ප්‍රශ්න නෙවෙයි. ඒ නිසා ඕක නැවතවත කියන්නේ. නැවතවත ලියන්න. එතකොට ඒක හරි ෆිලොසොෆයිසින් වෙනවා. Tamanට තේරෙනවා. මේකට දෙවෙනෙක් උත්තර දෙන්න තමන්ම බලා ගන්න ඕනේ. හැබැයි තෝරලා බලනවා ධර්මයේ ශූන්‍යතාවයේ මේ සියල්ලටම උත්තර තියෙනවා. අපි බලන්නේ සම්මුති පැත්තෙන් නම් අනිවාර්යයෙන්ම ප්‍රශ්නේ පටලවිලකින් නතර වෙනවා. පරමාර්ථ පැත්තෙන් ගෙනියනවා නම් කිසිම දැනග මොනම ගැටුමක්වත් නැහැ. ඒක සම්පූර්ණ මෙකැනිසම් එකකින් ඇවිල්ලා තියෙනවා. සම්මුතිය පැත්තෙන් බලනකොට නම් ඇයි භාවනා කරන්නේ ඇයි විපස්සනා කරන්නේ කියලා බරපතල ප්‍රශ්නයක් කියලා. මම නම් টොප් එකට තේරෙනවා කියන්නේ හදන දේ වචන දෙන්න නැතුවට. ගරුතර ස්වාමීන් වහන්සේ කසින භාවනාව කුමක්දයි පිටියෙන් පැහැදිලි කරන මැනවි කසින කියලා කියන්නේ බාහිරේ සංඥාවක් බාහිනේ කසින කියලා කියන්නේ අනිමිත්තක් අරගෙන හිත ඒ අලවලා ඒක අරමුණක් කරගෙන ඒ තුලට හිත නිමග්න කිරීමෙන් මේ නීවරණ යටපත් කිරීම සඳහා කරන නීල පීත ලෝහිත ඕදාත පටවි පටවි ආපෝ තේජෝ වායය කියලා ලක්ෂණ අටක් තියෙනවා. ඒ අටෙන් ධ්‍යාන අටක් ලබන්න පුළුවන්. එතකොට කම්බිනේෂන් 64ක් එනවා. ඒ 64 වශී කිරීමෙන් තමයි ඔය අභිඥාවට යන්නේ. ඒ නිසා කසින භාවනා අවශ්‍යයි මේ අභිඥා භාවනා කරනකොට. අපි විසින් කරන පෙර කර්ම සද කර්ම නිසා යම් යම් අවස්ථාවලදී මුහුණ දෙන්න වෙන බවත් මේ අවස්ථා හොඳ නරක දුක සැප ආදී වශයෙන් බාර ගැනීමේ සම්පූර්ණ අයිති අපේ තැති බවත් පැවසුවත් ඒ නිවැරදිද? කොහොමතරම අපිට ඒක හොඳ වශයෙන් නරක වශයෙන් දුක වශයෙන් සැප වශයෙන් කර්මේශා කර්මඵලයේ පිළිබඳ දන්නා වූ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය විස්තර වශයෙන් දක්වන්න පුළුවන්. නමුත් හොඳ නරක සැප දුක වශයෙන් දෙයවි නැති වුණත් ඒ දෙයට සතුටෙන් මූණ දීමයි මෙතනදී අවශ්‍ය කරන එකම දේ. අරක කෙරුවා කියලා වැඩි වෙන්නේත් නැහැ. පාවුසාරික පොත පරිවර්තනය කරනකොට ඒ ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම කල් ලියලා තිබුණා. අපි කොච්චර ලෝකෙට හොඳ කරන්න ගියත් අපිට කවුරු හරි සැලසුම් සහගතව නරක කරනවා දකින්නකොට ඉතින් අපිට තේනයි බුද්ධලත් එකමයි බුද්ධයකට රහකොත් නැහැ. ඔහොත් මේ මනුස්සයා ඒ දේ නිතරම කරනවා අපිට හිතන් තියෙන මේක ඉතින් කර්මානුරූප අපේ පිරුණු මේ ජම්මාන්තර වෛරයක් තමයි. ඒ නිසා ඒක හේතු කරුණු දක්වන්න බෑ. නමුත් කම්මසගත ඥාන සම්මාදිට්ඨිය මම හොඳට අදාහගෙන මේක මෙහෙමයි කියලා තේරුම් ගත්තොත් නයිවිසක් වැඩිච්ච වෙනකොට ප්‍රතිවිෂක් තිබ්බහම නයිවිස කැපෙනවා වගේ මේ මනුස්සයෙක් එක තියෙන ඝනතුනේ මට දැන් ධර්මයෙන් අවබෝධ කරගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. මේකයි මේ වෙන එකක් නෙමෙයි හේතුව කර්මය ආයෙ නිසා මේ මනුස්සයාට කරන්න දෙයක් නැහැ යත් යනවා ඒක කෙරෙන්නේ. මට කරන්න තියෙන්නේ මේ මතින් අලුතෙන් කර්ම රැස් නොකර බේරෙන එකයි. හොඳ නරක සැප දුක් තහඬ අයිතිවාසිකම තියෙනවා. නමුත් ඒ අනුව අපි අලුතෙන් කර්ම රැස් කරන්න බෑ. පුළුවන් තරම් විච්ඡ දෙයට එන්න සේරද කියලා යnderලා අලුතෙන් කර්ම රැස් නොකරන එක තමයි. ඒක තමයි උපරිම තපස කියලා කියන්නේ. උපරිම යෝග ජීවිතය කියලා කියන්නේ. ඒක අමාරුයි. මොකද අපේ ඇඟ, අපේ හිත, අපේ වචන ප්‍රතික්‍රියාවට හැදිච්ච එකක්. ශික්ෂණය කරන්න පුළුවන්. ටිකෙන් ටික. විපස්සනා වැඩනකොට සතිය වැඩෙන නිසා මතකේ වැඩි වෙයිද? එසේ නැත්නම් විඥානයේ විඥාණයෙන් ක්ලීන් වෙන නිසා මතකයේ අඩු වේද මේකෙදි කියන්න තියෙන්නේ මේකට නිදර්ශනයක් වශයෙන් කියනවා නම් අපි කයට සතිය වඩන්න ඕනේ නම් මම දැන් මෙතන කියලා කය පිළිබඳ මතකය විකසිත වෙන අතර බාහිර ලෝකේ අපිට අසතිමත් වෙන්න වෙනවා. ඒකට බාහිර ලෝකයේ මතකේ නැතිලා. ඒක කැප කරන්නේ නැත්නම් මේකට සතිය ගන්න බෑ. නිසා සතිය සඳහා මෙහෙවන දේ පිළිබඳ මතකේ වැඩි වෙයි. ඒක කරන්න අපි විශාල දේවල් පාවා දෙන්නේ. ඒව පිළිබඳ මතකේ නැති වෙලා. එතකොට ඒකට අපිට ඕනේ ඕන කරන දේට සතිය දාපුවම ඒක දන්නවා අනිත්‍යව දන්නේ. එහෙම නැත්නම් දේවල් දැක්කට අන්ධෙක් වගේ ඉන්න පුළුවන්. කිසිම එකකින් මේ ෆීඩ්බැක් එකක් නැහැ. ඉන්න පුළුවන්. ඒක මේ තමන්ගේ අදහස් කරන දේ අනුව තමයි ඒක විනිශ්චය කරන්න වෙන්නේ නැත්නම් සත්‍ය අර්ථකථනය කියලා තියෙන්නේ චිරකතං චිරභාසිතං සරිතා අනුසරිතා කියලා. බොහෝ කලකට පෙර කරන්නද බොහෝ කලකට පෙර අසන්නදදී මතක් කරන්න පුළුවන් නැවත නැවත මතක් කරන්න. හැබැයි සතියෙන් කරපු ටික. ඒ සතියෙන් කරනකොට විශාල ප්‍රදේශයකට අපි අසත්‍යමත් වෙනවා. ඒව අපේ මෙමරි එකට යන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ සසසරිපත්තහන යෙදෙන අපට කුමන අවස්ථාවේදී ධම්මටිචි හමු වේද වේදනාන පසුනට පෙර හෝ පසුවද ආනාපානී කර්මයන් පැහැදිලි කර දෙන්නේ ඒ ධම්මටිචි විස්තර කරන්න පුළුවන් රූප ධර්ම දිගේ විස්තර කරන්න පුළුවන් වේදනාන විස්තර කරන්න පුළුවන් සංඥාන විස්තර කරන්න පුළුවන් සංස්කාරන විස්තර කරන්න පුළුවන් විඥානන විස්තර කරන්න පුළුවන් හැම කෙනාටම මේක පිළිවෙලට යනවා නෙවෙයි එක එකනා තම තමන්ගේ පංචස්කන්ධය කියන ක්‍රම අනුව සමහර කායන පසනාදී කියනවා සමහර වේදනාන පසනාදී කියනවා හැම දෙයකම ඒකේ තියෙන්නේ මේ එකම මේ සමීකරණයක් තමයි යන්නේ. ඒක සාමාන්‍යයෙන් කියන්නේ පච්චේ පරිග්‍රහ ඥානය කියලා හේතු ප්‍රත්‍යත් සහිතව යමක් දකින්න පුළුවන් නම් ඊය ධම්මා හේතුපබව කියන්නේ ඒකයි. ඒක තමයි ධම්මටි කියන්නේ. මේ වේදනා ස්කන්ධය පිළිබඳ ප්‍රශ්නයක් වේදනාව කරුණාකර ඩිෆයින් කරන්න රූප ධර්ම තියෙන්නේ මේ සියල්ලන්ටමද නාසයේ ලබන සුවඳ ඇසින් ලබන රූපෙත් ලබන ශබ්දේ දිවෙන් රසයේ රූප ධර්ම තියෙන්නේ මේ සියල්ලන්ටමද වායු ධාතුවට වායු ධාතුවත් රූප ධර්මද ඒ පිළිබඳව තවදුරටත් කියුණ වහන්සේ ලියවපු ග්‍රන්ථ මොනවාද මේට වැඩි ඇත්තට මම පරිවර්තනය කරුවා මේ පාවොක්සයිඩ්ගේ පොත ඒකේ තියෙන ඇත්තටම මේ මේ අභිධර්මයේ පොඩේ ගොඩාක් කණු පරිවර්තන වෙලා තියෙනවා. ඒක ගොඩක් මේ ප්‍රසිද්ධියේ මේ දුන්නේ නැහැ කාටවත් ඒ කියන්නේ. ඒකට ආපු අයට විතරයි දුන්නේ. ඉතින් කාට හරි අවශ්‍ය තියෙනවා නම් මට එක්ක තැපල් කරන්න පුළුවන් ඒකේ PDF කරන්න අදහසක් තියෙනවා තාම කරලා නැහැ. ඒ ටික කියවන්න මේකේ තියෙන අර මූලික මේ සුත්තමේ ඥානයේ තියෙන අවශ්‍යතාවය. ඉතින් ඒක මේ මේ මේ ධර්ම දේශනා ටිකත් නැවත හරියට අහුවනා ඒකෙත් තියෙනවා. නමුත් අර වගේ පොතක් තියෙන කියවන්න ඕන නම් ඒ පොත මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අභිධර්මාර්ථ සංග්‍රහව එහෙම නැත්නම් අභිධර්මයේ මූලික කරුණු කියලා රේරුකාණේ සම්විදලා හම්රක පොතක් තියෙනවා. අන්නේ පොත් කියවන්නේ එතකොට මේවා පිළිබඳව ඒ කියන්නේ ප්‍රායෝගික පැත්ත නෑ නමුත් මූල ධර්ම පැත්ත තියෙනවා. එනිසා ඒවා මේ විවිධ තියෙන වෙලාවක කියුවට කමන්නේ හැබැයි ඒකේ තියෙන සීමාව දැනගන්න. ඒවා කියවට නිවන් දකින්නේ මේ ප්‍රශ්න වලට උත්තර තියෙනවා. අරණ්‍ය වාසී භික්ෂූන් මස් මාංශ නොවැළඳීම නිසා දෘෂ්ටි වලට පත්වන්නේ නැතිද? මේ අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා මස් මාංශ නොවන්දිනවා කියලා දෘෂ්ටියක් නැහැ. චොදවලු. මේ සීල වෘත්‍යක් බව අසාර්ථ වෙන බැවින් නිරවුල් කර දෙන මේ ඉලි මස් මාංශ කන්නේම නැත්නම් මේක වෘත්‍යක් වෙනවා. සීල සීලබ්බතයක් වෙනවා නම් සමහර ස්වාමීන් වහන්සේලා වලදනවා. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ පොඩ්ඩක් අරණ්‍ය වාසීලා භික්ෂු වෙලා පොඩ්ඩක් බලන්නකො. මහා පැවිදි වෙලා එතකොට ඔක තේරෙනවා. තරුණ වයසේ සිටින දරුවන් දැන්ට ප්‍රමාද බව දැනෙමි ධර්මයේ කෙරෙහි යොමු කරන්නේ කෙසේද? gedara doreදී එවන් වාතාවරණය සකස් කරන්නේ කෙසේද? දරුවන් ගැන අනුකම්පාවෙන් පිළිතුරක් ලබා ගැනීමෙන් ගරුණීය ස්වාමීන් වහන්සේ මේක අපි තුන්වෙනි සැරයක් ඉදිරිපත් වුණා. මහා මිනිස්සු කෙලින් යනවා නම් දරුවෝ කෙලින් යනවා. ඔයගොල්ලෝ හරහට යන ගමන් කක්කොට්ට වගේ බණ කියන්න ගත්තට කෙලින් ඵලයල්ලා යක උඹලට තේරෙන්නේ නැති කොට අම්මයි තාත්තයි යන්නේ හරහට නම්. ලැජ්ජ හැමදාම දරුවන්ට කියන්නේ ශිෂ්ටාචාර වෙලා සිට කොච්චර කිව්වත් උඹලට ශිෂ්ටාචාර වෙන්න බෑ කියනවා. හැබැයි කියන්නේ වැද්දේ. ඒවට කියනවා වැදි බණ කියලා. ඒ නිසා මොනවත් අටවන්න එපා. බඩේ දරුවා ඉන්න වෙලාවෙ ඉඳලා. සිල් රකින්න. පුරුද්දක් වශයෙන් දවසකට විනාඩි 10ක් 15ක් නිස්සද්ද වෙලා ඉන්න පුරුදු කරන්න. සක්මන් භාවනා වගේ දේවල්. ඒකට ඉබේම යනවා. ඒ නිසා මේ මේ පොඩි උන් ඔය අපිටන් තරම් පොඩි නෑ උන් බ්‍රහ්ම ලෝක දිවි ලෝක නියෝජනය කරන්න ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි බොහොම ගෞරවයෙන් පොඩි කට්ටිය අපිට වැඩි දියුණුයි කියන අදහසෙන් පොඩි කට්ටිය අපි තරම් කෙලසිලා නෑ කියන අදහසෙන් ඉතාමත්ම මල්ලත ගන්නා වගේ කටයුතු කරන්නේ. ඒ බණ කියනකට වැඩිය ගහලා තලනකට වැඩිය ආදර්ශය පෙන්වනවා නම් ඉබේම හැදෙනවා. ඒ නිසා ඒක බරපතල ප්‍රශ්නයක්. නමුත් ඒ අපි හිතන විදිහට බ්‍රවුන්ස් කම්පැනිට හරි මිලර්ස්ලාට කොන්ත්‍රාත් දීලා කරන්න බෑ. තමන්ම කරන්න ඕනේ. වෙන කාට ඔක්කත් ඇට්‍රිබියුට් කරලා බේතක් පෙරලලා දීලා ඉන්ජෙක්ෂන් එකක් ගහලා ඔපරේෂන් එකක් කරලා කරන්න බෑ. තමන්ගේ ඇසිරීම යනකොට ඒ ආරේ ආරේට තමයි යන්නේ. අර ආරේ තමයි කියලා 100%ක් නෙමෙයි මං කියන්නේ. ප්‍රශ්නෙට උත්තරයක් පමණ දෙන්න. කොහොමද අම්ල තාත්තලා හොඳට කෙරුවට නරකින දරුවෝ ඉන්නවා. ඒ අම්ල තාත්තලා නරක වුණා හොඳ වෙන දරුවෝ ඉන්න කෙන හැදිච්ච ගෙදර නැහැදිච්ච වුණේ. නැහැදිච්ච ගෙදර හැදිච්ච වුණේ. නමුත් සාමාන්‍ය ට්‍රෙන්ඩ් එක තමයි මහමීසු කරන දේ තමයි සූරදර්ශයට ගන්නෙ. එතකොට තමයි හැදිච්ච එක දරන හැදිච්ච එක වෙන්නේ. නැත්නම් නැහැදිච්ච එකද හැදිච්ච එක වෙන්නේ. කර්ම ශක්තිය විතර නෙවෙයි කර්මජ, චිත්තජ, උතුජ, ආහාරජ. හේතු හතරක් තියෙනවා. නමුත් පොඩි එකාට ප්‍රධාන වශයෙන්ම පූර්වදර්ශ වෙන්නේ මේ පූර්වාචාරින් වහන්සේලා අම්මයි තාත්තයි කියන දිවක් කලකට වෙලා තියෙන්නේ දැන් කාලේ හිටින අම්මලා තාත්තට ඇසුර දරුවන්ට ඇසුර දෙන්න බෑ මොකද මේ එක්ක අම්මල ගාලා මිඩ්ලිස් ගිහිල්ලා එහෙම නැත්නම් රකී රසාවල් වල හරි මේ නිසා. ඉතින් ඒන ගැප් එක වළක්වන්නේ මොන තාලෙන්වත් ඒ නිසා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තන්නේ ක්‍රම එන හැම ලෙඩ රෝගයක්ම කිව්වේ ළමා කාලේ ඇති වෙච්ච භීෂණ නිසා වෙච්ච දේවල්. ඒක නිසා මේ ඒ සඳහා ඇති යෙදවුම වගකීම ඒක හරි අමාරු ප්‍රමාණ කරන්නේ. ගියන් වශයෙන් නොනිදා සිටින මොහොතක හැර සෑම මොහොතකම අපිට භාවනා කළ නොහැක. එවැනි භාවනා නොකරන මොහතක හොඳ හෝ නරක කර්ම ප්‍රශ්න කර සිටින්නේ කෙසේද? චේතනා පහල කරන්නේ නැති එකයි තියෙන්නේ. මේක මේ කියන්නේ අර තිත්තං චරන් නිසින්නෝ ආසයano ආයවතස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය. තිත්තං කියලා කියන්නේ හිටිනවා. චරන් කියලා කියන්නේ ඇවිදිනවා. නිසින්න කියලා කියන්නේ හිඳගෙන ඉන්නවා. සයano කියලා හැසිර දිලා ගන්නවා. තිත්තං චරන් නිසින්නෝ ආසයano මේ හතර ඉරියව්වෙම ඒතන් සතින් අදිත්තේ සතිය අදිෂ්ඨාන කරන්නේ කියලා. හතරියම යාවතස්ස විගත මිද්දෝ. තද බල නිින්ද නැති. නිදාගත්තට නිින්ද නැති හැම වෙලාවෙදීම සතිය අදිෂ්ඨාන කරන්න කියනවා. ඉතින් මේක කියනවා එහෙම කරන්න බෑ කියලා. ගියන් වශයෙන් නොනිදා සිටන මොහොතක හැර හැම මොහොතකම අපිට භාවනා කළ නොහැක. මේ භාවනා කරනවා කියන එක සතියම පිළිපවා ගන්නවා කියනකොට ඒ වචනේ දාලා ආයෙ ප්‍රශ්න ඇහුවොත් බැරිද පුළුවන් කියලා බලන්න. භාවනා කරනවා කියලා කියන්නේ මේ ධර්මණ්ඩි කොටාන ඉඳගෙන ඉන්න එක නෙවෙයි. සත්‍යමත් වෙන්න ඕනේ නම් මේ බලාපොරොත්තුක් ඇති කරගන්න පුළුවන්. එවැනි භාවනා නොකරන මොහොතක හොඳ හෝ නරක කර්ම ප්‍රශ්න කර සිටින එකේ ඡේද කර්ම කියලා කියන්නේ චේතනා. ඒ නිසා චේතනා පිළිබඳ අවදීන් නැත්නම් සංස්කාර පිළිබඳ අවදීන් ඉන්නවා නම් තමයි අඩුවානේ ඒ චේතනාවල ඒවට කියනවා අසංස්කාරික කාය විඤ්ඤාති අසංස්කාරික වාචි විඤ්ඤාති අසංස්කාරික මනෝ විඤ්ඤාති කියලා තමයි නොදැන ඒ වෙලාවල් වලට නිකන් චේතනා එන්න පටන් ගන්නවා. අපි අර රුචි අරුචිකන්දී. අපේ අපේ අබ්බැහියදී. ඒ නිසා අකමැති උනත් කැමැති උනත් අපි යම් යම් ප්‍රතික්‍රියා ඇඟෙන් කරනවා. එතකොට තේරෙනවා මේක අපි පාලනයෙන් තොරව සිදු වෙන්නේ. ඒ නිසා කොච්චර අවධානයකින් ඉන්න ඕනේද පාලනය කරලා චේතනාවෙන් නත දෙවන නතර කරතයි හිතලා. ඉන්දිය සංවරයෙන් බයලජ්ජාවෙන් නම් සුගත දේවල් සිද්ධ වෙන්නේ. එහෙම අපිට අවස්ථාවක් දීලා නෙමෙයි. ඒක ඇබ්බැහියට ගැම්මට සිද්ධ වෙනවා. අන්න ඒක දිහා බලනකොට තමයි තේරෙන්නේ මේ අපි දවස පුරා වැඩ කරන්නේ කාගේ න්‍යාය පත්‍රයකද කියලා. කොච්චර මේ කසපට ගහගත්තත් කොච්චර සල්සුන් හැදුවත් වැඩේ ඉවර වෙලා බලනකොට අපිට උන දෙන්නේ වෙලා තියෙනවා. ඒකට හේතුව අර අසම්පජඤ්ඤව වැඩ කරන විඤ්ඤාති වගේක් තියෙනවා. ඒක හරි අමාරුයි ඔය නියුරෝ සයන්ටිස්ට්ලාට අල්ලන්න. එහෙම නැත්නම් තර්කකාරයට අල්ලන්න. එහෙම නැත්නම් සුචරිතවාදයට අහු වෙන්නේ නැහැ ඒක. අපි ඇතුලේ මා හොල්මනක් වැඩ කරනවා. අපිට ඕනේ දේ නෙවෙයි වෙන්නේ. ඒක මට අපිට තරම් නොවන දේ වෙනවා. උනාට පස්සේ විතරයි කියන්න පුළුවන්. කවමදාකවත් වෙන්නේ ඉස්සලා කියන්නේ. අන්න ඒක දැනගත්ත දවස් තමයි මේ අනාත්මය පිළිබඳ හොඳට වැටෙන්නේ. අපිට සදාචාරගත වෙන්න ඕන වුණාට අපේ හිත පහරයි. අපේ හිත කවදාකවත් සදාචාරයෙන් ආත්මවට්ටු කරන්න බෑ. පුළුවන් හරියක් තියෙනවා. නමුත් බැරි හරියක් තියෙනවා. ඒක බාරගත්ත දවසේ පේනවා මේක උනාට මේක මම නෙවෙයි ඒක මගේ නෙවෙයි මගේ ආත්මේ ඒ නිසා මේ චේතනා දැන දැන කරන චේතනා ඇතිතා බුක් කීපින් කියන පොත් බැීම කරන්න එතකොට තේරෙයි වැඩි හරියක් අර සැප දුක් වේදනා අයින් කරපුවා දුක්ඛම සුඛ වේදනා අහු වෙනා වගේ රාජකාරී රාශියක් අපැතින් සිද්ධ වෙනවා අපි කිසිම ප්‍රාර්ථනා කළ නැති කිසිම ඉසපු නැති නැවත වළක්ව ගන්න බැරි විදිහේ වේගතිය ඒක වයසේ යන්න යන්න හැර වැඩි පොඩි කාලේ බොහොම අඩුයි ඒක 40 පෑන්නට පස්සේ නම් හොදන්න බැරි සර්විස් එකක් කියලා කියනවා. හොප්ලස්. 40 වෙනකන් ටිකක් තියෙනවා. ඉතින් 40 වෙනකන් පෙන්කෙලින. ඊට පස්සේ 40 පස්සේ තමයි කැතපොට ගහන්න හදන්නේ. එතකොට එන තොගයක් අර ඒකතු වෙලා ඒ ඒ ගැම්මට තමයි දුවන්නේ. ඒ ගෙනාපු අර මේ ආරෙට ඒ ජවයට ඉතින් ඒකට කාටවත් දොස් කියලා වැඩකුත් නැහැ. අනුන් වල කියන්නත් බෑ, තමන් වල කියන්නත් බෑ. ඒ නිසා සීලා දීක්ෂණිකේ බුදු මේ මාරේ ඇවිල්ලා අහනවා මේ මේක මේ ඉත කවුරු ඇති කරපු මල මල මල හොන්තුවක්ද කියලා මේ. ඒක කියන නයිදන් අත්ත කතම් බීම නයිතක නයිදන් පරගතම් අගම්. මේක මා විශ්ින් කරන ලද ප්‍රතිබිම්බිකුත් නෙවෙයි. මොකද මේක මට වෙනදී. නයිදන් පරගතම් අගම්. මේ කවුරු හරි මට කරපු හෝනියමකුත් නෙවෙයි. හේතුන් පටිච්ච සම්භූතං හේතුබංගා නිරෝධති. හේතුන් නිසා හටගන්න දෙයක් හේතු නැති දවසේ නැති වෙයි. ඒක මම කරුවයි කියවනම් Tamanට ආත්ම ද්වේෂය ඇති වෙනවා. වෙන කෙනෙක් කරුවයි කිව්වත් ඒ මනුස්සයාට ද්වේෂය ඇති වෙනවා. බුදුහාම කියන එකකින් ඇති වැඩක් නැහැ. මේ හේතුඵල ධර්මයන් තියෙන කිසියන සුළු ප්‍රදේශයක් තමයි ওই චේතනා දිහා බලලා අල්ලන්න පුළුවන් කොට. විශාල ප්‍රදේශයක් මේ සිදුවෙන වැඩ. නිකන් මේ ග්‍රහය අරන් යනවා. යනවා නෙවෙයි ගහය අරන් යනවා වගේ යනවා. ඒක බලාගත්ත දවසේ අර එච්චර අමාරු නෑ මේ මේ අනාත්මය තේරුම් ගන්න. මම හිතන්නේ ඒක තේරුම් ගත්තට පස්සේ තමයි ඒ ටික දෙවියන් ආශ්‍රිත බාර දීලා ඒක දෙවියන් විසින් කරන දෙයක් කියලා තමයි සතර බලදාහරි දෙවි කෙනෙක්ම වාගෙන චිත්තය සම්පූර්ණ කරේ. බුදුසසුන් වහන්සේ කියන්නේ ඒක නෙවෙයි අනාත්මය පැත්තෙන් බලන්න කියලා. ප්‍රශ්න උත්තර කියන්නේ තියෙන්නේ චේතනා පිළිබඳව වග වෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා මොකක්ද කියන්නේ? මම නැවත ප්‍රශ්නේ වර්ණනා කරනවා. මේ කියන්නේ මේ කතා කරන්නේ හිතවිලි ගැන. අතීත වෙච්ච හොඳක් හෝ නරකක් නැවත නැවත සිහිපත් වෙනවා. අපි එන වෙලාවේ බලනවා. නමුත් ඒක කිලෝරක් නැතුව දිගටම එනවා. ඒක ඒක නිසා අපිට පේන තියෙන හිතවිල්ල වෙනස් වෙන්නේ නැතුව යනවා වගේ කියලා. නමුත් ඒ හිතවිල්ලක් මතුවෙන සෑම චිත්තක්ෂණයක් පාසාම ඒ හිතවිල්ල බල බෙදීමක් සිදු වෙනවා. ඒක හැබැයි හොඳට එන්න අරින්න ඕනේ. ඒක බාධා කරන්නේ නැතුව හිතවිල්ලට එන්න දුන්නොත් මතුවෙන හැම වෙලාවෙම මේ බල බෙදීමක් වෙනවා. ඒ කියන්නේ ඊටපන්දම පත්තු කරාට පස්සේ දැල්ල තියෙන තාකල් දුඳන්වත් ඊටපන්දම ගෙවෙනවා. ඒක දැවෙනවනේ. ප්‍රකාශ වෙනවනේ. ප්‍රකාශ වෙන්න දැවෙන්න එපා මොනවද? ඒ ප්‍රකාශ වෙන්නේ මම අපේ මනෝවිඥාණයට උද හිතට ගහනවා ඒක. ගහනකොට අපි ඒකට ඉන්නපයි කියලා ප්‍රතික්ෂේප කරනකොට නැවත නැවත එන්න පටන් ගත්තොත් ඉතිබන්දම ගෙවෙනවා අපිට බලන හිතට තේරෙන්නේ නැහැ. ප්‍රකාශ වීම තේරෙනවා. ප්‍රකාශ වෙනවා නම් අනිවාර්යයෙන් මේක දිගින් දිගට දිගින් දිගට බලපෑමක් වෙනවා. අපි ඒක අපි ළඟ තියෙන පරාජිත හැඟීම නිසා අපිට තේරෙන්නේ නැහැ ඒක ගෙවි යන ගතියක්. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ පරසූපමාවෙන් පරසූපමාව කියලා කියන්නේ ඒ හරියට ෆිලොසොෆිකලි පාවිච්චි කරනවා පරසූපමා කියලා සූත්‍රයක් තියෙනවා ඒකේ සර්වචනංශය සඳහන් කරනවා වඩුවේ මේ අත්පොරව පාවිච්චි කරනකොට ඒ අත්පොරවේ මිට දිහා බලලා කියන්න පුළුවන් කොච්චර පාවිච්චි වෙලාද කියලා. ඒ පොලිෂලා තියෙනවා. අත ගන්නකොට අත ගන්නකොට මේ ඒක පොලිෂ් වෙනවා. නමුත් එක සැරයක් මෙහෙම ගහනකොට කොච්චර පොලිෂ් වුණාද කියලා කාටවත් දෙන්නේ කාලයක් වැඩ කරන වැඩ කරන යනකොට ඒ පොලිෂ්ච්ච ගානෙන් තියෙනවා මේ පොරොට වැඩි මේ පොරොව වැඩ ගන්න තියෙනවා. ඒ වගේම ගහන ගාන පාර වඩුව මේකෙන් පොලිෂ් වෙනවා කියන අදහස ගැන සැලකිල්ලකුත් නැහැ. කරනකොට කරන පොලිෂ් වෙලා. ඒ වගේම තමයි ඒක පොලිෂ් වෙන අතරමැද ඒ තලයේ පොරොතලේ නිතර ගලගග ගලගග වැඩ කරනවා. කඩ ගන්නකොට ඒකේ කැපුම තියෙනවයි කියන්නේ. පන්නරේ මුවත මුවත තියෙනවයි කියලා කියන්නේ නිතර ගන්නන ගන්නකොට මොකද වෙන්නේ තලයට? කියන්නේ තලයේ දිලිසෙනවයි කියන්නේ නිතරම ගෙවෙමින් තියෙන්නේ. ඒක බැලු බැලමට මේ මෙහෙම අතුලන පාරක් පාස කොච්චර ගෙවෙනවද කියලා තේරෙන්නේ නැහැ. මේ විස්තර කළ දරුවචන්සේ අහනවා කවදාද මේක ගාලා ගාලා ඉවරලිච්චාසි මේක වැඩ ගන්න බැරි තරම් තලයේ කෙවුනට පස්සේ ඊට විශේෂඥ කොහොමද කියලා අහනවා ඕක විසිකල දාන්න. ඉන්නේ කලි විසිකල දාන්න වැඩි ඉවරයි. ඉතින් එතකන් යන පාරේ බලනකොට තලයක් තියෙන වගේ තමයි පේන්නේ. පොලිස් මිටර් පොලිස් වෙනවා පේන්නේ. නිසා ඕව කල්පනා කරන්න යන්න එපයි කියනවා බුදුහාමුදුරුවෝ අදහගෙන ඔබ කරපන්. කරන යනකොට පොලිස් මේ මිටේ පොලිස් එකෙන් කියන්න වෙනවා මිසක් ගහන ගහන පාරක් පාරක් කොච්චර පොලිස් වෙනවද කියලා බලන එක. අපේ තියෙන මනස තාම ජීවුමැදි මේක වෙස්ට් එක කියන්නේ it's a thin slicing of time කියලා. කාලේ ඉතාමත්ම කුඩා සිවියට කපන්න පුළුවන් නම් අපිට අහුවෙන වගේ වෙන ප්‍රමාණය. නමුත් අපිට අපි මේ කාලේ තාම ලොකු chunks බිඳුවක් අපිට බෑ thin slice කරන්න මොකද අපේ සතිය එළඹිලා අපි අප්‍රමාදී අපි තීක්ෂණ නැහැ. අපිට කුටි කුටි වෙයි. මේ කුටි තුල නිත්‍ය සංඥාවෙම බලන්න. ඒ නිසා හිතන තියෙන්නේ මිනිස්සු මට කර්මයක් තියෙනවා. මේ මිනිස්සු මට හැමදාම බනිනවා. අනවරතේ බනිනවා. ඒකට දන්නවනම් මේ කර්මයක් කියලා හොඳම වැඩේ තමයි පුළුවන් තරම් බනින්න ඇරලා මේක ඉවර කරලා දාන එක නේ එළිය පිටිකවල දාන එකයි තියෙන්නේ. කන්න පැලෙන්න ගහන බනින්න ඉබයි කියවනේ මේ දාන ඉතලම අරක කන්තුණු නැතර. ගානක් කීයක් හරි අවසර හරි කමන්නේ බොණ්ඩ හරි කීයක් හරි අරන් කියලා මචං බැනපම් පුළුවන් තරම් කිව්වා. වැඩේ කරගන්න පුළුවන්. එචා මතු වෙනවන්නම් යම් කිසි වේදනාවක් දුර මතකගෙන සෑම වේදනාවක්ම සුවසේවාවක අතුරුපලයක් වේදනාවෙත් එක්ක ඉඳ ඉඳ ඉඳ ඉඳ අපේ හිත අපේ කය අපේ සෑම දෙම වේදනාව නැති කිරීම සඳහා උපක්‍රම වෙනවා වේදනාව ආශය ගත්ත එක මොකද වෙන්නේ සංගතල්ලලා ආයෙ ගණන් ගන්න බඹු ගන්න බඹු ගන්න ඊට පස්සේ බලන්න ඊට පස්සේ ඇඟ ආයෙ සුවසේවාව නතර කරලා සංඥා වේදනාවක ඉන්නවයි කියලා කියන්නේ ඒක විශාල අභීත ශක්තියක්. බැරිවදී අපි යම් ප්‍රමාණයක වේදනාවශ ගන්න ඕනේ. ඔය වේදනාව කියලා කියන්නේ මේ ශරීරේ දැන් ඉතින් මේ මේ මේ රිපෙයාර් එක පටන් ගන්න. අපි ඒකට කියලා වේදනාවශ ගන්නවා කියලා කියන්නේ මේ ආදීන ඇඟට කියනවා ඔබ ඔබ පැත්තකට ගියා මම යනවා මේක. එහෙනම් ඇඟ තියෙනවා. එහෙනම් ඔබ බබ්බු ගන්න. ඔබට ඕනේ ඔබ දැක් කරගන්න. ඉතින් ඒ නිසා මේ මේ ස්වභාවික පද්ධතියට ඇඟිලි ගන්නවා. ඇඟිලි ගහපු ගමන් සම්පූර්ණ කෘත්‍රිම දේවල් වෙනවා. ප්‍රතිඵල එනකොට අපි බලාපොරොත්තු වෙන දෙයක් වෙයි. අපි කවදාකවත් හිතුවේ නැහැ මේ එයා කන්ඩිෂන් පාවිච්චි කරන්න ගියාම ඕසෝන් ලේයර් එක රවුට් වෙයි කියලා. මේ තරමට ගිහිල්ලා නතර වෙන පටන් ගත්තට පස්සේ ස්කින් කැන්සර් ආවට පස්සේ දැන් කියන්න තියෙන්නේ අවුව තිබ්බට එළියට යන්න බෑ. වෙන උනන්නේ නැහැ. මේක අවුල් මේ මේ මම දැක්කා මම දන්නේ ඒක මම කියන එක විස්තර කරයි කියලා. ඒ දවස්වල දන්නවද නැහැ වයසක කට්ටියට මන්ට කැදී හැම වෙසක් එකකටම අඟුලිමාල කියලා picture එකක් පෙන්නුවා සද්ද කවුද? ඉන්දියාවේ ෆිල්ම් එකක්. ඒක තමයි මොහිදින් මේකේ සිදු ටික තේරෙම තියෙන්නේ. ඒකේ ඒ හදලා තියෙන බටේ ඉන්දියන් කාරේ හදලා තියුනේ. ඒකේ එක දර්ශනයක් තියෙනවා මේ ඒ නළුව ඇවිල්ලා බුදුරජාණන්ට හම්බෙන්න. භාරද්භූෂණ ඉන්නේ බොහොම චරපරස විදියට වේදිකාවේ තියෙන අපි කලාකාරයෙක් ඇතුලේ කියන්නේ මේ බුදුජානනාංශ වෙනකොට පෙන්වන මේ පිළිමය. ඉතින් ආමංශ කඩාගෙන යන ගමන් අර පැත්තෙන් එනවා පිටිපස්සෙන් කැලේක දර්ශනයක් තියෙනවා. ඇවිල්ලා අන්ධහර පාන මට නැති කරන්න බැරි එකක් නම් මොන එක ආවත් මම නැති කරනවා අර කන්නේ කියලා බුදුජානනාංශ ළඟට ඇවිල්ලා නිකන් අන්ධහරයක් පාන. ඒකට බුදුජානනාංශ එමීරේ කියනවා අඟුලි පානකට පුළුවන් නම් ওই පිටිපස්සේ තියෙන ගහේ කොලයක් කඩන්න පුළුවන් කියලා. එතකොටම කියනවා කොලයක් මට ඕන ගහම ගන්න පුළුවන් කියලා වල කඩා මිච්චයක්ම කඩලා අතර ගන්න. අතර ගත්ත පස්සේ බුදුහාමුදුරන් උඹට එකක් පුළුවන් හයි කරන්න කියලා අපත්. ඒකවත් කොල ටිකයි අතයි කියන්නේ නෑ. කඩන්න ඉස්සෙල්ලා කල්පනා කරා නම් බේරිලා. කැඩුවට පස්සේ මොනම නාතටවත් ඒක හයි කරන්න. ඒකෙන් එන කර්මෙ ඉතින් වලක්වන්න බෑ. පණින්න ඉස්සලා හිතා බැලුවනම් එක කොලයක් හදන්න බුදුරජාණන් ඇත්තටම බුදුරජාණන්සේ කවදාකවත් ගස්වල කොල කඩන්න කාටවත් අන කරන්නේ නැහැ. ඒක බුදු වෙනසේ ක්‍රමයේ හැටියට ඒ ගානකටවත් තහණි කරන්න එපයි කියලා කියනවා. වික්ෂුමාන. නමුත් ඒ ඉන්දියන් හදපු චිත්‍රපටිය අඟුලි වල ඔබට ඔච්චර සෙල්ලම් පුළුවන් නම් ගහෙන් කොලයක් හදන්න පුළුවන් කියලා. මිනිහා කියනවා කොලයක් නෙවෙයි පඳුරම කඩන. එකක් හයි කරන්න පුළුවන් කියලා. අපි කරපු හැම සෙල්ලමකදීම කියලා වුණාට පස්සේ අපිට තේරෙන්නේ ආය හදන්න බෑ. once and for all. ඊට පස්සේ පිළිවෙපා. මුදම දේ තමයි පණින්න පෙර සිතා බලනු. මේක අත්‍යවශ්‍ය නම් කරන්ද කරලා පශ්චාත්තාපයෙන් මොකද කරන්නේ ඉතින් නැකට බැරි කොන්ද කෙරුවයි කියලා. ඉස්සර පරණ මිනිස්සු පරණ මිනිස්සු මේ අවුව තපින්න ගලක් ගෙනාවොත් ආපු අවුව තබලා ගල අතර දීලා තියෙනවා. කදාකත් ඒ ගලේ නියම තැන එතන අවුව නැහැ. මෙතන අවුව තියෙනවා. ගල ගෙනාව නම් තැපලා අවුව ආපහු ගිල තියලා ගියා. ඒ මවුරිස්ලා ඉන්නවා නිව්සීලන්ත වල. ඒගොල්ලෝ ඔක්කොම මේ අදන්‍යයට පතොක් වගේ කොළ జాතියක් තියෙනවා පන් වගේ జాතිය. ඒ මිනිස්සේ ගහ ගහට ගිහිල්ලා වැඳලා කියනවලු මගේ නැති බැරිකමට. මගේ දුප්පත්කමට මට මේ කොළ ටිකක් ගන්න. මට සමාදයක් කියලා. කියලා ඉවරලා ගහමුලචිම ඒ ටික කපලා අගයි කොනයි දෙකම ඇවිල්ලා ඒ ගහමුල කියලා රැඳලා යනවා ටිකක්. මගේ යාළුවෙක් ඉන්නවා ඒ හරියට ආශ්‍රය කරන ඊට පස්සේ අහලා දෙන මොකද කරන්නේ කියලා. ඉතින් අපිටත් බුදු දහම කියලා කියන්නේ අමුදයක් කනකොට කප්පියම් කරවගන්න. කප්පියම් බන්නේ කප්පියම් බන්නේ කප්පියම් බන්නේ කියලා පළවෙන අමුදයක් කනවනම් ඒකේ ගහට කරන අසාධාරණ කප්පියම් කරගන්නේ කියලා ඒ තරමටම යමක් කරන්න ඉස්සරලා බේරීමමයි ශික්ෂණය කියලා කියන්නේ යමක් කරලා ඉවර වෙලා නිදහසට කරපු දෙන එකට කියන්නේ ඔලොමල කම් කියලා. ඒ නිසා අපි කරන්නේ මොකද්ද? ලේසියටත් පාසුවටත් දන දන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසට කියන්න කරුණු තියෙනවා නැත්නම් හදලා කියනවා. මොකයි අපේ බලවත්කම. මොකයි අපේ මේ පඬිතකම. ඒ බලවත් කරුණු මොන જાති කරත් කර්ම වේගය ඒක වැඩ කරන්නේ මේ ඩයිමන්ෂන් එකේ නෙවෙයි වෙන පැරඩයිම් එකේ ඉන්නේ. ආවද නම් මෙච්චර දන් දෙද්දි මෙච්චර ලගින් මොකද මට කැන්සර් වෙන්නේ? මොකද මේ මගේ ළමයට ලෙඩ වෙන්නේ. ඇයි මේ මට මේ අර ලෙඩ එන්නේ මේ ලෙඩ එන්නේ කියලා අපි හිතු කරන්නේ. දන්නවනම් අපේ බැක්ලොග් එක අපි ළඟ තියෙන ඒරියස් එක දැන් වගේ සැලකිල්ලෙන් අපි ජීවිත ගත කරේ නැහැ නේ මෙතෙක් කල්. කාය දුස්චර්ස වචී දුස්චර්ස තොග වශයෙන් කියලා තියෙනවා. ඒ නිසා අපිට දැන් කරන්නේ වෙච්ච දෙයට එන්න සේරද කියලා. ඒ ටික ගෙවිච්ච අය අලුතෙන් කර්ම රසන කරනවා නම් අන්න ඒකට මෛත්‍රිය කියනවා. ඒකට අර අපන්නක ප්‍රතිපදාව කියනවා. ඒකට කියනවා සබ්බපාප සකර්මන් කියලා. ඉතින් ඒ ඒ වෙනුවට විශාල ඒ ඒ පවු නොකරන බවට සාධකයක් තමයි ඒක තනකට ඉස්සරගෙන අද්දක වහන සද්දනාහ මධ්‍යස්ථ අරමුණක හිත පවත්නකොට සෑහෙන සාක්ෂියක් හම්බ වෙනවා සාධකයක් හම්බ වෙනවා පින් කෝක වෙතත් පවු කෙනෙක්. එච්චරයි. නොදක උනත් ඒක Taman දැනගෙන මම කෙරුවා කියලා කල හිතා ගත්තනම් මොකද කරන්නේ? ඒ වෙනසය දන්නේ නැහැ අසම්පජඤ්ඤය සම්පජඤ්ඤය අඳුරන්නේ. එතන සසංකාරික අසංකාරික දන්නේ. මේ අතුගාන අතුගාන කියලා බලනකොට ඉසි කරපු එක මල් පණුවෙක් කියනවා. නෑ මතුවෙක් නෙවෙයි. කුඹියක් මැරලා ඉන්නේ. ඒ මනුස්සයා අයියෝ මගේ අතින් රතෙක් මැරුණා කියලා කිව්වොත් මැරුණා තමයි. ඉතින් ඇත්තට මැරිලා නෙමෙයි මරලා නෙමෙයි මැරිලා. ඒත් ඒ මනුස්සයා ආඬා හොගාලා මේක මම මැරුවා කියනවා නම් ඉතින් දෙයම නැති කියනවා හා ඉතින් අරගෙන බෙදන කපන්නේ. අපි කරන ওই දවසට අපි පශ්චාත්තාපෙන ගොඩාක් දේවල් වලට අපි කරලා නෙමෙයි මේ වෙලාවේ. නමුත් අපි සතියේ ඉඳලා නෑ. ඉතින් ඒ නිසා වෙච්ච දේවලුයි කරපු දේවලුයි සේරම මල්ලට දාගෙන අඬන මිනිහට තමයි පුතඥය කියන්නේ. රහතන් වහන්සේ වගේ බලා ගන්නවා කවුරු මොන જાති කරත් මම මේ වැරද්ද කරලා නැත්තම් මට මරණ දඬුවම ආවා කවුරු බැන්නත් මම දන්නවා මම ඒක කෙරුවේ නැහැ එයා දකින්න ගුණන් කරා වගේ එයාගේ ප්‍රශ්න නමුත් මම මගේ සතිය සාක්ෂි මට මේ චේතනාවක් තිබුණෙත් නැහැ වෙච්ච බවත් හැබැයි අපි මම කරලා නෙවෙයි වෙලා ඒක දිහා හිත බේරගන්න මොකද භාවිත මනසක් තියෙන නිසා ඒ නිසා රහතන් වහන්සේ නමක් හෝ ආර්යයන් වහන්සේ නමක් පශ්චාත්තාප නොවෙනව නෙමෙයි. මේ පශ්චාත්තාප වෙන්නේ ඩියු කෝස් එක. ඊට පස්සේ ඒක ආයතන සංවරයට ගන්න. පෘථග්ජනය කියලා කියන්නේ නිගන්තයට පාන් කැලක් වගේ. වාතයේ තියෙන තාක් විස බීජයක තැම්පත් වෙලා කුස් කරනවා. වාතේ කොහෙලා ජීවිතිනේ. ආතන්නාසි කියන්නේ ටෝස් කරපු පාන් කැලක් වගේ. වාතයේ විස බීජ තිබුණාට ඒ ඇවට පදිච්ච වෙන්නේ නැහැ. මොකද මේක වේලිලා තියෙන්නේ. ඒ නිසා අඩු ගන්න දවස පුරා අපේ අතින් හිතලා කරන සහ කෙරෙන දේ වෙන් කර ගන්න පුළුවන් නම් මම කියන්නේ සෑහෙන ටෙන්ෂන් එක පයි. සෑහෙන මේ අසහනෙ නැති වෙයි. ඒක හරිම අමාරුයි සමහරු ඒක මානව අයිතිවාසිකමක් කරගෙන තියෙනවා විච්චේවට නැති ඉච්චේට කනගාටු වීම සදාචාරය කියලා හිතනවා. එහෙනම් ඒක තමයි මගේ හැදියාව. ඒක නිසා විතරම චිහරි ශම්සසරි ශෞති පංචස්කන්ධේ අයියෝ අනිච්ච දුක්ඛ ආතං කියන මේකට අල්ල කියන්නේ. ඉතින් හිතන මේක ගැඹුරු විපස්සනාවක් කියලා. බුදුහාමුදුරේ කියන කන්නත් අලෙන්න ගහනවා. යක ඕක නෙවෙයි කරන්න තියෙන වෙන දේ බලාපන් කියලා. මේක නෑ කොහෙන් හරි අනේකක් මල්ලේ දාගෙන පශ්චාත්තාපෙන් එක. ඉතින් ඒක අපි ලොකු ආඩම්බරයක් කරගෙන කියනවා. ඒක ඒකට අනික් කට්ටියත් මේ මූණ දික් කරගත්තේ නැත්නම් අනේ කිසිම හැඟීමක් නැහැ කිසිම අවබෝධයක් නැහැ කියලා ඒ මනසත් වගේ. පෞල් ජීවිතය කියන්නේ නම් අඹපත ඈගි දෙන්න වටින වැඩක්. මේ කන මිනිහට කොහොම ස්තුති කරලා මැද්ද කියලා හිතනවා මේ මේ ඉල්ලගෙන කරන පරිප්පුවේ රංග මේ මෙච්චර මෙච්චර ප්‍රසිද්ධ උත්තරයක් තියෙනවා හැබැයි අයිතිවාසිකම් සඳහා සඳහන් කරන්නේ නෑ නෑ අපිට මේක කළ යුතුයි මේක වගේ යුතුයකම අනේ නෑ යුතුයකමර බෙදාගෙන කන එකයි තියෙන්නේ ඇදගෙන නාන එකයි තියෙන්නේ ඉන්නාරේ ඉන්දියාවේ නෝ ඒ වගේ ඇත්තම අමතර ජාති විනියව මෙන්න කියලා කියනවා මට හම්බුනොත් ඔපචුනිටි එකක්. මේ මේ බුදුරජාණන් වහන්සේ මේ පු탁ජනේ කියන්නේ. මම කවුරු එක්කද කතා කරන්න කැමති වුණත් මම කවදාකවත් බුදුහමසේ කතා කරන්න වැඩක් නැතුව කියන්නේම අනිත්‍ය දුක විතරයි. පු탁ජනත් එක්ක කතා කරලා මේ කියප එක මේ නෑ කියලා. උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා කරත් ਉਹ කලිප්පේ දම දම දෙනවා. ඒ නිසා මට හම්බුනොත් chance එකක් නම් මම ඔය නිවන් දකපු කෙනෙක් කතා කරන්න යන්නේ ඉතින් ඔය නිබ්බිදාව ගැන කතා කරලා අනිත්‍ය දුක්ඛං කිය යෝගකින් අහලා තියෙන්නේ. පුතඥයා කොයි වෙලාවෙත් මේ පුංචි දෙයක් අරගෙන පුතුමාකාර වේගද ඔපදම තම ආලවට්ටම් කර කර කියනකොට නොකානොබි ආගෙන ඉන්න පුළුවන්. ඒකට මෙච්චර සාහිත්‍ය වෙන්නේ මෙච්චර පොත් ගන්න. මෙච්චර චිත්‍රපටි ගන්න. මෙච්චර පත්තර. මෙච්චර channels ගන්න. මෙච්චර රේඩියෝ. මෙච්චර කම්පියුටර්. මෙච්චර සෙල්ෆෝන්ස්. යැම්ම දාම නිර්මාණ. කරන තාක් නිර්මාණය කරන්න කෙලෙසම. ඒවා ඒ කියන්නේ මම පැමිණීමේ මහා අවුලක් කරලා යන්නේ. ඒක නිකන්. කියන්නේ ආපු එකෙන් මම බැටේ වැඩි තිබුණට වැඩිය කචල් වෙලා. යුනිවර්සිටි එකේ ඉන්නකොට කියනවා මැටි කාපන් කනකොට රාත්තල් ගන්න වෙනම කාපන් කියලා. එනිසා එදත් කෑවා අදත් කෑවා දෙ එකම දෙයයි ගන්න රාත්තල් ගන්න ගන්න. ඒක ලොකුම ලොකු ජයග්‍රහණයක්. මඩ නොකා ඉන්න බෑ. මොන් මෙච්චර මඩ බඩේ කියලා රාත්තල් ගන්න දන්නවනම් ඒක ලොකුම achievement එකක්. මෙතෙක් කල රාත්තල් ගන්නවත් දන්නේ නැහැ. මේකයි බුක් කීපින් කියන්නේ. වැඩි කියන අසම්පජඤ්‍ය කාය සංඛාර කියලා. අසම්පජඤ්‍යම හිතලා නෙමෙයි කරන්නේ. ඒ ඒක නිසෙදි කරනකොට ඒක වැඩ කරනවා. ඒ කියන්නේ ඉන්වොල්ව්ඩ් මසල්ස් වලින් බ්‍රේන් එකට කන්සල්ට් වෙන්නේ ගැන්ග්ලියම් එකෙන් වැඩේ කරනවා. ඒවට කියන්නේ අසම්පජාන කාය සංඛාර. ඉතින් ඒව වුණාට හානියක් වෙනවා කාට හරි. හැබැයි මේ පුද්ගලයා චේතනාව වශයෙන් සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක හොඳ සතියක් හිටගෙනකොට මිසක් ආ. මෙහෙම කියනකොට බලනවයි පේනවයි කියන දේ අපි දන්නවද? අහනවයි ඇහෙනවයි කියන එක අපි දන්නවද? අල්ලනවා ඇල්ලෙනවා කියන එක දන්නවද? හිතනවා හිතෙනවා කියන එක දන්නවද? මේ තරම් අපේ භාෂාව අපේ නම ගන්න. යමක් දැක්කට පස්සේ ඒක දැක්කද බැලුවද කියන එක සපේලා අපිට උත්තර දෙන්න බෑ. මේක මට ඇහුණද මම ඇහුවද කියන එක. සවිඥානකද අවිඥානකද සංස්කාරද අසංකාරද කියන එකවත් නැහැ. ඉතින් අපි මේවට account හදන්න ගියාට පස්සේ අනුන්ගේ දරුවන්නේ මේ උප්පන්න සාධක කියන්නේ. තමන්ගේ නෙමෙයි. ඉතින් මේක කොච්චර අපි සැලකිලිමත් වෙන්නවද මේ අසම්පජාන්නේ සම්පජාන්නේ දෙක. සවිඥානික අවිඥානික දෙක අචේතනික සචේතනික දෙක බලන්න එකම ක්‍රමයයි තියෙන්නේ Tamandiya anu බලන්න වගේ බලන්න. නටන්න ඇරලා පිටිය දීලා නටන්න ඇරලා බලන්නම කාගේ පදයකට නටන. මේක නටන්නේ කාගේ න්‍යාය පත්‍රයද කියලා. බංකොලොත් වෙනවා. කවදාකවත් අපිට ඕනේ ආපත්‍ය වෙනවා. ඒක වෙනමම රූප වැඩ කරන රූප න්‍යායයක්. වේදනා වැඩ කරන ඒ න්‍යායයට. සංඥා ඒ න්‍යායයට. සංස්කාර ඒ න්‍යායයට. ඔක්කොම වුණාට පස්සේ අපි කරන්නේ පොඩි වෙනකන කරේ කියන අයියෝ කියන අරකට උපන්න සාධක කියන එක. ඕකට පුතඥය කියන්නේ. උනාට පස්සේ ඔක්කොම gediya පිටින් බාර ගන්න. එකක්වත් ඇනලයිස් කරන්න බෑ මොකද වෙන්නේ ඉස්සෙල්ලා සතියේ. ඒ නිසා මොනවාක්වත් වෙනස් කරන්නේ නැහැ. බැලීම විතරක් වෙනස් කරන්න මම මේක හොඳ නරක හරි වැරදි තිබිච්ච එක පස්සේ බලතයි. මේක මම බැලුවද මම දැක්කද? මේක මම ඇහුවද මට ඇහුණා. බුදුජාණන් වහන්සේ කියනවා පෙනිච්ච දේ, ඇහිච්ච දේ, දැනිච්ච දේ, හිතිච්ච දේ කවදාවත් කර්ම රස කරන්නේ නැහැ. ඉතින් අපි දන්නේ නැත්නම් බැලුවද පෙනුනද? අහුවද අහුනද කියලා කොහොමද අපි account balance කරන්නේ? ඉන්නම මහා ලොකෝට අවුරුද්දේ අන්තිමේ දෙනවා බැලන්ස් ෂීට් එක. බුදුචාරි කියන මටත් ඒ වැඩේ කරන්න බෑ. බල ඉන්සා දුමාකාර එනබසිටි 100 කි පුළුවන් තරම් ටික වේලාවක් ගන්න හොඳට account balance ලබා මේ පොරොපු ටික මොකද්ද කෙරිච්ච ටික මොකක්ද? සියල්ල කෙරෙන දේවල් නම් කවදාකවත් පරිසර දූෂණයකුත් නැහැ චිත්ත දූෂණයකුත් නැහැ ෆ්‍රික්ෂන් එකකුත් නැහැ, ඉන්ධන දහනයකුත් නැහැ, සුද්ධ ලාභේ. කරනවයි කියලා කියන්නේ ඇදගෙන නාන නෑම. ඉල්ලගෙන කන පරිපූර්ණ. ඉතින් මේක ප්‍රශ්න තියෙන අපිට හැමදාම හැම වෙලාවෙම ඔක්කොම දෙම කරන්න පුළුවන්. ඒක නෙවෙයි. අඩු ගන්න විනාඩියකට දෙකවත් කරන්න පුළුවන් කියලා බලන්න. එතකොට අපි අරමුණදී ජනේලයක් කරගත්තා වගේ වෙනවා ජීවිතේට. අපිට එතකොට මේ Taman තුලම Taman ගුරුවරයා පහළ වෙනවා. කමටහන සුද්ධ වෙනවා. ඒ වගේම මේ ගැතුමකින් තොර මාර්ගයට පෙත පෑදෙනවා. ඉතින් ඒක උඩ පිරිච්ච ගතියක් වෙනා ජීවිතේ ආධ්‍යාත්මික ආගමික පිටකොන්දක් හැදෙනවා. හැබැයි ඒක පටන් ගන්න බෑ අර විප්ලවීය ක්‍රමයකට ප්‍රතිපදාක බොහෝ කාලයක් ගත කරන්න ඕනේ. ඉතින් එහෙම තියෙද්දී අපි කොහොමද දරුවන්ගේ දේවල් විස්තර කරන්නේ? අපි කොහොමද ගුරුවරයන්ගේ දේවල් විස්තර කරන්නේ? අපි කොහොමද අම්මගේ තාත්තගේ විස්තර කරන්නේ? Tamanවත් දන්නේ නැත්නම් බැලුවද පෙනුනද? ඇහුවද ඇහුනද කියන එක බැරි නම් කොහොම අපි මේ තව කෙනෙකුට මේ අධිකාරී ශක්තිය දෙයක් කරන්නේ. ඉතින් ඇත්තට මං වගේ මනුස්සයෙකුට හරි ලේසි. ස්වාධීන ජීවිතයක් ගත කරන්නේ කවුරක්වත් මම බලාපොරොත්තු වෙන්නත් බෑ බලාපොරොත්තු වෙන්නත් එපා. ඇත්තට නමුත් අර මම බැඳිලා ඉනවා මම තාත්තා කෙනවා අම්මා කෙනෙක් කිව්වට පස්සේ ඉතින් හරිම මේ හරිම පොත්දල් වෙච්ච තුවාලයක් වගේ. හරි අමාරු. අමාරු වුණාට වැඩි කරගත්තේ නැත්නම් සමාන දුකක් එනවා. කොහොමරි මේක මොන ක්‍රමෙන් හරි යට ගැහුවේ නැත්නම් අනුකම්පාවක් හම්බෙයිද? කර්මෙන් අනුකම්පාවක් හම්බෙයිද නෑ. ඔබ අම්මා කෙනෙක් නිසා තාත්තා කෙනෙක් නිසා. එහෙම මොකක්වත්. කර්මේ වැඩ කරන වෙනම අනාත්ම ක්‍රමයක. නිසා මේවා නිදහස කාරණා කරගන්න එපා. ඇගේ සංඥාවෙන් ටික ටික ටික ටික කරන්න දැනට සෑහෙන මට්ටමකට අපි මේකට කැපකිරීම කරලා තියෙන නිසා අපිට සංසන්දනය කරලා බලන්න පුළුවන් මේ තරමටවත් නැති කෙනෙකුට වැඩිය අපි යම් ප්‍රමාණයකට උත්සාහ කරලා තියෙනවා බැරි කරුණු බලන්න එපා. මේ ටික කෙරුවෙත් අපි එක එකන දෙන්න දෙන්න කතා කරලා නෙමෙයි තනියමනේ. අපි දැන් හම්බුනාට පස්සේ ඒක ලාභයක් නෙවෙයි කපාඩුවක් වෙන්න බෑ. මේක වැඩ කරන නිසා ඒක තුනයි කියලා කියන පාඩුවක් නෙමෙයි. ඒක ධෛර්යයට අරගෙන මේ මට විතරක් නෙමෙයි ලෝකෙ පිස්සු තව පිස්සු කට්ටියක් ඉන්නවා කියලා දැන් දන්නවා. මම තනිකර මට විතරක් නෙවෙයි වයර් මාරු වෙච්ච වැයෙන පිරිසක් ඉන්නවා කියලා තේරෙනවා. මේක පුදුමයි ලෝකේ කොහෙ ගියත් තියෙනවා. බෞද්ධ විතරක් නෙවෙයි අබෞද්ධයෙකුත් තියෙනවා. වයර් මාරු වෙච්ච කට්ටිය. ඉගෙන සතිමත් වෙන්න විපස්සනා කරන්න against the grain යන කොයි ආගමෙත් ඉන්නවා. නමුත් දැන් වෙලාව 10යි 5යි. ඒ නිසා අපි දවසේ වැඩ කටයුතු නිමාව සටහන් කරමු. විපුරුදු පරිදි එක්තාව තාජාති ගාථා සජ්ජායනා කිරීමෙන් පේන වෙන කාටත් පින්පැමිණීම ඥාතියින් සීපත් කිරීම සහ අපාපගේ ප්‍රාර්ථනා ඍජු කරගනිමින් සහ සීපත් කරගනිමින් තවත් පස්වෙනි දවස් වශයෙන්ත් අපි භාවනාවට බර වැඩමුළුවකට මුළු දී ගත දවසක් ගත කරා කියන අදහසින් මේ කුසලයේ සියලු දෙනා අතර සමසේ බෙදී යමසේ අනුමೋದනා සීසෙන් මේ ගාථා සජ්ජායනා කරමු.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 කමිතබ්බං සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු සුඛී හොන්තු සුපච්චිත්වා සුපච්චිත්වා Thank you.